අවසරයි ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ ප්‍රශ්න විචාරත්මක වැඩපිළිවෙලටයි ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි ලිඛිත ප්‍රශ්න වලින් සභාවාරය ආරම්භ කරන විදිහට අපි ප්‍රේම මාත්‍යාගේ ඉල්ලා සිටිනවා අවසරයි ස්වාමීන් වහන්සේ today we have a special guest uh, you can see uh, Mr. Neil over there he is the uh, caretaker of this premises and he's actually our boss. And uh, he has given uh, an enormous support in all the retreats that we have organized here. So Neil, our discussion is mainly in Sinhalese language, which is our mother tongue, but you have, uh, but some of the questions are in English. So you can enjoy those questions and please feel free to ask whatever the questions you have. Our is, uh, Bante's English is really good. <laughs> So we, when we were in uh, Nilambe, there was a one Neil. He had the yoga exercises and he became a partly temporary my teacher. I don't know you are the same person. <laughs> in 1979, 80. Have you this, been to Sri Lanka? Neil. No, <laughs> have you been to Sri Lanka? Have you been to Sri Lanka? No. He was a Neil and he was and he was teaching us uh, yogic exercises and uh, he was uh, New Zealand. Kiwi. Okay. Um, මට තව රික්වෙස්ට් එකක් තියෙනවා. Um, ඔයගලන්ට ප්‍රශ්නයක් අහන්න ඕන කරුණා කරලා අත උස්සන්න. එතකොට අපිට මයික් එක දෙන්න පුළුවන් because we are recording all the questions and uh, questions and answers and we are going to put this in the website. දැන් uh, ප්‍රශ්නේ අහන එක හරියට රෙකෝඩ් වෙන්නේ නැත්නම් අහන එක්කනට පිළිතුරේ කිසි වැඩක්. ඒක නිසා කරුණා කරලා අත උස්සන්න. ඒකට අපි මයික් එක දෙනවා. දෙවෙනි එක මයික් එක අල්ල ගන්නකොට රෝහණ මහත්තයා කලින් විස්තර කරා වගේ කෙලින් අල්ල ගන්න. කටට ලං කරගෙන එතකොට ප්‍රශ්නේ හොඳට ඇහෙනවා. අද ප්‍රශ්න 14ක් තියෙනවා හැමෝටනේ. ඔය මයික් එක අල්ලනකොට මේ මේ මේ කෝණේ තමයි වැදගත් වෙන්නේ. ලං වුණාට හරියන්නේ නැහැ. මේ මයික් එක සෙට් කරන විදිය මතක තියානින්න ඒ සද්ද තරඟ කියලා කෙලිම වදිට විදියට ඇල්ලුවේ නැත්තම් ඒ හුඟ වෙලාවකට වෙන්නේ ඒකට පුරුදු වෙනකොට අර සබකෝල ගති නිසා ප්‍රශ්න අහන එක පොඩ්ඩක් මේ අවුල් වෙනවා. ඉතින් ඒක නිසා මේක දැනගෙන තියාගන්න මෙතන ඉන්නේ නැති අහන විශාල පිරිසක් ඉන්නවා. අන්න ඒ අයගෙන් ආපු ඉල්ලීමක් කරනවායි අපි මේ මයික් එකක් දීලා කරදර කරන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ පළවෙනි ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ ඊයේ හවස 8:09 දක්වා පර්යන්කේදී මට කිසිම නිදිමතක් තිබුණේ නැත. ඊටා ප්‍රබෝධයේ මූල කර්මස්ථානයේ යෙදී සිටියෙමි. තුන් සැරයක් හතර සැරයක් පමණ එකපාරටම නිදි කිරා සිටින විට ඔළුව බාගෙට පහතට වැටි නැවත ගැස්මෙන් ආසේ තේරුම් ගියේ within bracket air pocket එකකට එකකට වැටි නැවත උඩට එන්නාසේ මේ හැම අවස්ථා අවස්ථාවේදීම මගේ ආශ්වාස රැල්ල ඉතා තුනීවට තිබුණි මම හොඳ සතියෙන් සිටියෙමි දිගටම ප්‍රමෝදයෙන් මූල කර්මස්ථානයේ යෙදී සිටියෙමි මේ ස්වාමින් වහන්සේ හිත හැංගීමක්ද මෙයට හේතුව පහදා දෙනු මැනවි ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා නෑ අපි ගත්තොත් එහෙම මේ ආකල්ප නිසා තමන් වෙනදට වැඩිය ප්‍රබුද්ධ ගතියක් තිබිලා තියෙනවානේ. යම් වෙලාවක ඒ ප්‍රබුද්ධ ගතිය දෙපැත්තෙන් තද වෙනකොට මැදි වෙන නිදිමත හෝ ඒ කියන ලීන ගතිය නිකන් ඩ්‍රැකියුලාට එළිය වැටෙනා වගේ වෙනවා. කන්නාඩිය ක්‍රොස් එකක් ඇල්ලුවා වගේ. එතකොට යට ඉන්න බැරුව යනවා. ඒ නිසා දැනට ඔය ලීන ගතිය ලීන ගතිය වශයෙන් තිබිච්චාවයි නිදිමත නිදිමත වශයෙන් තිබිච්චාවයි කම්මැලිකම කම්මැලි වෙන තුරෙන් තමයි මතක තියාගන්න දෙපැත්තේ අවදි භාවයේ වැඩි වෙනවා නම් නිින්දට යන්න ඉස්සලා සහ නිින්දෙන් පස්සේ ලීන භාවයට ඉස්සලා සහ ලීන භාවයෙන් පස්සේ අන්න ඒ දෙක ලඟ වේගෙන ලඟ වේගෙන එනකොට මේක මොකද්ද කියලා පේනවා දැන් ඔය කියලා තියෙන විදිහට ඒ අවදි භාවය ඒක තමයි අප්‍රමාදී කියලා කියන්නේ සජීවී ගතියක් වැඩි වෙන්න පටන් ගන්නකොට තමයි ප්‍රබුද්ධකම කියලා කියන්නේ ඒකටමයි ඒක වැඩි වෙනකොට මේ කෙලෙස් වලට මුල අල්ලගෙන ඉන්න බැරුව යනවා නිින්ද විතරක් නෙවෙයි මොනම කෙලෙසකටත් ඉන්න බෑ. ඒ නිසා බග බලා ගන්න ඒ කෙලෙස ওই විදිහට තිබිච්චාව. එයා ගෙවි ගෙවි යනවා. අපි අර සතිය අප්‍රමාදේ අවදි භාවය ප්‍රබුද්ධ ගතිය වැඩි වෙන විදිහට බලන එකත් එක දිගට යායට යන්නේ නැහැ. වරින් වර අඩු වෙවි වැඩි වෙවි වැඩි වෙවි තමයි යන්නේ. ඕක ඕක තමයි ක්‍රමය. හාමුදුරනේ මේ ලීන ගතිය කියන එක දැන් කීප වරක්ම නිලීන නිලීන කියන වචනේ තියෙන්නේ. මොකක්ද ඒකේ තේරුම? නිලීන කියලා කියන්නේ මේ පිරිමින්ගේ තනි ලීන වෙලා තියෙනවා. ගෑනුගේ තනි වගේ වැඩ කරන්නේ. ඒ ලකුණ තියෙනවා ඒක ලීන වෙලා. නිකන් හඳ මේ වෙලාවට ලීන වෙලා තියෙනවා. ඒක මම දැන් ටෙක්නිකල් ටර්ම් එකක් තියෙන්නේ අපිට මේ zoology biology වල උගන්වනවා. මේ මේ වෙලාවට ඉර පාය වුණාට පස්සේ හඳ අප්‍රකාශිත තත්ත්වයටපත් වෙනවා. ලීන වෙලා තියෙන්නේ. ඊට බැහැලා ගිය ගමන් හඳ ප්‍රකාශ පට්ටුවට එනවා. ඒක මේ යටපත් වීමක්. යටපත් වීමක්. දෙවෙනි ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේ වැඩමුළුවේ මේ දක්වා මගේ අත්දැකීම් සැකවින් ඉදිරිපත් කිරීමට මේ පිළිබඳව ඔබ වහන්සේගේ උපදෙස් ලබා ගැනීමටත් අවසර පතමි. මූල පර්යංකේ ආනාපාන සතිය underline ඉක්මනින් පසු සක්මනින් පසු පරයන්කේ වාඩි වීමෙන් ඊතා සුළු වේලාවකින්ම નિરાයාසයෙන් නැගෙන ආනාපානය නිරීක්ෂණය කළෙමි. ඒ අතරම වරින් වර පැමිණෙන අනෙකුත් සිතුවිලි හා ශබ්ද මූල පරයන්කේ සිත පැවැත්වීමට බාධා කරයි. මූල පරයන්කේ සිත පැවැත්වීමට බාධා කරයි. මූල පරයන්කේ කියලා තියෙන්නේ. ඔව්. ඒ අතරම වරින් වර පැමිණෙන අනෙකුත් සිතුවිලි හා ශබ්ද මූල පරියන්කේ සිත පැවැත්වීමට බාධා කරයි. හරි. ආ ඒ යෝගාවචරය කියන මූල කර්මස්ථානේ ආ පැවැත්වීමට බාධා කරයි. මෙසේ බාධා ඇතිවන විට මාක්කලේ සිත කයෙහි ඉරියව්වට ගැනීමයි. ටික වේලාවකින් ඉරියව්වේ සතිය පවත්වද්දී නැවතත් ආනාපානය දැනෙන්න පටන් ගනී. මුලින් තීව්‍රව දැනෙන හුස්ම වෙතම අවධානය යොමු කරමින් සිටියේදී එතුණී වී හුස්මේ දැනී ඇති දැනීම ඇති නැති ගානට අඩු වී යයි. ටික වේලාවකින් පෙර ආකාරයටම නැවත බාධා ඇතිවේ. එවිට නැවතත් මූල කර්මස්ථානයටම සිතගෙන ඒමට හැකිවේ. මේ කිහිපවරක් සිදුවේ. පරයන්කේ හිඳ ගැනීමේදී මගේ එකම ඉලක්කය බාධා ඇතිව හෝ නැතිව ආනාපානයේ සතිය පැවැත්වීමයි. බාධා ඇති අවස්ථාව සහ නැති අවස්ථාව යන දෙකම මගේ කැමැත්ත අනුව සිදු නොව අතර ඒ දෙකේදීම සතිය පැවැත්වීමට හැකිය වූ නිසාත් within inverted commas මට නැති වෙන්න දෙයක් නැහැ. යන්න හැඟුණි. අතර මේ අතර මෙම කාලය තුල within bracket පැයක් පමණ කාලයක් ඉඳ හිට නිදිමත දැනුණු අවස්ථා තිබුණද නීවරණ වලින් ඉතා අඩු කාලයක් වූ නිසා ඉදිරියටත් සතියටම මුල් තැන දෙමින් භාවනාව කරගෙන යාමට අතිමහත් සුකලක් විය. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. අප කෙරේ අනුකම්පාවෙන් මේ කරන අති උතුම් ශාසනික සේවයට දොහොත් මුදුන් දී নমස්කාර කරමි. ත්වන් සර්ණයි. මේකෙදිත් පොඩි පුංචි නිකන් හරියට ටයිපින් මිස්ටේක්ස් හදනවා වගේ ඒ කලබල වෙච්ච වෙලාවේ ආනාපාන සතියෙම ගන්නවට වඩා නැත්නම් ඒ වාක්‍යයේදී සතියට සතිය ඇති කරන්න තියෙන්නේ ඒකෙදී ඔය අන්ලයියේ උත්සාහ කරේ වගේ වෙලාවට කයට හිත දාගන්න පුළුවන් නම් කියන්නේ ආනපානෙම නෙවෙයි. නමුත් කයේ හිත තියෙන්නේ කියලා ඒක ලොකු අරමුණක් ගන්න. ගත්තත් ආනපානෙම නොවුනත් ওই කෘත්‍යම සම්පාදනය වෙනවා. ඒ නිසා අපි දැනගන්න ඕනේ බාහිරින් අරමුණු වෙනවා. ඒ බාහිර අරමුණ ආපුවාම අපිට මේ පශ්චාත්තාවයක් එනවා. අනේ මෙච්චර පොරොන්දු වෙලා මෙච්චර සිල් අරගෙන මෙච්චර තැනකට ඇවිල්ලි වෙලා මේ කෝච්චි පාර කෝච්චි උඩ තියන ගම කෝච්චි පෙට්ටල පිට පාරක යනවා. අනේ පශ්චාත්තාපේ වෙනකොට Tamanට පශ්චාත්තාපේ නිසාම නැවත Tamanගේ මූල කර්මස්ථාන පැමිණීම පාර ඇවිරෙනවා. පළවෙනිම දේ තමයි පශ්චාත්තාප වෙන්න දෙයක් නෑ. ඒක මං කිව්වට නෙවෙයි ඇවිල්ලා තියෙන්නේ. මගේ චේතනාවක් නෙවෙයි. ඒක ආවට පශ්චාත්තාප නොවි ඉඳලා ඒක ජීවිතේම කොටසක්. එතකොට පේනවා මේ පශ්චාත්තාපයේ තියෙන මේ මූල බාහිර අරමුණ තියෙන නැත්නම් අතිරේකන මේ අරමුණක් තියෙනවා. මොනක මූල කර්මත්තා. අනේක ආනාපානෙ විය යුතු නැහැ. කය හෝ ආනාපානෙ. එතකොට මේ තුනක් Tamanට අවස්ථාව තිබීම සොයන්වරක් වගේ. පශ්චාත්තාප වෙනවනම් වෙන්න පුළුවන්. බාහිර අරමුණේ ඉන්නවනම් ඉන්න පුළුවන්. මූල කර්මස්ථානේ ඉන්න පුළුවන්. ඇත්තටම කියනවනම් විශ්වාසයක් ඇති වෙච්ච කෙනාට ওই තුනම එකයි. විතුනම අරමුණු විතරයි. සාමාන්‍ය ආධුනිකයා කරන්නේ වහාම නැවත අර තමන්ගේ මූල කර්මස්ථානට එන එක අර විශ්වාසයේ තහවුරු නොවීම නිසා කරගන්න වැඩක්. ඒ නිසා කවදා හෝ තමන්ට පුළුවන් වුණොත් මේ තුන සමසේ දකින්න එදා රහත් උනා කියලා හිතාගන්න. මෙතෙන් තියෙනවා පශ්චාත්තාපය, මෙතෙන් තියෙනවා බාහිර අරමුණක්, මෙතෙන් තියෙනවා අරමුණ. මේ තුනම තිබුණාට තුනේ එකටක සැලෙන්නේ. එතකොට තමයි මේ තුනම වශී කරගත්තා වෙන්නේ. නමුත් ආධුනිකයට අවස්ථාවක් තියෙනවා තමන් ගත්ත ක්‍රමයේ හරි ක්‍රමයේ දැනගන්න මූල කර්මත්තාන්න ගිහිල්ලා එතන එක දාගන්න එක. එතන ප්‍රත්‍යක්ෂණය කරන එක. එතන අස්පනා පිට බලන එකෙන් තමයි යෝගාවචරය දැනගන්නේ මට ඕනේ නම් මට ආරක්ෂක භූමිය තියෙනවා. අන්තිමට ආරක්ෂක භූමිය කොච්චර විශ්වාසද කියනවනම් ඒ ආරක්ෂුවට යන්නේ නැහැ. එයා කියනවා මේ පිට ආරමුණේ ඉන්නේ දන්නවා. ප්‍රශ්නයක් නැහැ. එනිසා මට මේ තියෙන පශ්චාත්තාප ප්‍රශ්නයක් නැහැ. ඒක ටිකක් ඇත්තටම හිතා ගන්න අමාරුයි මොකද එතෙන්න සංකාර උපේක්ඛා කියන්නේ මේ තුනම සංස්කාර තුනටම උපේක්ෂා ඒ සඳහා මේ බාහිර අරමුණු සමූල ඝාතනය කළ යුතුයි. පශ්චාත්තාවේ පල්ලාතක පේන්න තියෙන බෑ. මූල කර්මත්තාණියම ආනපානෙම තියෙන්න ඕන කියන දේවල් තමයි ඔලමුල ගති කියන්නේ. නමුත් ඒක කරනකොට කරනකොට ඒක තමයි තේරෙයි. මේ මේ තුනෙන්ම එකකටවත් බලපෑම් කරන්න පුළුවන් වෙන්නේ මේ තුන තේරුවොත් තමයි. තොරණ නැතු තුනටම සමහිත දාගෙන ඉන්න පුළුවන් කියලා කියන්නේ ඒක ඉතින් සුද්ධම විපස්සනාවක් කියලා කියන්න පුළුවන්. හාමුදුරනේ දැන් මේ මූල කර්මස්ථානය ආනාපාන සතියෙන් පටන්ගෙන භාවනාව කෙරීගෙන යන අතරතුර වෙන අරමුණකට මාරු කරන්න කරාට කවන්නේ නැහැ. සමහර නෑ එහෙම කරන්න කිසි මොනවා කරන්න ගියත් චේතනාපූර්වක කරන හැම දෙයක්ම වස භාවනාවට. අතරමැදි මොනවත් වෙනස් කරන්න මොන දේ වෙන වෙන දෙයක් වෙනස් කරන්න හදනවා කියන්නේ මම ආයනය. මම යම වැඩක්. මම බැහැල වැඩ. එතකොට තණ්හාවක්, එතන මාන්නයක් එනවා. යන්න ඉස්සලා අපි කිවිසගමු. ඊට බුදුහාමරොත් එක්කයි, අරුණත් එක්කයි, තතියත් එක්කයි කිවිස ගන්නවා. මම ගන්නෙ මගේ කය. මම ගන්නෙ මගේ ආස්වාස් ප්‍රසවාස. මම ගන්නෙ මගේ පිම්බි පැකිලිම කියලා. ගත්තට පස්සේ ඒක දිගේ අනේක තමයි අපි කරන සද්ධාවේ නැත්නම් ඒකට කරන ගෞරවය. ඒ අතරමැද වෙනස් කරන්න ගිය ගමන් අඩු ගානේ දැන් මට තියෙන එකම ප්‍රශ්න තමයි ඊ අතරමැද ටිකක් මෛත්‍රී භාවනා කරුවහම මොකද කියලා. ඊ අතරමැද පොඩ්ඩක් එන්න බුද්ධානුසුති දැම්මොත් මොකද වෙන්නේ කියලා. ඉතින් මට කියන්න තියෙන එක කොයි එකත් ඇහැට කුණක් ඒ වෙලාව මේ එක යන්තම් මේ එක කඹේ ඇවිදගෙන වගේ යන කෙනාට ඔය මොනවත් අරමුණු කොයි එකත් වත. සර්වචනන්සේ සඳහන් කළ තැන මොන අරමුණක් කිලේශයක්. ඒ නිසා දන්නේ කා එක දිගට යන එකයි දින ඊට පස්සේ අනිත් එක තමයි එහෙම එකක් එක්ක ගිය නැත්නම් ඒකේ විපරිණාමය දකින්න හම්බ වෙන්නේ නැහැ. දැන් දැන් මාරු කරන්න පටන් ගත්තා. මෙයා මගක් දොර යනවා අනිත් එක නැතු යනවා. මම මට මතකයි හැමෝටම එක යෝගාවචරේ කියලා තිබුණා හුස්මෙන් පටන්ගෙන මග ටික දුරක් යනකොට හුස්ම දැනෙන්නේ නැති වුණා. ඒක නිසා මම කාය ගැන සිහිපත් කරයි කියලා ඒ වගේ ප්‍රශ්නයක් මට මතකයි. කාය කියන එකේ හුස්ම ලොකු කිරීමක් මිසක වෙන අරමුණක් නෙවෙයි. බුල්සයි එක වෙනුවට ටාගට් බෝඩ් එක බලනවා. ආනපාන කියලා කියන්නේ කයේම ස්පෙෂලායිස් කර බුල්සයි එක. ඒක ගන්න එපා. ඒක නැතුව කියලා බය වෙන්නත් එපා. ලෑල්ලට වදිනවා නම් එච්චරයි. ඒ කියන්නේ කය දන්නෝ නම් එච්චරයි. ආනපාන සහ කය කියන්නේ වෙලාව දෙකම කායගත සතියේමයි. දෙකේ වෙනසක් නැහැ එතන. එතන අරමුණු මාරු කිරීමක් නෙවෙයි එතන කියන්නේ. අරමුණ zoom in zoom out කරන එක විතරයි කරන්නේ. ඒතර මුලින්දලම කය හයම අරමුණක් කායගත සතිය ගන්න ඒක ආනපාන වුණාට කමන්නේ පිම්බි මැකිලි වුණාට කමන්නේ ඉන්නේ ඉරියව් වුණාට කමන්නේ අපි හිත කීකරු කරගන්න යනවා යන්න යන්න යනකොට අපිට අර ඊටාම සියුම් අරමුණකට ආනපානට දාන්න පුළුවන් ඒක අපිට අතිරේක ලාභයක් කායෙහි සතිය පවතින තාක්කල් අපේ සතිපට්ඨානෙට නැත්නම් විපස්සනාට ඒ වපසරිය හොඳටම ඇති ස්වාමින් වහන්සේ දැන් ඒ ඒ පැත්තට යන්න ඉස්සෙල්ලා ආදුනිකෙක් විදියට අර අපිට හුස්ම රැල්ලේ හිත බැඳලා තියන්න කියන්නේ අර කුළු මිනිහරකෙක් ගෙනල්ලා බැඳලා තියනවා වගේ. එතකොට හුස්ම රැල්ලේ තිබ්බහම අර හිත පශ්චාත්තාපයට යනවා වෙන සිතුවිල්ලකට යනවා තව පැත්තකට යනවා. හැබැයි යා එහාට මේක බැඳලා තියෙන නිසා මෙහෙම ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා හිත පුරුදු කරන එක නේද ස්වාමීන් වහන්සේ. ඔය ඒකෙදී කියනවා මේ ඒ විදිහට හිත ආදුනිකයෙක් පැත්තෙන් බලනකොට මේ කාම ගුණයන්ගේ දඟලන වැඩි නිසා එයා දැඩි වරපටකින් හොඳට පොළවේ හිටවන ලද කණුවක බඳින්නේ කියලා. වරපට වෙන්නේ සතිය හිටවන්නේ මූල කර්මස්ථාන. ඒකේ බැඳලා පස්සේ ඒ ටිකේ නටන්න ආරිනවා. ඊට පස්සේ තව තියෙනවා semi intensive system කියලා. මේ කුකුළු ඇති කරනකොට ওই බැටරි සිස්ටම් එක වගේ වර්ග හඩියක් ඝන හඩියක් විතර ඇතුළේ කුකුලා දාලා හදන ක්‍රමයකුත් තියෙනවා. ඉන්ටෙන්සිව් එක. semi intensive කුකුල් කූඩුවේ පැත්තක් තනකොළ යායක් තියෙනවා වටින් වට ගිහිලා කාලා එන්න පුළුවන්. එක්ස්ටෙන්සිව් කියලා කියන්නේ කුකුල එළියට යන්න දැරලා හදන එක. ඉතින් ඒක නිසා අපි අර බැටරි සිස්ටම් එකට වගේ තමයි මේ රෙසිඩෙන්ෂල් රිට්‍රීට් එකට ආවරසේ කාලසටහනක් දීලා මේ විදිහට කරන්න ගියාම අපි ඒ කාර්මුණක් දීලා එහෙම පවත්තන්න වගේ රෙජිමන්ට් එකක් කරනවා. නැත්නම් ඒක පුරුදු වෙලා ඒකෙන් ප්‍රයෝජන ලැබුණාට පස්සේ කියනවා ඒ සක්මනීදිත් බලන්න එදින්ද වැඩවලත් බලන්න කියලා මේක ටික ටික ටික ටික ඩයිවර්සිෆයි වෙන්න ආරම්භ ඒ ඩයිවර්සිෆයි වෙන එක අත්දැකීමට අනුව වෙන මිසක් අගුරුවරට තීන්දුව කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. යෝගාවචරයට තීන්දුව කරන්නත් බෑ. එයා දැනගන්න ඕනේ පළවෙනි එක මාස්ටර් කරාට පස්සේ පළවෙනි එක දැනගත්තට පස්සේ ඊට ස්වභාවයෙන්ම පැතිරෙන ගතියක් තියෙනවා. අන්න ඒක ටික ටික ටික ටික තමන්ගේ රිස්ක් එක යටතේ පතුරවන්න. එතකොට ඉන්ටෙන්ඩෙන්ඩ් ඉන්නේ එක්ස්ටෙන්සිව් වෙනවා. අන්තිමට මේ විපස්සනාට කියන සම්පූර්ණ ස්වභාවික ජීවිතේ සම්පූර්ණම ස්වභාවික ජීවිතේ භාවනා කරනවා කියලා මොනවක්වත් කරන්නේ හැබැයි වෙනදට වැඩිය මයින්ඩ්ෆුල් ලයිට් එක දාලා තියෙන හැම වෙලාවෙම. හැම එකම ටීවී කැමරා එකේ සිද්ධ වෙන්නේ එච්චරයි. පටන් ගන්නකොට තමයි අපි ඔයගේ රෙජිමෙන්ටේෂන් ටයිම් ටේබල් අවශ්‍ය කරන්නේ. ඉතින් ඒ නිසා එතන අපි කොතනද ඉන්නේ කියන එක මත ඉන්ටෙන්සිටි එක රෙජිමෙන්ටේෂන් එක වෙනස් වෙනවා. ආම්දනේ මේ ප්‍රශ්නෙටම අදාළ ප්‍රශ්න මේ ප්‍රශ්නයක් මතුවෙනවා මේ දැන් ආනාපාන සතිය බලන ආනාපාන දිහා බලනකොට දැන් බොහෝ විට අපි ඉගෙන තියෙන්නේ ඒකේ හුස්මේ දිග දිග කම කෙටි බව රළු ගතිය සුළුකම බලන්නේ කියලා. ඒක ඒක it's a kind of drill නේද හන්දනේ. ඒක අනිවාර්යෙන් කළ යුතුම නෑ නේද? ඒකෙදි කරන්න හදන්නේ බාහිරේ හිත යනවා වෙනුවට අරමුණකට දාලා අරමුණේ கிඳා බස්සනවා. එතකොට බාහිර යන්නේ නැහැ කියලා ඩබල් ෂූට් සර්ටිෆිකේට් එකක් හම්බ වෙනවා. පිට නෑ ආනපාන විතරක් නෙවෙයි ආනපාන වෙනද නොදැක්ක පැතිකඩ දකිනවා ස්වභාව ලක්ෂණ දකින්න ඉරියව් දකින්න එතකොට ඇතුළට යනවා ඒක තමයි අපි දකින්නේ කාලානුරූපව ආනාපාන වෙනස් වීම දකින්නේ එදාට තමයි නැත්නම් ආනාපානේ එක්ස්පීරියන්ස් කවුන්ට් වෙන්න පටන් ගන්නවා ආනාපානේ එක දිගට ඉන්නකොට එක්ස්පීරියන්ස් කවුන්ට් කරනවා කියලා කියනවා සම්පූර්ණයෙන් පරිබාහිර ලෝකෙන් අයින් වෙලා කට් ඔෆ් වෙලා ඒක හොඳ සයින් එකක් ඒකාග්‍රතාවයේ පෙන්වන. ඒ කියන්නේ සමතේ පැත්තට සමාධිය පැත්තට ඒක තමයි ලකුණ තියෙන්නේ. අදහස එතකොට ඒ අර මේ අනපන හුස්මට තියලා ඉන්නකොට ඒ හුස්මේ වෙන අර 11 ආකාරය වෙනස් වීම බලන්න අර මුල ටික දිග කොට කියන බලන එක මෙනෙහි කරන්න ඕන නේද ඉස්සෙල්ලා අනිවාර්යයෙන්ම නෑ මෙනෙහි කිරීම හොඳ ටූල් එකක් හිත හරියට එක එක එකම මේ හරියට මේ ගේ ඇතුලේ පත්තු කරපු පහනක හුලං පහන වහන්තිරේ දඟලනවා චිමිනියක් දාපු ගමන් කෙලින්ම උඩට එනවනේ. පිටියක නම් කොහොමඩක්ක් කරන්න බෑ. මේ වගේ තැනක තිබ්බත් පහනක දැල්ල ක්‍රොස් මේ වලින් හෙල්ලෙනවා. එහෙම චිමිනියක් දැම්මා වගේ චිමිනියක් දැම්මයි කියලා මහා ලොකු වෙනසක් ඕනේ නෑ. නමුත් ඒ නිසා මෙනෙහි කිරීම අත්‍යවශ්‍ය නෑ. මෙනෙහි කිරීම නම කියලා අඬ ගැහිම කීකරු කරගන්න ක්‍රමයක්. ආම්බම් කරගන්න ක්‍රමයක්. මේචල් කරගන්න ක්‍රමයක්. ඉතින් ඒක මේ අනිවාර්යම කළ යුතුයි කියලා එකක් ඇත්තේ නැහැ. මොකද සමහරෙකුට එහෙම නැති වුණත් අර ඒ කියන්නේ එච්චරම හිත දුවන්නේ නැති පිට දුවන්නේ නැති හිතක් නම් අර මුන්නේහිම ඇලිලා නැති වුණාට සාමාන්‍ය ප්‍රමාණයක් අරමුණට මුණට මුණ දාලා ඉන්නවනම් මෙනෙහි කිරීම කළ යුතුම කියලා නැහැ. ඒක නිසා මේ සමහර මේ වාදපතයන් තියෙනවා මේ මහසි සයද ස්වාමීන් වහන්සේ මේ අනවශ්‍ය මෙනෙහි කිරීමක් හඳුන්වා දීලා ඒකම ප්‍රධාන භාවනා ක්‍රමයක් වඩපත් කරගත්තයි කියලා. ඉතින් ඒක ඇත්තට මහසි සාඩෝ සාංශික එච්චරම තිබුණේ නැහැ. පණ්ඩිත සාංශික නම ගෝලෝ එක තදින් අල්ලලා තියෙනවා. මෙනේ කල යුතුයමයි. ටිකටම මෙනේ කරගෙන යනවා. ඉතින් ඒක ටිකක් අයන් ෆිස්ට් එකක් වෙලා තියෙනවා. අන්තිමට දෙඩි ගැනීමක් වෙලා තියෙනවා. ඉතින් මට මහසි ක්‍රමේ සමාජිකත්වයේ දුන්නේ නැහැ. පණ්ඩිත සාංශික පණ්ඩිත සාංශික තියෙනවා මේ මේ ධම්ම ෆැමිලි කියලා එකක්. පණ්ඩිතාරාම ධම්ම ෆැමිලි මට නෑ සමාජිකත්වය. මොකද මම මේ ආනපාන උගන්වනවා කියලා. මට හරි ලාභයි. මොකද එතකොට මම ගාල කඩන්න ගිය හරකා වගේ එමෙතන කකක් කෑනවා. අරකේ ගියා හරියට ඒ ට්‍රැක් එකේ යන්න ඕනේ. පිම්බීම හැකිලියුමයි අනිවාර්යයෙන් මෙනේ කරන්න ඕනේ. ඉතින් ඒකත් මයිකේ තියෙනවා. හැබැයි ඒකේ අනිවාර්ය නෑ. සමහර විට ඉන්න පුළුවන් කෙනෙක් හුස්ම රැල්ල දිහා දෙතුන් සැරයක් බලනකොට හිත එක ඒකාග්‍රතාවයට එන කෙනෙක්. ඒ අයට අර ෆලෝ කරන්න අවශ්‍ය නෑ. අවශ්‍යම නෑ. විය යුතුම නෑ. නමුත් ඒ ටූල් එක වැලිඩ් ටූල් එකක්. නමුත් ඒ ටූල් එක කියන්නේ නිවන නෙවෙයි. Uh, the next question, Venerable Swamin Wahansa, I am not a very experienced person in meditation, but I practice when I can. I would like to understand if I am on the right track. Colon. As I do meditation, after 10-15 minutes, I feel disembodied and no longer aware of most of my bodily sensations. I feel a sense of timelessness and when I finish meditation, example after 45 to 60 minutes, I feel as though time was within inverted commas lost or disappeared. In other words, as though I may have meditated for 5 minutes or 20 minutes or 40 minutes, I am not sure. I know I haven't fallen asleep though. Is it okay to feel this question mark? Does it mean that I am not really in a state of awareness question mark? Or that it is progress question mark? I am unsure. With metta and gratitude, novice. Uh, there are two sentences uh, giving some clues. One, uh, the second or third sentence in the essay, it says, sometimes I, I don't feel my body, completely or partially. So I challenge that statement because whenever you feel body, that you can claim. How do you know you don't feel body? How do you verify? How the the person who has written, if the person is... Uh, you to... Is that question yours? This is very interesting. This is the point where we going from known to unknown. How do you verify it? That is, that gives the answer to the, the last part of the question. What I feel, like I can't feel if, for example, I, I no longer recognize if my hands are touching each other or where my palms are placed. Um, if, like earlier in the start of meditation, if I had uncomfortable feelings in my legs, I no longer feel as I have, as though I have legs. But my, my mind is still there, so I'm not completely unaware of my body because my mind is working and I know there's a person or I feel there's a person there. Um, it's just that I can't sort of recognize my body as, so in as, the, as in the, yeah, in the lack of feeling, I mean, how do you know the leg is not, not there, hand is not there, or body is not there? How do you verify and make a, such a categorical statement? How do you feel the lack of body, lack of leg, lack of uh, my hand? I know I am challenging, I am making you, uh, I am trying to get out of as much as possible. How do you know or how do you verify, how do you categorically so knows that my leg is not there? Uh, so for example, I, I, I try to get, because I want to understand what is happening, I try to get my awareness back um, and I one of the things I do is see if I can recognize my hand, my palm position, but I can't, like I don't feel that I have palms. It's a strange feeling. So if I am to say, only you can tell the lack of feeling with respect to your uh, positive palm feeling. It is not there. you, earlier right. you had the, so that is what, that you are always whenever you are uh, reporting about something lacking, it is always relative. It is always relative. It was there, now it is not there. So likewise, now with respect to the known, now you are learning how to understand unknown. So this is a very interesting point. You never can understand unknown without connect, connecting to the known. So therefore, whenever the known is there, be thorough about that as much as possible. And there are some gaps. There you can see that available knowledge packet is not there. And later you may understand without unknown, known cannot exist. Without known, you can't explain unknown. They are reciprocal each other. But the unknown appear completely strange. Unknown appear complete mystics. Unknown appear complete mishap. So therefore we have a phobia unless otherwise you have that kind of a positive approach or preparedness for the unknown. So this is the point where mind is going from sensory organs to no sensory organs kind of experience. Whatever you, you have, you understand from the ear, eye, nose, tongue, tongue body. But this lack Lack of that is not related to eye, not related to the nose, ear, tongue, body, with respect to the known, unknown. So therefore, how can you become, how can you facilitate unknown in time to come? What must you do to go to known to unknown? This is what you call the spiritual journey. At the beginning it appeared like a mishap. Appeared like, I don't know how many times I have sit. I don't know what position I got there. All of a sudden I come into here and now. Then there was a mishap. There's something lacking. But that is the point where the secret is lying. So therefore next time you must go prepared further and further when and where something coming. Positive that means uh, hearing, smelling, tasting, touching. Be utterly thorough. Each and every bit of known has beginning and the middle. Before the beginning, unknown. After the ending, unknown. So therefore, be aware of the beginning, the middle and end. That means you are invariably inviting unknown, but you may be having some phobia. You may be having some fear. If that is the case, unknown appear like a mishap. Unknown appear like a punishment. Unknown appear like a mental disease and don't appear like a physical disease. That is the point you have to be again and again be armed with or be thorough. When and where unknown happens, how can I be welcome, facilitate, be prepared, and then that is what you call the spiritual journey. So this is the kind of a, uh, uh, early science. Now mind is mature. But still, when we have something positive, something available, delimit it, discrete it, and it is delimited by unknown. Each and every bit of known is covered by unknown. So therefore, see the A to Z of the what is known. And you see, unknown is so common because in, in common sense, unknown is 95% of your experience. Even though you have phobia, even though you try to avoid it. You make all the story, whole fabrication with this 5% of what is known. The day you understand unknown, you find it like a mishap, you like it is a, you, it's a pit hole or pot hole. No. One day, that must be the, your second nature. That must be the, the thing you must facilitate. So therefore, when and where it is happening, try to understand you are progressing. This is the patipada, that means spiritual progress, and less and less defilements. Then only you become fearlessly, be prepared for the unknown, and ultimately you find, under such correct view, wide view, known is something like stars in the night sky. It won't make even 5% of the sky. If you put all the stars into one side, but the sky it is nothing. But we never see nothing because our eyes can only see what is available, the stars. So likewise, let the thing to happen in their own accord, their natural way, rather than filtering to avoid unknown and only to the known. That is what you call the, the commoner. So now this report says, now it is happening, slowly, slowly happening. So only the request, or only the advice is, make how to make yourself prepared for this unknown. So much your personality is developing. Another uh, related question. I don't know whether relevant to Kalhargua's uh, explanation. Sometimes I feel uh, when I'm eating, I know I'm eating, but I don't feel any body or something like that. Nothing, I can't explain it. But I'm there, but I don't know I'm there. But I know I'm eating. That's it. So what is the what is your explanation? So on my 40th birthday, I was with Venerable Janarama at about 9 o'clock, 10 o'clock. And then I told Bande, I used to go to Perdinia town to bring kadeyano, to bring items. So on the way I have kadala something eating all of a sudden I stand and see when, particular, when I'm taking that particular junction, was I aware? No. But now I'm here. And when I'm passing the big Duryanga, was I aware? No. Either I am talking with someone, I have walked, but I have no memory. So I found this hell of a thing now, I am sure here. Starting from Kadalakade. But on the way, only few drops I can remember. So I, I told that I am something wrong in my mind. I never talk someone. I, if it is so, they would put into my, they may put into me to the asylum. On the 40th birthday, I told Vendo Jnanarama. So I had a kind of a strong, strange feeling. All of a sudden I stopped everything and recollect only very little chips and bits I can recollect. I can utterly see it was not there. So then, so who am I? Then after listening a long time whenever Jnanarama told, that means you would have meditated last life also. That kind of a trend. Stop halfway and see what was the immediate past memory. It is not a consistent, it is not a, the, the continuous way. It's, you already undergoing. But you have a phobia. You consider it as a madness. You consider it as a absent-mindedness. So much so you never talk. So it is not a serious thing. Any person can uh, be aware. Take a little bit of bit, bit of your mm, the uh, video clip, if you are video, for example, and see action replay slow motion, put into and see, uh, am I doing this? I was not aware. It has happened already. So this is the life. So therefore the, the, the Buddha is telling you, you are already born enlightened. You hate enlightenment, you like only the matter. You like only what is related to your senses. You believe only the thing related to senses. But life is not utterly limited to senses. It's a huge area beyond senses. Anin, anin, anindriya So that part, you feel you are a ghost or you are something is uh, possessed, something, so you never talk. But in the spiritual ground, you see, that is 95%. That is 95% whatever you touch, you experience or you aberration happening, 5% out of that on the whole picture is making. You have to understand when you are looking at a film, 50% of the time you are in darkness. You don't know. If you are going to look at the darkness, you can't see the picture. You can't entertain it. So in, by looking at the um, uh, projector, any person can understand all kind of projector. Cam is making 50% light, 50% darkness. The, from that only animation happen. If there is no such a breakage, you can't make a story out of that. They are um, uh, silent shots. We make a story out of that. Story happened between this gap, between this darkness. So that is the place animation happened. When you thin slice the time, you have a huge amount of unknown areas. So that is why it says, whenever you see yourself, you will run away telling that I, am, I have seen a ghost. The moment you see yourself, you will run away telling, I have seen a ghost. This is such a fabrication. Bhante, uh, uh, another uh, short question related to uh, Kalhari's question based on my meditation experience. Sometimes I feel the whole body is kind of lifting. Is it because the mind uh, getting freed from the five sensations? How do you explain that? As far as you see, lightness and the heaviness, it's a matter of earth element. But after going that, after the lightness, it go unperceivable. And there you find, earlier there was heaviness, lightness experience, now it is not there. And that is also you can understand without fear, without uncertainty, as far as you know heaviness, how it is changing into the lightness. And the I of under break-even point, the lightness becoming unperceivable. That part is only relative to what is perceived. But that is also worth calling experience. People call it is a mystic. And beyond that, science can't go there. Science go only to the perceivable area. So therefore, science has to understand it's a paralyzed. It's a born paralyzed. This part they call mystics. So my question is, Bhante, uh, when... Uh, that is earth element. The two, two polar apart sides of the earth element, heaviness why, and the lightness. Why it happens when the mind attains single pointedness? Not only the single point, every time happening you are not concerned. Now only you know it. The, the earth element is always changing. It is a cosmic drama. You don't know because you are absent-minded, you are in the past or future, so who the hell to observe it? That's why the Burmese people say, if you look, you see. If you are not looking... Can I, um, can I please ask you to comment on the second part of that, my question also? Yeah. Um, the fact that at the end of my meditation, I'm not aware how long I have meditated for. I feel that if I'm meditating properly, I should have clarity of mind. So and at that, the end, that, I should know. So that is the, that is the part of a rational mind. That is the deductive knowledge. That is the inferential knowledge. It always doubt the truth. It always doubt, doubt the things as they are. It no, it accept only verifiable or senses related part. Senses related part is a very, very superficial. So therefore, the day you become bold enough, the day you become prepared for that, you find that is also part and parcel of the experience that is in negative form. You know that when you are taking a picture, positive and negative, it's a negative. So without negative, positive cannot. But the, the studio never sell the negative. They only do the business with the positive. Our life also a positive. But everything coming out of negative. So this is the first time, very knowingly, you go from known to unknown. And again you come back, again go to unknown. Ultimately, your meditation must be uh, mature enough to accept this. This part is your real nature, your real home, your second nature. And from that you can look at the world. You can see the material world or sensory world, sensuous world, which is utter mess utter tension, utter frustration. But over there, no frustration unless otherwise your fear, unless otherwise your phobia. That phobia is called what you call defilements. Uh, Swami um, with regard to the timelessness and the lack of awareness. Space, time and space, that's all, yes. all, the, all the puzzle. Yes, but when you come out of it, you can sort of compare that what happened, what only when you come out of it, but when you are there, you can't, you don't know. So it is, it's a sort of relative thing. After coming out, then you know that uh, the time's gone and uh, uh, that awareness was not there at that time. No, that is why whenever, whenever you fall and sick only, you can think about no sickness. Otherwise, when you are not in a sickness, you don't know because it is immaterial. When you understand that uh, your tooth, when your tooth ache is there, otherwise you don't know. The, whatever the endowment we have, we make it null and void. Only the problematic thing only make, ha, the other thing also can be problematic if it is, so we are dead and gone. So therefore, this each and every negative thing has a positive streak, positive, I mean, each and every color uh, cloud, dark cloud has a silver line. So we see only the silver line, but the, if you see the totality, silver line is related to the dark cloud. And every weakness in our, ourselves, even pain, everything, indicates the what is painless situation. So therefore the Buddha says, the day you understand the pain and no pain, gain and the uh, lost equal, that is the healthy looking. So we are slowly, slowly training ourselves, of course it is uh, painfully slow, training ourselves to at least to see equipoised or choiceless awareness or evenly suspended attention, look at it and therefore we have to earn unknown for the moment because it is completely suppressed, completely tortured. The moment it gives the chance out of faith, out of your uh, precepts, out of your mindfulness, now the unknown can speak up or have its saying. So you are the person giving the support, that is what you call facilitating, and then you can see at least 50-50. Does this uh, sort of give an indication to uh, anatta, no self. You can say anicca, um, you can say anicca dukkha anatta. Yeah. So this is ungovernable, non-controllable. I am not the owner. I am not the executive. I am not the director. As far as the unknown is there. Unknown you can't interpret. So therefore, even it is torturing, you are happy to be a director, owner or, the commander to the known, even though it is torturing. Because that is the only place ego can live. This area, ego can't have a footing. So therefore, even though it is 95%, even though there is no frustration, even though there is nothing, if the ego is not there, who is the person to throw party, at least? Even if you are winning, if you can't throw a party, why, what is the meaning of it? So better is still to come to the known area and be a cow, a ya. ස්වාමීන් වහන්සේ ඒ ඒ අර පොඩි එක Tamanta අර ඒ වේදනාව එහෙම දැනෙන්නේ නැති ගතිය ඒක ස්වාමීන් වහන්සේ භාවනා කරනකොට විතරක් නෙමෙයි උදාහරණ විදිහට එක දැන් කණෙන් අහන දෙයකට විතරක් උදාහරණයක් විදිහට දැන් බණ අහනවා නම් පන්සලකට ගිහින් වාඩි වෙලා එතකොට ඒ ඒ බණ අහන එකට විතරක් කන යොමු කරලා හිටියාම ස්වාමීන් වහන්සේ අර බොඩි එකේ තියෙන ඔක්කොම ඒ සෙන්සේෂන් දැනීම නැතුව යනවා. ඒ ඒ විදිහට ඒ හිත මම හිතන්නේ හිත ඒ කර්මුණක තියාගෙන ඉන්නකොට අනිත් සෙන්සේෂන් නැතුව ගියාම එහෙම වෙනවා කියලා මොකද මම ඒ ක්‍රමයේ යොදා ගන්නවා පන්සලට ගිහින් බිම ඉඳගෙන බණ අහනකොට මට ගොඩක් වෙලා ඉන්න මම බණට විතරක් හිත යොමු කරපුවාම මගේ ඇඟ මට වේදනාවක්වත් මොනවත් දැනෙන්නේ නැහැ. ඒ වගේම තමා භාවනා කරනකොටත් භාවනා කරනකොට මට ඕන තරම් ඉන්න පුළුවන්. නිකන් ඉන්නකොට තමයි ඉඳ ගන්නකොට අමාරු ඒවම දැනෙන්නේ. අර ඒ භාවනාවේ ඉවර වුණාම ඉතින් ඒකෙන් මම හිතන්නේ අර හිත එක අරමුණක දැන් ආයතන පහෙන් මොකක් හරි එකට හිත තියාගෙන ඉන්නකොට අනිත් ඒ වගේ සෙන්සේෂන් නැති වෙන එක කියලා තමයි ඔය මට කියන්න තියෙන පන්තලේ බණ අහනකොට බණ නොතිබුණා නම් ඒ මේ ඒ ඒ ආයතනේ නිවන් දකින්න. අනික අතරම දැන් නිවන් දැකලා තියෙන්නේ. මේක නිවන් දකින්න නැද්ද බණ හින්දා. <laughs> එහෙම තමයි මං කියන්නේ. මං කියන්නේ අපි මොකකින් හරි එක මේ පහෙන් එකකින් කොක්කෙල්ලිය. ඒක විතරමයි රිදෙන්නේ. ඒකට අනික් අතට නිවන් දැකලා තියෙන්නේ. අපි කොච්චර කිව්වත් පිළිගන්න කැමති නැහැ. අපි කියන්නේ කොහොමද කියන්නේ දැන් එකක නිවන් දැකලා නැහැ ඇත්ත. නෝ හතරක් නිවන් දැකලා. අපේ මනස කවදාකවත් පිළිගන්න කැමති නැහැ. අපේ මනස ප්‍රශ්නයක් තියෙන තැන එල්ලිලා ඒක ගැන කතා කරලා ඉන්නවා. ඒ නිසා පොඩි ළමයින්ට භාවනාව ගන්නකොට මං කියන්නේ ඉතින් ඒ කට්ටිය කියනවා ටිකක් වෙලා ඉනකොට සාංශ මගේ රිදෙනවා. ආ රිදෙනවා කියන්නේ කොහේද රිදෙන්නේ කියන්නේ? ආ මේ රිදෙන්නේ කකුල. කකුල කියන්නේ කොහේද රිදෙන්නේ කියන්නේ? දකුණු කකුල. හා හරි. දැන් ඊට පස්සේ දවසේ ළමයා කියන භාවනා කරනකොට මට ආනාපාන පෙනුණා. ඊට පස්සේ සද්දයක් ආවා. ඊට පස්සේ කාවුන් ගියා. ඊට පස්සේ නෝ රිදෙනවා. රිදෙන්නේ කොහේ? දකුණු කකුලේ මේ දනිස. මං කොහේන වම් කකුල බලන්න. ඉතින් වේදනාව ගිහිල්ලා. ඒතර වම් කකුල නිවන් දැකලා තියෙන්නේ. හැබැයි කවදාකවත් බලන්න කිව්වේ නැත්තම් බලන්නේ නැහැ. ඊට පස්සේ ඊළම කියනවා ස්වාමීන් වහන්සේ ඔන්න වේදනාවක් ආවා, සද්දු ආවා, වේදනාව මොනවාද? ආනපානෙත් පෙන්නවා. මේ කකුල් දෙකේම වේදනාව ආවා කියුවා. මං කව වැලමිටි දෙක බලන්නේ. මේ හතරක් තියෙනවනේ. ඔය කොයි හරි දඟලන තැන තියේදී අපි හිතන ඒකෙම ඇලී ගලී සිටීම වගකීම කියලා. යුතුයකම කියලා. ඒ කියන්නේ ඒකෙන් පැන යාම මේ පපුවක් නැතිකම කියලා. විනයකට දාන බාණ්ඩ හිත ඒක ඊට සම්පූර්ණ නිවන් දැකලා තියෙනවා. නමුත් ඒක අත්දකින්න ගතියක් අපේ නෑ. ඒක රැඩිකල්. හරිම හරිම ඒක තමයි අපිට කරන්න තියෙන්නේ. බුදුන් කියන අමනසිකාරය යොදවන්න කියලා හිතෙන්ද. කරදර කරන තැනදී කියන අමනසිකාරය යොදවන්න කියන්නේ වෙන තැනකට අවධානය යොමු කරවන්නේ කියන්නේ. යොමු කරපු ගමන් මෙහෙම තියෙන බවක්වත් දැන් අපි දැන් අපි අර ඊයේ කතා කරුවේ මහත්ය නැති වෙලා දැන් බරපතල දුකට එනවා. නෝ ගියාත්මේ මහත්යට මොකද වෙලා තියන්නේ? එක්ක ඊට වගේ සම්බන්ධයක් තියෙන නැතුව තියෙන නැත්නම් මම මහත්ය වෙන්නේ තියා නෝන වෙන්නේ නැති මොන මගුල හරි. දැන් කෝ දැන් ඊට පස්සේ ඕක ගිහිල්ලා තව ආත්මේ මහත්ය කේත් වෙනවා කියන ලබනාට. එතකොට මේකට මොකද වෙන්නේ? తත්‍ර తත්‍රාభిනන්දිනී. මොකක්ද ඇල්ලුවේ ඒක බදාගෙන මිරිකගෙන කනවා කියලා කියන්නේ අනිත්ව ගැන තම්බේක මතකයක් නැහැ. ඒක ලාභයට ගන්න කියලා බුදුහාමුදුරු කියනවා. ඒකට ගන්න කියනවා දැන් අපි කණෙන් සම්බන්ධ වෙලා ඉන්නකොට අන්ධයි. ඉතින් ඒ නිසා අන්ධේ කුසේ හැදිරෙන්න කියන්නේ අලුතෙන් පුරුදු වෙන්න දෙයක් නැහැ. ඒ වෙලාවේ දිත්තේ දිත්ත මත්තන් තමයි. ඒක මෙතෙන්ට දාගන්න. ඊට පස්සේ බලන්න මේ අහන දේ නැහැ වුණා වගේ ඉන්න. ඔන්න දික්ක සාදනනේ. එන්න දික්ක සැදෙන්නලු. ඒ නිසා අපි කොහොමද 80ක් නිවන් දැකලා තියෙන්නේ. අර ඉතුරු එකේ කොක්ක තියෙන්නේ ඒකට මේක දාන්න ගියාම අපිට කවදාකවත් හිතෙන්නේ නැහැ. අපි කියන්නේ මේක රියැලිටි එක. අනේ අරවට හිත හිතලා පුළුවන් ද මේකට ප්‍රශ්න දෙන්න එපාද? මමන වගේ කියන්න ඕනේ. මම නේද යුතුයකම් කරන්න ඕනේ. ඉතින් ඉතින් අරකට අපි vested interest එකක් කරගන්න. මේ විහිම් පනවගත්ත interest එකක් කරගෙන පුදුමාකාර විදවනවා. තියාට කිව්වොත් උඹට ඒ වෙලාවේ වෙන දෙයකට අවධානය යොමු කරන්න වහවෝ කතා කරන්නවත් එපා. ඒක බෑ. අපිට ඕනෑර වද දෙනකොට මේ වද දෙනකොට සාපේක්ෂව තමයි වද නොදෙන කොන් හතරක් තියෙනවා තව. පුළුවන් නම් හිත දාලා බලන්න. ඒක තමයි ඒ බුද්ධජනනාංශ අපිට දීලා තියෙන්නේ අන්නේ රැඩිකල් රිෆ්ලෙක්ෂන් එක තමයි. ඔබ කතා කරන දේ නැත්තේ නෑ. නමුත් ඒක 100ට 20ට අඩු එකක් ඔය කතා කරන්නේ. මේ සමස්තය දිහා බලන්න සමස්තය දිහා බලන්න සමස්තය දිහා බලනට ඔය ඕකල්ලගෙන නටන්න අපි කොච්චර දුකට කැමතිද කියලා බලන්න පිළීමට කැමතිද කියලා බලන්න වද දිනවට කැමතිද බලන්න ඒ නිසා මේ Tamanට Taman වද දින කතාවක් මෙතන තියෙන්නේ හැබැයි ඕනේ නම් ඒ මේ අනුමාන ඥානෙ වෙන එකට දාන්න පුළුවන් ওই භාවනා කරනකොට හිතන දකින්නයි කියලා කියන්නේ ස්වභාවයෙන්ම අපි උපත්යේම අපිට මේක තියෙන මේ escapeism එකක්. එහෙම නැත්නම් මෙතන තියෙන tunnel එකක් තියෙනවා. යන්න පුළුවන්. හැබැයි ඒකට බයයි. ඒක තමයි මායя කරලා තියෙන්නේ. එයා කියන ඔතෙන් යන්න එපා අම්බෝ. උතන යකා. මේ උදේ ඉඳලා හැන්ද වෙනකම් පීරික ගාම හිටපන්. උදේට කියනවා කරවන හිටපන් බලනකොට ඔබට තේරෙයි ඔන්න ඕනම තැනක බින්ගේ තියෙනවා. අන්න එතනින් පොඩ්ඩක් ඔළුවට දාපුවා. එතකොට මේ ගැන පතකම නෑ බින්ගෙට ගියාට පස්සේ මේ මොනක්වත් මතක නෑ. ඉතින් ඒක අපි නිකන් ගන්නවා මේ ඕල්ටර්නටිව් නිකම් මොකද්ද කියන්නේ මේ ඕල්ටර්නටිව් ඇරේන්ජ්මන්ට් එකට. මම නැති වුණොත් මොකද්ද වෙන්නේ? ඒක හදන්න දෙයක් නැහැ හැදිලා තියෙන්නේ. හදන්න දෙයක් නැහැ. Soin once, um, not not not being aware of part of your body But more commonly, when we are meditating, after a while, you don't feel the breath. Either uh, aspasa or praspasa. Is it the same phenomenon? What is the phenomena you mean here? When I'm meditating, after, when you go deep into meditation, yeah. you get to a stage where the breath is not perceptible. No, everything is not perceptible. Yes, then? then you don't feel the breath. No, why you are making a special reference to the breath? But that was my aramuna. No, that, that aramuna was you to go to that place. It has, aramuna has done the service, the, done the service. Then you are still asking. So after you done the pole, vault, if you are still hold into the pole, what happens? Pole vault? Yes. Ritipaino? You have to throw it away, then only you can pole happen. If you are sold into the pole, what happens? Then you will fall with the pole. Because you are um, um, uh, you become invalid. Yes. So that is what the, what the, what the you don't know how to use breath as a tool. You take it as the ultimatum or end. Then you are lost at the beginning. Breath is a tool. It has done the service. It's go dead and gone. Then again uh, go there and tell him, I am going to give a promotion for you. Come tomorrow. Nonsense. That is why the Buddha says, be pragmatic. Breath is to her after service, after the finishing, it is finished. It's gone. And if you are looking back is that you are not living in the present moment. You are not crispy. අස්පේ ස්වාමීන් වහන්සේ ඒක කියන්නේ අර ලැඩ එක නගිනකොට උඩ තියෙන එක අල්ලගන්න නම් පල්ලයක් කකුල අතරින්න ඕන කියන එකනේ නේද? ඒක ගොඩක් හොඳ උදාහරණයක් නේ ස්වාමීන් වහන්සේ අපිට කියලා දීලා තියෙන්නේ. මං හිතන්නේ ඒක නෑ තව අත්තකට පනින්න නම් මේ අත්තේ කකුල තියාගෙන ඉඳලා බෑනේ ස්වාමීන් වහන්සේනේ. ඊළඟ අත්තට කකුල උස්සලා. ඉදිමගේ යනකොට ඒක තමයි වෙන්නේ. නමුත් අපි වෙලා අපි අල්ලන්න තියෙන එක බලනවා මිසක් කවදාකවත් අතහැරන එක බලන්නේ නෑ. බලන්නේ නෑ. ආ අතහැරීම හරහානේ අපි උඩට යන්නේ. ඒ නිසා අපි අල්ලන එක ගැන බොහොම කන්සර්න්. අතාරින්න ගැන කරන්නේ නැහැ. නමුත් මේ භාවනා කරනකොට පේනවා අර හිස්තන පේන්න පටන් ගන්නවා කියලා කියන්නේ no time to space නැත්නම් beyond time and space එකක් තියෙනවා. ඒක ඒකේ highlight වෙන්න පටන් ගන්නවා. highlight වෙන්නේ fear එකක් විදියට. එහෙම නැත්නම් uncertain එකක්. එහෙම නැත්නම් boredom එකක් විදියට. Then it is happening what what will happen if you go prepared for that? You are not only the the holding the run, but you already know what is you are losing also. Then only you are a, a real worker. Otherwise you are, your knowledge is partial, one-directed. This is what the left, left brain work. Right brain work is totality. It, it is trying to see the holistic. To happen holistic, you must have choiceless awareness. To have experience of holistic, you have to be evenly suspended attention. Don't be assuming good and bad, lost and gain. Just let it happen. Main object is there to start, isn't it, Sadhana? The start is uh, not, usually you are not endowed with fear as a birthright. After mistakes, after discussions, you have to understand, set the opening balance correct. Your mindfulness is well defined. As far as mindfulness is not well defined, you are always crooked. When the mindfulness is defined, it is infinitum. It directed to the end. So there is no arc, there is no, there is no point. It is not perpetuating that. It's directing that. So even after you become arahant or with the full enlightened, still you are defining your mindfulness. Still you are defining your mindfulness because it's evolving thing. People try to give a definition for mindfulness that is, make it permanent. That it is dead and gone. Mindfulness is something evolving. So, I think uh, as further clarification, um, even though we feel that we have uh, lost the breath, we are always with the breath throughout the meditation process, right? No, otherwise we can say the breath has, for the moment has done the service. ඊළඟ ප්‍රශ්නෙට යනවා ගෞරවනීය ස්වාමින් වහන්සේ මූල කර්මස්ථානයේ ආනාපාන සතිය මම පරයන්කේ වාඩි වී හුස්ම ඉහළ පහළ වීම නිරීක්ෂණය කළෙමි වම්නාස් කුහරයෙන් ආස්වාස ප්‍රාස්වාස සිදුවන බව හඳුනා ගතිමි ටික වේලාවකින් within bracket විනාඩි 4ක් 5ක් හුස්ම තුනී වී යන්නට විය එවිට මම ආස්වාස ප්‍රාස්වාස අතහැර දමා රූපාරමුණක් නැතිව ඔහේ බලාගෙන සිටින්නට විය මේ ඊතා දුෂ්කර වූයේ අරමුණක් නැතිව ඉඳීම ඊතා අපහසු බැවිනි. පසුව මම එයට හුරු විය. මෙහිදී මට වෙන සිතුවිලි එන්නේ නැත. අවශ්‍ය නම් ඕනෑම කාම සිතුවිල්ලක within bracket ගෙදර මෙනෙහි කළ හැක. විටින් විට හිඳගෙන ඉන්න ඉරියව්වට සිත යමි. මම මෙසේ භාවනා වාර දෙකක් පමණ සිටියෙමි. මට ඇති ප්‍රශ්නය නම් මම මෙසේ සිටිනා විට මට සැක ඇතිවීමයි. එනම් මෙය හරිද? question mark මම මේ සිතාගෙන ඉන්න එකක් නේද question mark මට දැන් හරිම හරිම මහන්සියක් තේරෙයි within bracket මීට පෙර වී නැත ඔළුවේ වම් පැත්ත රිදෙයි මේ භාවනාවේ දියුණුවක්ද නිවැරදිව භාවනාව තරම් කර කිරීමට උපදෙස් පතමි ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා <clears throat> මේකට ඔය ලියලා තියෙන ප්‍රකාශයේ මුත්‍රයක් ගත්තොත් කරන්න කියන්න තියෙන්නේ ආනපන ගෙවීම කෙවෙන චිත්තක්ෂණය අන්තිම චිත්තක්ෂණය තව වශී කරගන්නේ හොඳට සිද්ධි කරගන්නේ ඔය භාගෙට නතර වුණාට ඇති වැඩේට ඇත්තටම නම් ඇති විශ්වාසය තියෙනවා. නම් විශ්වාසය නැතිකම තියෙන්නේ ඒකයි විශේෂයක් වුණ ටෙන්ෂන් ඉන්නේ. ඒ නිසා ආනපානෙ ගෙවිච්ච තියෙන තැන ඉඳලා ගෙවිගෙන යන තැන බලන්න ඈතින් ඈතට යන ආශාන්තරාද්‍ය දිහා බලනවා වගේ. ඔළුව උඩින් යනකොට ආශාන්තරා දෙදු පුපුරවගෙන දෙතරුම් කාගෙන විශාලයට පේනවා. ඈතට යනකොට මොකද වෙන්නේ? වෙලා වෙලා තීත්තක් බවටපත් වෙලා ඒක යන්නේ නැහැ. එක තැනක තියෙන වගේ පේනවා. ඊට පස්සේ වටපිට බල බැලුවොත් පේන්නේ නැහැ. ඒ තරමට මේක සිවුම් වෙනවා. ඔත යම් යම් වෙලාවට යන කියලා කියනවා මින් එයාට පේන්නේ නැහැ කියලා. ඒකට ආසෙන්තරව නැති වෙලා නෙවෙයිනේ එහෙනම් හෙට උදේ හෙඩ්ලයින් එකේ තියෙන්න eBay. ආසෙන්තරක් අහසේ නැතුණයි කියලා එහෙම එකක් නෙවෙයි. මේ මට හොඳටම ෂුවර් පේන්නේ නැතු ගියා. අන්නේ ඒ නොපෙනී යන චිත්තක්ෂණය තමයි සියලු දේම එකලස් වෙන වෙලාව. සියලු දේම හරියටම එක මේ මේ සුසර වෙන වෙලාව. අන්නේ එතන බලාගෙන ඉනවා වටපිට බලන්න බෑ වෙලාවයි. බැලුවොත් ආයෙත් ගිහිල්ලා බලන්නත් බෑ. උතන දාසත්තක් තිබුණේ කියලා. ඒ නිසා ඒ වෙලාවේ ඇහැ කරවිල වෙනකන් අන්නේ බලා සිටීම ඔය සැකේ දුරු කිරීම තියෙන ක්‍රමය. එනිසා ඊගාව දවසේ ඔය ඔය යන ක්‍රමේ තමයි. අනිත් දවසේ පොඩ්ඩක් ගිහිල්ලා පණිනවා. ආයෙත් තව පොඩ්ඩක් යනවා. ඇතුළට යන්න යන්න නැත්නම් අර ගෙවි යෑම සූක්ෂමව බලානේ ඉඳ ඉඳ විශ්වාසයක් එනවා. එයාට තේරෙනවා මේ ආනපනේ තියෙද්දි මම ගෙවෙමින් සාමාන්‍ය ගොරෝසු තියෙද්දි උනත් ඔච්චරම තමයි වෙන්නේ. නමුත් හිතේ විශ්වාසය මධිකමනේ තියෙන්නේ. විශ්වාසය ටිකම සඳහා කරන්න තියෙන්නේ ගෙවි යන වෙලාව. උඹණී යන වෙලාව මීට වැඩිය ට්‍රේස් කරන්න. පුළුවන් තරම් ට්‍රේස් කර කර යන්නේ. ඒකට බුද්ධමාකාර මේ යටි හිත පිළිබඳව අපේ බටහිර මානසික විද්‍යාවකින් යටි හිත පිළිබඳව හොඳ විශ්වාසයක් යනවා. ඇස්නි ලංකාර වෙන්නේ නැතුව අඳුරට පුරුදු වෙනවා හිත කියලා කියන්න පුළුවන්. අපි මීළඟ ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ පරයන්කේදී හුස්ම රැල්ලට සිත යොමු කරමි. එක පැත්තකට පීඩනය වැඩි කරගෙන ඇදී යයි. ගැප්ස් දෙකක් හෝ තුනක් ඇත. ඊළඟට පීඩණයෙන් තුනී වෙමින් විරුද්ධ පැත්තට ඇදී යයි. ගැප්ස් එකක් හෝ දෙකක් ඇත. මුළු හුස්ම රැල්ල වසාගත් ভাইබ්‍රේෂන් එකක් එන්න පටන් ගනී. එහි ඇත්තේ ඒකාකාරී බවකි. ප්‍රෙෂර් වැඩිවීම හෝ අඩුවීම නැත. එහෙත් එය සතු විශාල බලයකි. හුස්ම රැල්ල පහළට තල්ලු කරගෙන සිටින්නාසේය. මේවාට අමතරව අවට ප්‍රදේශයේ දැනෙන්නේ තද වී හිර වී ඇති බවක් දැවිල්ලක් වැනි දැනීමක්ද ඇත. මේ සියල්ල බලා සිටින විට දැනෙන්නේ අසහනයක පීඩනය. ভাইබ්‍රේෂන් එකේ බලය බොහෝ වේලාවකට පසු අඩු වී යන්න පටන් ගනී. එවිට හුස්ම රැල්ල උඩට මතුවී එයි. ভাইබ්‍රේෂන් එක ඉතා දුර්වල වී පනා දින තත්ත්වයකට පත්වේ. ඉඳහට ඉඳහිට එකවරක් දෙවරක් රිද්මේ දක්වයි. නොදැනෙන ලෙස සිටි නොදැනෙන ලෙස සිටි ධනහිස් වේදනාව දැන් නැගිටේ. ධනහිස් වේදනාවට දක්වන්නේ අකමැත්තකි. හුස්ම රැල්ල කෙරෙහි ඇත්තේ උපේක්ෂාවකි. ভাইබ්‍රේෂන් එකට ඇත්තේ කැමැත්තකි. ධනහිසේ වේදනාව මගහැර ගැනීමට ভাইබ්‍රේෂන් එක දිහා බලමි. ভাইබ්‍රේෂන් එක සංස්කරණය කරන්න ඊට නොදේ. අඩු රිද්මයෙන් වැඩි රිද්මයට එන්නේ එයට අවශ්‍ය විටයි. මේවාට අමතරව සිතුවිලි පොදියක් දඟලමින් පවතී. ඉඳහිට එකක් දෙකක් පොදියෙන් ගැලවී යයි. ගෙනෙන විස්තර පෙන්වා දෙයි. සමහර විට පිටතටද එක්කගෙන යයි. එසේ ගිය විට ভাইබ්‍රේෂන් එක සෝදිසියෙන් සිටිනවා මෙන් හැඟේ. නැවත පැමිණෙන විට හුස්ම රැල්ල ভাইබ්‍රේෂන් එක හා වේදනාව තිබුණු තැන්වලම තිබුණු තිබුණු කටයුතු කරමින් සිටී. සමහර පරියන්කවල අවසාන භාගයේදී හුස්ම රැල්ල වයිබ්‍රේෂන් වේදනාව සුදු මීදුපකින් වැසී තිබෙනවා පෙනේ. ඒ දෙස සංසිඳුරු සිතකින් බලා සිටිය හැක. තවත් සමහර පරියන්කවල අවසාන භාගයේදී නිෂ්කලංක පරිසරයක සිටිනවා දැනේ. හුස්ම රැල්ල වයිබ්‍රේෂන් හා වේදනාව වේදනාව දෙස ස්ට්‍රෙස් ෆ්‍රී විදිහට බලාගෙන ස්ට්‍රෙස් ෆ්‍රී විදිහට බලාගෙන ඉන්න පුළුවනි. සිතුවිලි පමණක් විස්තර පෙන්වන්න පටන් ගනී. ඒ දෙස බැලුව විට නවතා දමු දමා ආපසු යයි. කමඨහන් සුද්ධ කර ගැනීමට මෙසේ ඉදිරිපත් කළෙමි. තෙරුවන් සරණ වේවා. මේක අපි විවිධ පැති වලින් එකම සාකච්ඡා කරලා තියෙනවා. නමුත් මේ ලියුමෙන්ම උපමාවක් ගත්තොත් ආස්වාසිය ඇතුළතත් කඩීම් දෙක තුනක් කඩතොළු දෙක තුනක් පේනවා ප්‍රසවාසෙත් කඩතොළු දෙක තුනක් පේනවා නමුත් මේක දිගේ බලනකොට කඩ කඩතොළු ලක්ෂ ගානකට වැඩි වීම තමයි ভাইබ්‍රේෂන් කියන්නේ ඒක ආස්වාසය තුළ ආස්වාස ලක්ෂ ගානක් තියෙනවා ප්‍රසවාසය තුළ ප්‍රසවාස ලක්ෂ ගානක් තියෙනවා ඒක කඩීම් කඩතොළු විශාලේ වැඩි වුණකට ආස්වාස වශයෙන් නෙමෙයි පේන්නේ ඒක පේන්නේ මේ ভাইබ්‍රේෂන් එකක් විදියට ඒක හරියට කියනවා නම් මේ මුහුදේ රැළ නගිනෙව්වට අපිට මේ එක රැළක් මේ දෙවෙනි රැළ මේ ලොකු රැළ මේ පොඩි රැළ කියත හැකි වතුරට සංසිඳුණාට පස්සේ ඔක වතුරටපත් වෙනවනේ වතුර තමයි ভাইබ්‍රේෂන් එක කියන්නේ වතුර නැගින රැළක් තමයි ආසර් ප්‍රසාසය කියන්නේ ඉතින් අපි ආසර් ප්‍රසාසයේ වතුරට දිය වුණාට පස්සේ ඊට පස්සේ හරි කම්මැලි මුහුද රැළ ගහන්න නැත්තම් ඔක දිහා බලන කම්මැලි ඉතින් ඒ එකම මුහුදේ කෙලස් වැඩි වුණාම ගණන් කළ හැකි දිග උස රැලි මතුවෙනවා කෙලෙස් අඩු වෙච්චාම ඔය නිකන් තරන්දුනාට රැලි බින්දෙන්නේ වතුර බවටපත් වෙනවා. ওই දෙක අතර මේ එකම මේ විපරිණාමයක් කියලා පිළිගන්න අපි කැමති නැහැ. අපි කියනවා රැළවල් කියලා වෙනම જાතියක් තියෙනවා. ভাইබ්‍රේෂන් කියලා වෙනම જાතියක් තියෙනවා. ඒක නිසා මේ රැළ බලන එකද හොඳ ভাইබ්‍රේෂන් බලන එක හොඳද කියලා ඒක අපිට choice එකක් නැහැ. මේ රැළම තමයි වතුර බවටපත් වෙන්නේ. වතුරම තමයි රැළ බවටපත් වෙන්නේ. ඒ චෝදය බලානින්න ඕනේ. මේ දෙකම එකයි. ඒ ඒ ভাইබ්‍රේෂන් එකෙම තමයි හිතවිලිත් එන්නේ. හිතවිලි එනකොට ভাইබ්‍රේෂන් නැහැ. මේ එකමනේ එහාට මෙහාට හැරෙන්නේ දැන් අපි කියමු මේ 18 සම්නිරෝණතන්නේ සිරිසේන කියලා. ඉතින් සීරිය කන්න අන්නකොට අනිත්‍යක වේදිකාව පිකුණක ඉන්න බෑනේ. 18 සම්නිරෝණතන්නේ එකමයි. වෙස්මූණ විතරයි වෙනස් වෙලා තියෙන්නේ. කෝලමාටත් ඉන්නේ ඕකමයි මහසොනට ඉන්නේ. ඉතින් අපි පිටුව 18 දිනක් ඉන්නවා කියලා පිටිපස්සේ නෑ. ඒක තමයි මේ නටන්නේ. අපිට කවදාකවත් හිතෙන්නේ මේ මහසී රට සීතිය කඩන් දෙපේක කොලමහට එනවා කිය. කොලමහපුවම විනාශනවා. මහසීරිය කාපුවම බය කරනවා. ඒ නිසා මේ අපේ හිතේ පිටිපස්සේ මේ නටන නාඩගම දිහා බලන්න ඔක දුරු කරන්න තියෙන සැකේ දුරු කරන්න තියෙන එකම ක්‍රමය තමයි මේක නැවත නැවත බලන්න මේ එකම දේ තමයි විවිධ හැඩතල ගන්නෙ. හැඩතල ගත්තාම නම් වනන් දීලා ඒව ස්ථිර කරගත්තට පස්සේ අපි මෙච්චර එකක් මේක බවටපත් වෙන්නේ කොහොමද කියලා විශාල ප්‍රශ්නයක් ඇති කරනවා. ඒ නිසා සමහරකට ভাইබ්‍රේෂන් කියලා කියනවා. සමහරකට ලයිට්නස් කියලා කියනවා. සමහරකට සවුන්ඩ් සයිලන්ස් කියලා කියනවා. සමහරකට මේ යුනිවර්සල් එනර්ජි කියලා කියනවා. নানা ප්‍රකාර නම් දෙනවා. හැබැයි කොයි එකත් එක එකටම තමයි කතා කරන්නේ. ඉතින් ඒකේ හොඳ එක ගතියක් තියෙන එක හරි නීරස නිසා කවදාකවත් සංසාරයක් ඇති කරන්නේ. සංසාරයක් එන්න තණ්හා වෙන්න ඕන. මෙතන තියෙන නීරස ගතිය. ඉතින් අපිට යෝගාවචර තියෙන එකම ප්‍රශ්නේ මෙතෙන් යනකම් අමාරුවෙන් ගියාට පස්සේ කම්මැලි කියලා සලුවක සාදාලා නැගිටලා යනවා. ලෑස්තිලා යනවනම් එයා දැනගන්න මේ භාවනාවේ දියුණුවක්. මේ කම්මැලිකම තියේදිත් මේක දිහා පුළුවන් නම් බලන්න හිටපන්. එතකොට තමයි භාවනාවේ ආනිසංස ලැබෙන්නේ. භවනාව වශී කරගත්තා වෙන්නේ. එයාට ඕනේ නම් ඒකෙන් අර මැටි ටිකක් ගත්තාම කලයක් කම්බනවා. කුරුලෙත්වක් හදනවා කොයි දේ වුණත් අඹන්න පුළුවන්. ආයෙ ඕන මැටි කරන්න පුළුවන්. මේක අඹලා තියෙන වට තමයි හිතවිලි කියන්නේ, වේදනා කියන්නේ, ආනපාන කියන්නේ මැටි ටිකට තමයි ভাইබ්‍රේෂන් කියන්නේ. ඉතින් අපි හිතනවා අඹපු එක වටිනවා නිකම් මැට්ටට වැඩිය කියලා. බුදුරජාණන්සේ කියනවා අඹපු එක කෙලසිලා මැට්ටේ තියෙන ඕන දෙයක් අඹන්න පුළුවන් හැකියාව ඒක නිසා අඹපු නැති මැට්ට වඩා නික්ලේශී, වඩා නිර්මලයි, වඩා ෂේම භූමියක් කියලා දැන් පුත්‍ත්ජනේ හැමදාම රණ්ඩු කරනවා බුදුරජාණන්සෙත් එක්ක මැටි වලට වැඩිය හොඳයි මේ value added කලේ. ඒ ඒක කොච්චර පුත්‍ත්ජනේ පුතක් පුතක් වෙනවද කියනවනම් මියාගාක පිච්චුවාට පස්සේ ආය කොහොමඩක්වත් තඹන්න බෑ. පිච්චුවා කියලා කියන්නේ වීතික්‍රමණේ වුණා. ඊට පස්සේ ගෙවපන්. ඊට පස්සේ ආයෙ මැටි කරන්නත් බෑ, කුරුලෙත්වක් හදන්නත් බෑ. ඒ මැටි බව කරන්න පුළුවන් තත්ත්වේ නැති වුණා. බුදුරජාණන් කියන්නේ කරුණා කරලා මම එනකන් ඕක පුච්චන්න නැතුව හිටපන්. මම ඔබට කියලා දෙන්න මට පුළුවන් ඔය ඕන එකක් අබන්න. මේක නැවත මැටි කරන්න පුළුවන්. එදාට ඒ මූලික manussකම මතුවේ. ඒ නිසා ভাইබ්‍රේෂන් එකේ මේ කියන කතාව හැටියට ඒ ভাইබ්‍රේෂන් එකේ කම්මැලි වුණත් නීරස වුණත් ඒක දැකලා තියෙන ලොකු දෙයක්. ඒ ටිකේ පවත් ගන්න බලන්න. එතකොට මම යාට මොකද වෙන්නේ කියලා? මම මට පෙන්ෂන් යන්න වෙනවා. ඒක හරියට නඩු නැති උසාවියක සුප්‍රීම කෝට් ජජ් කෙනෙක් වගේ. උසාවියද නඩු නැහැ. ජජ් ඉඳගෙන ඉන්න කෝට් දාගෙන සැලුට් ගහගෙන ඔක්කොම කරගෙන ඉන්නවා කවුරුත් නැහැ නඩු කියන්නේ. කවුද කවුද? ස්පිරිතාලයක් තියෙනවා දොස්තර ඉන්නවා ඔක්කොම ටයිකෝට් ගහගෙන ගම්පලයක් තියෙනවා ලෙඩ්ඩු එකෙක්වත් නැහැ. ලෙඩ්ඩු එකෙක්වත් නැහැ. ඉතින් මොකද කරන්නේ? කාටද පෙන පුම්බන්නේ? අන්නේ වගේ ඒ මූලික தත්ත්වයටපත් කරන්න පුළුවන්කම තියෙනවා කියන්නේ ওই ලියුම් හැම එකකින්ම ඔප්පු කරනවා. ඒ කියන්නේ අපිට මේ දවස් හතකටත් වැඩිය කලින් නිවන් දකින්න පුළුවන් බව ලියුම ඔප්පු කරනවා. හැබැයි අපි හැම ඒ පහසුකමක්ම ප්‍රශ්න කරනවා. සැක කරනවා. මේ ඒක නිසා ඒක පිළිගන්න කැමති නැහැ. ඔලොමල වෙනවා. නමුත් මේක දිගේ යනකොට වෙන වෙන්න දෙයක් නැහැ මේකම දැක දැක හොම්බ උල උලා ඉන්නකොට ඕකෙම හොම්බ රිවර්ට් වෙනවා. මීළඟ ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේ අද දින පර්යංක භාවනාව ඔබ වහන්සේගේ අනුශාසනා පරිදි සිදු කිරීමෙන් සාර්ථක වූ බව ප්‍රකාශ කරන්නට කැමැත්තෙමි. හුස්ම රැල්ලේ සතිය පවත්වාගෙන යාමේදී ඇති වූ නිදිමත ගතියත් සමග දෝ හිස ඒමේ අතට වැනෙනවා වැනෙනවා සතියෙන් බලාගෙන සිටීමේ හිස එකපාරටම කඩා වැටෙනවත් සමගම නැවතත් හුස්ම රැල්ලේ සිත පවතිනවා දැනිනි. වේදනාද පසුබිමින් දැනෙන්නට විය. මේ සියල්ලම එන විටම එක විටම සිදුවෙනවා යන හැඟීමක් ඇති විය. සීනුව නාද වෙනවත් සමගම භාවනාව නතර කළෙමි. එම අවස්ථාවේදී තවදුරටත් භාවනාවේ රැඳී සිටීමට අවකාශ තිබිනි. මේ පිළිබඳව ඔබ වහන්සේ අනුශාසන අනුශාසනා දෙනු ලබත්වා ඔබ වහන්සේගේ අනුශාසනා පරිදියයි ප්‍රකාශ කළේ ශරීරයේ වේදනාවන් දෙස සතියෙන් සිටීමෙන් අනතුරුව මුළු ශරීරයේම වේදනාව පැතිර ගියත් ඉන් පසුව නැතිව ගිය බවත්ය. එමෙන්ම අත් දෙක ඇඟිලි සියල්ලම සලිතවන බව ආදී ලක්ෂණද ඇතිවිය. මාකලේ ඒ සියල්ල දෙසට සතියෙන් සිටීමේ එය මුලදී අපහසු වද පසුව එසේ කළ හැක්කක් වීමය. පෙරවරු 10 11 පරියන්කේදී නැවතත් වේදනාවක් දැනෙන්නට විය. එවිට මගේ සිතට දැනුනේ මම මා ගැනම දුම්නසකින් නේද කියාය. මගේ මනස මුල්ලු චිත්තක්ෂණයක් මට මගේ මනස මුල්ලු චිත්තක්ෂණයක් බව පැහැදිලි විය. එවිට මූල කර්මස්ථානයේටම සිත යදවීම වඩාත් පහසු විය. ඒ ආකාරයෙන් එම වේදනාව චිත්තක්ෂණය හඳුනා වේදනා චිත්තක්ෂණය හඳුනා ගැනීම භාවනාව ඉදිරියට ගෙන යාමට රුකුලක් වනවා ඇත. එච්චර හදේ ප්‍රශ්නේ මග මගෙන් අහලා තියෙන්නේ. ඒ ඒ ප්‍රශ්නේ ලියන වාක්‍ය කියවන්නේ මතක දෙක. හුස්ම රැල්ලේ සතිය පවත්වාගෙන යාමේදී ඇති වූ නිදිමත ගතියක් සමග දෝ හිස ඒමේ අපිට නෑ නෑ නෑ ඒක පස්සේ ඒක ඒක chapter එකක් කැඩිලා කියනවා මේ ප්‍රශ්නයක් තියෙනවා කියලා බෙල්ලෙක් ගැහුවා ඒ වෙලාවේ ඉන්නද මොකටද අන්නේම කියලා. ආ වේදනාද පසුබිමින් දැනෙන්නට විය. මේ සියල්ලම එක විටම සිදුවෙනවා යන හැඟීමක් ඇති විය. සීනුව නාද වෙනවා සමගම භාවනාව නතර කෙලිමි. එම අවස්ථාවේදී තවදුරටත් භාවනාවෙන් හැඳී සිටීමට අවකාශ තිබින. මේ පිළිබඳ ඔබ වහන්සේගේ අනුශාසනා දෙනු ලබත්වා. ඔයගෙදී ඒක ඇතර එක ප්‍රශ්නයක් අහලා තියෙන නමුත් ප්‍රශ්න දෙකකට මේ තියෙනවා මේ භාවනාව නැත කරනවා කියන එක විතරක් කල්පනා කරලා බලන්න මොකද්ද භාවනාව නැත කරනවා කියලා කියන්නේ දෙක මේ තවදුරටත් ඉන්න පුළුවන්කම තියෙනවා නම් Tamanට නම් ප්‍රතිඵල තියෙන්නේ. ඉතින් මම ඕකට ඇවිල්ලා අනේ ඉන්න එපා යන්න කියලා කියන්නේ. ඒවනි අනවශ්‍ය ආදරණ නිකන් ලහුරතල්නේ. يعني බිල්ලේ ගැවුවට පස්සේ අනිවාර්යයෙන්ම නැගිටපන් කියන ටික ඒක දහන්නේ. මං හිතන්නේ ඒක කියවෙන්නේ අතන කියලා. සීනුව නාද වෙනවත් සමගව භාවනාව නතර කෙලිපි. එම අවස්ථාවේදී තවදුරටත් භාවනාවේ රැඳී සිටීමට අවකාශ තිබින. මේ පිළිබඳ ඔබ වහන්සේගේ අනුශාසනා දෙන්න ලබත්තා. මේක බට හිතෙන්නේ නැහැ. එහෙම එච්චරම ඒ කියන්නේ ඒ තරම් ක්‍රිටිකල් අවශ්‍ය කරන කායිමත් ඔපිනියන් එකක් දෙන්න ඕනේ නැහැ. Taman නම් ආනිසංසෙ වින්දේ. ඒ කියන්නේ අමාරුවේ මේක තථා කන ගිනි කන වට ගත්තට පස්සේ ගෙදරින් සෙල් ෆෝන් එකක් එවන නෝන මහත්තයා ගෙදර වරෙන් කියලා. ඉතින් අර මේ කන ගිනි කනකට ගත්ත මේ සතා මරාගෙන යනවද නැත්නම් මේ නෝනට අහුන් කන් දෙනවද කියන එක ඉතින් දඩයක් කරතේ තියෙන ප්‍රශ්නයක් ඒක. මේක හාමුදුරනේ හාමුදුරුවෝ මේ භාවනාව කඩාකප්පල් කරා වගේ මම මට වටෙන් වටෙන් නිකන් වටෙන් ගොඩෙන් වටෙන් ගොඩෙන් මේ මට සීනු කෙනක් දීලා අනම්මනම් මේක මට නම් දැනෙන්නේ. ඒක නිසා මේ යන්න පාරක් තිබේ නම් ඇස් හොඳට තිබේ නම් කිම බැදි වල යන්නේ මං මුලා වූ එක කුසේ. උසාවියට කැඳවන්නේ ඉදහම්සේ නෑනේ. නෑ ලියුමේ විදියෙන් නම් නෑ. ඉතින් අපිට ඒක පැහැදිලි වෙනවා මොකද්ද වෙන්නේ කියලා. මම ඇත්තටම භාවනාවේ ලැබුණු අත්දැකීම් එක්කම මේ ඊට පස්සේ ඒක දිගටම පවත්වාගෙන යාමට ඒක හරිද නිවැරදිද කියන භාවනා නතර කරුවයි කියන එක කියන්න බෑනේ ඔය අහලා නැති මං අහපු නැති අට කරපු ප්‍රශ්නේ මොකන්ද භාවනා නතර කරුවයි කියන්නේ භාවනාව දැන් ඒක ලියලා තියෙනවා මම භාවනා නතර කරයි කියලා. නතර කෙලෙම කියන්නේ අපි ෂෙඩියුල් එකකනේ වැඩ කරන්නේ ඒක නිසා නෑ නෑ මං කියන්නේ මං කියන්නේ මං අහනවා ප්‍රශ්නයක්. නිය හදිසියේ පාරදී හම්බෙච්ච මිනිස්සු කැහුවා වගේ මොකද්ද මෙතන මේ භාවනා නතර කරුවයි කියලා කියන්නේ? ඒක වැරදි ලියවිල්ලක් ස්වාමීන් වහන්සේ. මම ඉතින් එක්කෙනෙක් ගෙන්නලා කතා කරලා කිව්වා. ලියවුණු විදිහ මගේ කමෙන්ට් කියන්නේ. හරි දැන් කර කරලා කියන්න බලන්න. දැන් ඒක නිවැරදි වැරදි කරලා නේ ඒකට ලියලා තියෙන හරි එක නම් කොහොමද කියන්නේ? මම මූල කර්මස්ථානේ රැඳී සිටියා ඊට පස්සේ අර නිදිමත ගතියත් එක්ක මගේ හිත නෑ නෑ බෙල් එක ගැව්වා දැන් මේ බෙල් එක ගන්න තැන මේ තියෙන්නේ ඒතකොට මම භාවනා නතර කරයි කියලා තියෙනවා මම මේ එතනට අවධානය යොමු කරන්න භාවනා නතර කරුව කියන එක වැරදි ප්‍රකාශයක් හරි ප්‍රකාශය කරන්න බෑ ඔය මයික් එක පොඩ්ඩක් ලක් කරගන්න කෙලින් අල්ලලා. ඊට පස්සේ ආයෙත් අහනවාද ඉන්න දෙපාද කියලාත් අහනවා. දැන් මෙතන නැත කරුවයි කියලා මයික් එකට කතා කරන්න ඕනේ. ප්‍රශ්නේ තමයි දැන් දැන් මම ඒ විදිහට දැන් මුල කර්මස්ථානයේ සිත සිත අන්තවාගෙන සතිය පවත්වාගෙන යාමට උත්සාහ කළා. ඒක ටිකක් සාර්ථක වුණා. ඊට පස්සේ දැන් අර වේදනාව පිළිබඳ ඉස්සෙල්ලා තිබුණ නැහැ මේ වේදනාව කියන්නේ මේ වේදනාව අපි හිතනවා අපි මට හිතුනේ ඉස්සෙල්ලා මේ කකුල දිගාරිනකොට නවනකොට ඒ විදිහට දැනෙන එකක් කියලා ඊට පස්සේ එහෙම භාවනා කරගෙන මේ සතිය පවත්වාගෙන යනකොට මට හිතුණා දැන් එකපාරටම මේ ඒ වේදනාව ගැන හිතනකොටම ඒ වේදනාව මුළු ශරීරෙම වගේ තියෙනවා වගේ දැනුණා එතකොට මට හිතුණා දැන් අපි හැමතිස්සෙම එක එක තැන්වල රිදෙනවා රිදෙනවා කියලානේ අපි හිතන්නේ ඒක තමයි මේ තියෙන්නේ අපේ හිතේ තියෙන දෙයක්. ඒක නිසා මේ ඒක ගැන හිතන්නේ නැතුව මූල කර්මස්ථානයේම රැඳී සිටීම වඩාත් සුදුසුයි කියලා. ඒ විදිහට තමයි මම මේ ඔය එතෙන් දෙනකන් හරි. එතනක රචන ප්‍රශ්නයක් නැහැ. පිටුටේ බෙල්ලෙක් ගැහුවා. ඉතින් බෙල්ලෙක් ගැහුව නිසා භාවනා නතර කරා. ඊට පස්සේ ආනවා මම දැන් ඊගාට සාංශ මම මොකද්ද කරන්න? මේ වාක්‍ය ඔක්කොගෙම තියෙන්නේ හරියට ප්‍රකාශ වීම නැතිවීමක්. ඇත්තටම මොකද්ද ප්‍රශ්නේ කියලා මයික් එකට කිව්වොත් මොකද්ද කියන්නේ? මොකද්ද ඇත්තටම සුද්ධ කරගන්න ඕනේ? සුද්ධ කරගන්න ඕන සමේනාංශ දැන් මම දැන් අර චිත්තක් දැන් වේදනා චිත්තක්ෂණය ගැන මම මෙනෙහි කළා ඒ වෙලාවේ. ඉස්සෙල්ලා අර මූල කර්මස්ථානයේ සිත යොදා ගැනීමේදී ඇති වුණු බාධා බාධා කියන්නේ ඉතින් අර ඒ වගේ ලක්ෂණ ගැන ලක්ෂණ පහළ වුණත් ඒවා එක්කම මම මූල කර්මස්ථානයේ රැඳී සිටියා. නෑ නෑ මං කියන්නේ ඉන්නේ ඉන්නේ. ඒකෝට දැන් මේක දැන් හරි ඒ රැඳි හිටියා කියන එක උත්තරයක්ද ප්‍රශ්නයක්ද? ඒක නිවැරදි කියන්නේ ඒක ඒක මට සැකයක් නැහැ එතන. ඔය ඒක තමයි. ඉතින් මං කොහොමද සැක කරන්නේ? මට කොහොමද සැක කරන්නේ? ඉතින් මේ වගේ දේවල් වලදී Taman මේ ලියන දේ කියවන්න ආයෙසරයක්. කියවලා බලන්න මට අහන්න ඕනේ මොන දෙමලෙද කියලා. හරියට භාවනා යනවනම් හැමදාම ප්‍රශ්නයක්. භාවනා වැරදුනා නම් කිසි ප්‍රශ්නයක් නැතුව ඉන්නවා. ඒ නිසා ඒකට තමයි කෙලස් කියන්නේ. අපි මේ පෑදී දිහට පොරදී දාගන්න. අනාකූල ප්‍රහය ආපු ගමන් ආකූල කරගන්නවා. ඒ නිසා හොඳ වැඩේ ප්‍රශ්න ලියව කීව කීව ලියවන එක එකයි තියෙන වාසිය. ආයෙසරක් කියවලා බලන්න මට මොකද්ද ඇත්තටම සුද්ධ කරලා දැනගන්න ඕනේ. සුද්ධ කරලා දැනගන්න දෙයක් උතන නැහැ නේ. දැන් මේ වැඩේ පැහැදීගෙන ගැදි ගැදීගෙන ඉන වෙලාවේ අපිට කරන්න තියෙන්නේ කලතුතු කලපලී ගංගිලා ටට් ටට් ටට් ගාලා ඒ වෙලාවේ භාවනා කරගන්නවා මිසක් ආ මෙව මේවට කියනවා ප්‍රපංච කරනවා කියලා. අනවශ්‍ය ප්‍රපංච නොකළ යුත්තන් වල ප්‍රපංච කරනවා. මේවට කියනවා ෆැබ්‍රිකේෂන් කියලා. කතා ගොතනවා. ඉතින් මානස මාස්ටර් ඔක්කොම වැඩ නතර කරලා ඒක කාටද කියන්න හිතෙනවා. අන්නෝ තමයි කෙලස් කියන්නේ. ඒවා මේ බරපතල ඇඟේ හැප්පෙන කෙලස් නෙවෙයි. මේ මල්ලෙන් ගහලා අපි බිම දාන හැටි. ඒ නිසා මෙතන මට පේන්නේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. හොඳයි. නෑ ඕනේ නෑ. නෑ ඕනේ නෑ. කවුරු කාගේවත් පෙරක දොර ඕනේ නැහැ මෙතන නඩුවක් නැහැ. සම්මාස ඇත්තටම මම ප්‍රකාශ කළා ඉස්සෙල්ලම මේ මම මම ප්‍රකාශ කරනවා මට ඒ භාවනාව ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි සාර්ථක වුණා කියලා මම මුලින්ම සඳහන් කළා මම හිතන්නේ මට මගේ ඒ හැඟීම තමයි මම එතනදී ඒක ගැන අපි සාදු කියනවා ඒක හරි ඒක ඒ වගේ දෙයක් ලියන එකත් වටිනවා නමුත් මේ අර මේ අන්ධකාර තැන අර අතර තැන දෙක එකම හේතුව තමම් තමන්ගේ මේ රචනය ප්‍රූෆ් රීඩ් කරලා නැහැ. ඒක බුදුචානන්සේ කියනවා අන්න ලීකැලක් කරන පතු ඉරලා තින් ලීකැලක් කරන ඒ මේ වඩුව වැඩ කරනකොට ඒ වඩුව Tamanගෙම වැඩේ සැකෙන් බලනවා කිය. බැලුවේ නැත්තම් වඩුවට කෙලින් ගහන්න බෑ. දැන් මේ වගේ ලීයක් හරි ගසගත්තට පස්සේ මේක නූලක් ගහලා ඉරනවා. ඉරිලා ගානවා. ගායවල මු තනියහැට බලනවනේ මේ කොනක්. ඒ බලන්නේ Tamange වැඩේමනේ Tamange කැත බලන්නේ බලන්නේ. තච්චක කියන නම පාවිච්චි කරන්නේ. ඉතින් ඒක බලනකොට Taman අර වැඩ කරන අති නෙවෙයි තනියෙන් බලන්නේ. තනියෙන් බලන එක හිතන්නේ බම්ප් එකක් තිබ්බයි කියලා. ඊට පස්සේ ආය හයි කරුවා ගෑවා. ගාලි වල ආයෙසර බලනකොට ඒ බම්ප් එක නිසා නොතිබිච්ච තව බම්ප් එකක් තියෙනවා. ඒ Taman බලපෑකම නැවත නැවත බැලීම තමයි අනුපස්සනා කරනවා කියන්නේ. ඒ වගේම Taman කමටහනකට වார்த்தාවක් ලිව්වනම් ඒක ආයෙ සාවධානව කියවන්නේ. කියලා බලනකොට තමයි තේරෙනවා. දැන් මේ මටත් මේක පැහැදිලි නැත්නම් අනිත් එකට කොහොමද පැහැදිලි වෙන්නේ? ඇත්තටම ප්‍රපංච කළ යුත්තක් නෙවෙයි. මේක මේ මොනවාද සාර්ථකත්වයේ ප්‍රකාශ කළ යුත්තක් මිසක් ආ. ඒකෙන් ධෛර්යයෙන් ඉදිරියට යා යුත්තක් මිසක් ආ. මේක මෙහෙමද නැද්ද කියලා කායින් අහන්න ගියාම අර වටින තමන්ගේ අත්දැකීමට තමන් නිග්‍රහ කිරීමක් වෙනවා. මේක ආත්මය මේ නිෂේධනේ එහෙම නැත්නම් හීනමාන ලක්ෂණයක්. කෙලි භාවනා කරන්න කරන්න ඒක නැති වෙලා යනවා. තමයි තියෙන කාට කියන්නද මේ කවුද මේකට උත්තර දෙන්න ඉන්නේ? තමයි මෙච්චර කාල අමාරුවේ හිටපු මිනිස්සු අද ඉඳගෙන හිටියා. අද කොහොම හරි වේදනාව තරහ ගියා. ඒ අවස්ථේ වෙලාවේ අපි කරන්න දෙන්නේ දිගින් දිගට දිගින් දිගට ඇතිවෙච්චයි මොකද්ද කියන සාර්ථකත්වයේ මත කරගෙන කරගෙන යන එකයි කරන්න තියෙන්නේ. ඒ නිසා වෙන කවුරුත් අපිට භාවනාවට බාධා කරන්නේ තමන්ම මේ හරියන දේ තැක කරනවා කියන එක සාරිපුත්‍ර ස්වාමීන් කියන්නේ මහා කොට්ටිත ස්වාමීන් වහන්සේට. කොට්ටිතෝ ප්‍රපංච කලෙත් නැත්නම් ප්‍රපංච කිරීමක් කියලා කියනවා. එතකොට වෙන්නේ කාලේ පණිලා යනවා. මහරයට ඕනේ ඉච්චරයි. මහරයට ඕනේ කොහොම හරි අර එකලස කඩලා අපි පිටපැත්තකට හරවන්න. අපි දැනගන්න ඕනේ අම්මා මුත්තා කිව්වත් කලදුටු කල වලිගම් කියලා වැඩ කරගෙන කරගෙන යන මිසක්කා. ඉතින් ඕකට තමයි ගෑනුකම කියලා මං කියන්නේ. <coughs> නෑ ඒක ඒක අදාළ නෑ. ඔයාගේ කෑම අපිට ඕනෙත් නෑ. ඔයාගේ කාලකතාව ඕනෙත් නෑ. ඒක නෙවෙයි අපි යනවා ඊගා ප්‍රශ්නෙට. මේ හැම එකකෙම ලකුණු ගන්න හදනවා. ස්වාමීන් වහන්සේ අනිත් අනිත් යෝගින් ඉල්ලන්නේ හිමින් නැගිටලා යන්න මොකද සමහරව දිගටම භාවනා කරනවා. ඒකින්ද හිමින් නෑ ඒ එකක්වත් මේ ප්‍රශ්නෙට අදාළ නෑ. ඔය ඔක්කොමලා ඔය ඔක්කොමලා මේ මේ ස්ටීරියෝටයිප් මනසකින් කතා කරන්නේ. මේ ස්ටීරියෝටයිප් නෑ මේකේ. අපිට මේ කට්ටිය නැගිටලා යාමෙන් හෝ බෙල්නතර කෙලිමින් ඔය ප්‍රශ්නේ විසඳෙන්නේ නෑ. මේක යා තේරුම් ගන්න මම ට්‍රාන්සිෂනල් පීරියඩ් එකේ ඉන්නේ. I have to run a risk. ඒකට මේ කාටවත් කරන්න දෙයක් නැහැ. කවුරු හරි බාධා කරනවනම් ඒක තමයි කරන්න තියෙන ලොකුම උදව් ඒ වෙලාවට. එලා ගිල යන් යන්. ඉවන වැඩේ හරි. නෑ නෑ කරන තරමට හොඳයි. මම මගේ භාවනාවේ හැටියට. එතකොට තමයි මේ මනස තේරුම් අරගන්නේ බාධාව තියෙන පිට නෙවෙයි. ওই පිට කොච්චර જાති කරුවත් මේ සැකේ දුරු වෙන කියලා හිතනවද? නෑ මේක ඇතුළෙන්ම දැන් ඒක පිටම දුවලා දුවලා දුවලා අපි කියන වශී කරනවා කියන කියන්නේ ඒකමයි. හරි ගියයි කියලා ගණන් ගන්නත් එපා වැරදිලා කියලා ගණන් ගන්නත් මේක නැවත බලන්න. අපි අපි ඇපීල් කරනවා ආයෙකට මම පෙල් වෙලා කිව්වට ආයෙකට කැපීල් කරනවා ඒ නැත්තම් ඇක්ෂන් රීප්ලේ දාලා බලනවා කවදාවත් පළවෙනි සැරේ බැලුවදී ඇක්ෂන් රීප්ලේ බලපුවට පස්සේ පේන්නේ නැහැ එනිසා මේක නැවත නැවත වෙන්න දෙන්න හොඳයි පළවෙනි වාක්‍ය හොඳයි. එහෙනම් මෙතෙන්ට එනකොට අපි අන්ධකාර තැනකට ගිහිලා තියෙන හේතුව ප්‍රපංච කළ යුතු නැති ප්‍රශ්න කළ යුතු නැති සැක කළ යුතු නැතටනක සැක කරන්න ගියාම ඉතින් රචනයේ ගලණය ව්‍යාකරණය මොකක්වත් හිටින්නේ නැහැ. ඒක හොඳට පේනවා Taman දෙවෙනි සැරේ කියවනකොට. එනිසා ඒකට ආයතන වලින් හෝ මේ මේ මේ රෙජිමෙන්ටේෂන් වලින් කරන්න දෙයක් නෑ මේක මේ හැම කෙනෙක්ගෙම බොක්කේ තියෙන ප්‍රශ්නයක් මේ. ඔය එක්කෙනෙක් අපි අල්ලගෙන hina වුණාට හැම කෙනෙකුටම අපි සත්‍යයට බයයි. සත්‍ය මත වෙනකොට හැම පැත්තෙම හැක් කරනවා. හැම පැත්තෙම ප්‍රශ්න කරනවා. මේ මෙච්චර ගාන ටොම් ගණන් පව් කරලා සංසාරේ ගිය කිසි ගාණක් නැහැ. අපි ඒකදී මායාවේ පැත්ත ගන්න නැතුව බුදුහාමරත් එක්ක ෆෝවර්ඩ් කොන්ට්‍රැක්ට් එකක් ගහ ගන්න ඕනේ. හරියන වෙලාවට කලදුරු කල වලයිගම් කියලා සීගම් සීගම් කියලා වැඩේ කරගන්න එකයි ඒ. හම්දනි මට මේ අහන්න තිබුණු ප්‍රශ්නයක් කලින් අර යෝගාවචරයාගේ ප්‍රශ්නයට සම්බන්ධ එකක් අර හුස්ම හුස්ම කෑලි කම්පණය වෙනවා කෑලි කෑලි වශයෙන් පෙනෙනවා කියපේක ඒක හම්දනි බංග ඥාණයට සම්බන්ධයක් දැන් තාම එහෙම ඥානයක් වඩටපත් වෙන්න අමාරුයි මේ ෆස්ට් අපි ආදේවණය කරලා විතරයි තියෙන්නේ ඒක හොඳට ගිහිල්ලා ගිහිල්ලා ඒක ওই මෙටල් ක්‍රෂ් කරලා දිනෙත් මහා විශාල ගලක්මයි මේ මෙටල් එකක් පෙන්නලා මේ තමයි ගල කියලා කියනා වගේ එයාට වැයයට ඔක නැවත නැවත දකින්න දෙන්න. ඔය ගලක්ම තමයි පොඩි පොඩි කොටස් වලට ගිලා තවත් කඩලා කඩලා කඩලා කඩලා අන්තිමට පිටි බවටපත් වෙන්නේත් ওই ගලම තමයි. එතකොට ඒකේ ස්වරූපේ දියර ස්වරූපයක් වගේ. ගලයේ ස්වරූපේ ඝන ස්වරූපයක්. ඒ තියාට කියන්න බෑ මේ දියරේ ඝන කරන්න පුළුවන් කියන්නේ ආයසරයක් ඕක් කරන්න. ආයසරයක් ඕක් කරන්න. ආයසරයක් ඔය ලේබල් එක දාපු ගමන් ඒ කරබැලීමේ ආසාව මේ මෙට්ටයි වෙනවා. ලේබල් එකෙන් තමයි අපි වැඩි සෞතු කරන්නේ. දැනගන්න හැබැයි හැමෝම බං නෑ නෑ ඕන් නැති ප්‍රශ්න අහන්නේ අහන්නේ මට ඇහුවට පස්සේ තමයි මට තේරෙන්නේ මොඩකම මටත් තේරෙනවා මට මුලින්ම තේරුණා මං කිව්වේ නෑ අපි ඊළඟ ප්‍රශ්න ගරු ස්වාමීන් වහන්සේ කාලයක සිට සතිය වැඩි දියුණු කර ගැනීම කාලයක සිට සතිය වැඩි දියුණු කර ගැනීමට උත්සාහ කරමින් සිටිමි හැම අවස්ථාවකම සිත වැඩ කරන විදිය හඳුනා ගැනීමට වීර්ය කරමි. ඉත්තානුපස්සනාවට වැඩි කැමැත්තක් ඇති අතර පරියංකේදීත් සක්මනේදීත් දවසේ අනිත් වේලාවෙදීත් සිතුවිලි හඳුනා ගැනීමට උත්සාහ කරමි. වාඩි වී සුළු මොහොතක් අරමුණේ සිත පවත්වා ගැනීමට පුළුවන්. කාලයක සිට වෙනදා වගේ පරියංක භාවනාවට යොදවන කාලය අඩු වී ඇත. ඔබ වහන්සේ ඊයේ දේශනා කළ පරිදි හොඳින් වඩා හොඳට යෑමට ඇති වීර්ය අඩු වී ඇති බව දැනේ. සිත හඳුනාගෙන කෙලස් නොයිපෙදෙන විදිහට විදිහට ඉන්න පුළුවනි නම් වාඩි වී එක තැනක සිට භාවනාව කරන්න අවශ්‍ය නැත. නැති යන සංකල්පය දරාගෙන සිටීමේ එය වැරදි මතයක් බව ඔබ වහන්සේගේ ධර්ම දේශනාවට සවන් දීමෙන් අවබෝධ කරගත්තෙමි. ඉදිරියට යාමට මාත් කුමක් කළ යුතුදයි කරුණාවෙන් අවවාද කරන ලෙස ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. සාමාන්‍ය ගොඩේ තාට උත්තර කියලා තියෙන්නේ කායානුපස්සනාව තම තැනක පැන්නුවා නම් ඉතින් භාවනාව ඉවරයි. රහත් තුනත් එච්චරයි කියන්නේ. ඒ නිසා වේද චිත්තානුපස්සනාව බලන්න හදනවා කියලා කියන්නෙම හොරාගියම්මයි පේනයිලා. මේ කුණු වෙච්ච හිතකින්නේ හිත බලන්න හදන්නේ. එයා පෙන්නයිද සත්‍යය. දැන් හිත බලන්න හදන්නේ කවුද? ඒත් හිතමනේ. ඒ නිසා කියනවා හිත බලන්න හදනවා රූපයක් වෙනවා. ඒක ටික අල්ල බලන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒ ක්‍රම වලට ගයන්න ගියාම ඒ චිත්තානපසන භාවනා කරන ඇයි නින්දා කරනවා, ගුරුන්ට නින්දා කරනවා කියලා වගේ අදහසක් එනවා මට එහෙම එකක් ඕනේ නැහැ. නමුත් මහසි සෑඩෝ සාංශ උත්සාහ කරනවා කොච්චර හිතට අමාරුද අයනු කියලා ආයන්න කියලා උගන්වන්න. අයනු ආයනු ක්‍රමයට යන්න. අපිට ඕනලා තියෙන්නේ ඈතින් අත දාලා වෙන එකක් ගන්නද කියලා. ඒකම මේ හිතේම ප්‍රෝඩාවක් බව, හිතේ මායාවක් බව, හිත කියන්නේ මැජික් කාර්යයක් බව දන්නේ නැතුව මේ හිත පෙන්වන මැජික් එක ඔප්පු කරලා පෙන්වන්න හදනවා. නිසා හිත කියන දේ හොයන්න හිතෙන් බෑ. ඒක සතියෙන් බලන්න ඕනේ හිතේ දරුවෙක් තමයි සතිය කියන්නේ සතිය වඩාගෙන හිටියානම් රූපයක් කරා ඒක තමයි පුත්‍රජාන්සේ පෙන්නපු ක්‍රමය ඒකයි කායනුපසනාව ඔය ඔක්කොම අනුපසනාවට උඩින් තියලා තිබ්බේ. ඒ ඒක වෙච්චිකම වෙන්නේ භාවනා එපා වෙන. දන්නේම නැහැ ඕන්නේ නැහැ ඉඳ ගන්න ඕනේ නැහැ. නැතත් ඉතින් rahat වෙලා වගේ තියෙන කියලා හිතනවා. ආ හරි. ඒක නිසා ඒ සරලකම නැහැ කියලා කියන්නේ අහිංසක නැහැ. ඔලොමලයි. beginners mind නැහැ. එහෙම නැත්නම් ආධිකම්මිකයෙක් වෙන්න කැමති නැහැ. ඉතින් ඒ වගේ වෙනකොට වාද කරලත් බෑ මොකද එයා වාදෙන් පරද්දන්න අමාරුයි. ඉතින් ඒ ඉල්ලගෙන කන පරිප්පුවක් එතන තියෙනවා. මොකද කරන්නේ? ඒක නිසා මෙවැනි වැඩමුළුවට පැමිණීම ගැන ස්තුතිවන්ත වෙන්න ඕනේ. මේක දෙක තුන ක්‍රමයට ගියා නම් ඔය මොකක්වත් අල්ල ගැනීමක් නැහැ. අපි ආධුනිකෙක් වාගේ බබෙක් වාගේ එහෙම නැත්නම් අහිංසකෙක් විදිහට වැඩි වෙනවා. ඒ නිසා කරුණා කළා කාලසටහනේ විදිහට ඔය රූපාරම්මනේ ඉස්සරහින් තියාන කායනුපස්සන ඉස්සර කරගෙන යන්න. එතකොට ගමනක් වෙනවා. මම කිය අපි කියන්නේ යුනිවර්සිටි එකකින් උඩ කියන්නේ මේකට ෂෝට් කට් එක තියෙනවා ෂෝට් කට් එක සාමාන්‍ය ලොං කට් එකට වැඩිය පොඩ්ඩක් දිගයි මීළඟ ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේ පරියංක භාවනාවේදී මෙතෙක් මාලත් කම්පන චංචල වීම වෙනුවට දැනි දැනි දැන් දැන් දින දෙකක සිට මා වරහන් ඉන්වර්ටඩ් කමාස් ගල් ගැසී ඇත. කිසිම කායික වේදනාවක් ඉරියව් මාරු කිරීමක් අවශ්‍ය නොවන අතර ආශ්වාස ප්‍රශ්වාසයේ සීමව දැනේ. පැයක් ඇතුළත හතට හතට වාරයක් දීර්ඝ සුසුම් රැලි ඇති වී නැති වී යයි. චංචල කම්පන කම්පල කම්පන තුලින් මා මහත් සතුටක් විඳි අතර දැන් දැනෙන ගල්ගස් ගල් ගැසීම නම් එසේ නොවේ චංචල කම්පන තුලින් මා මහත් සතුටක් විඳි අතර දැන් දැනෙන ගල් ගැසීම නම් එසේ නොවේ. තනිකර යකඩ ගුලියක් ඉඳගත්ාසේ දැනේ. මෙයත් අපට හම් වුණ එක්තරා අවස්ථාවක් දැයි පැහැදිලි කර දෙන්න. තෙරුවන් සරණයි දීර්ඝාෂ වේවා. ඔය අපිට නිශ්චලකම කවදාවත් දැක් ගන්න හම්බ වෙන්නේ නැහැ චංචල මේ මේ චංචලකමට සාපේක්ෂ නැතුව. ඒ නිසා මේ දෙක අතර වෙනසදී අපි එකට කැමති එකට අකමැති. දෙකම එකේම පැති දෙක. නිශ්චල චංචල. ඉතින් එකට කැමති එකට අකමැති එතකොට ප්‍රශ්න. එතකොට අහන්න දෙයක් තියෙනවා. මේ එකේම දෙපැත්ත කියලා හිතාගත්තා නම් එයාට ඕනෙ වෙච්චාම එක පැත්තක් පේනවා තව පැත්ත ඇයි කියලා අහන්න අපිට ඉතින් අයිතියක් නැහැ මොකද අපිට තියෙන්නේ ඒ නාඩගම පෙන්වන සාලෙට ඒ ඒ ජවනිකාව බලාගෙන යන එකයි ඉතින් මේකට අර මනාපමනාපය ඇති වෙච්ච ගමන් අපිට ස්වභාවික ගලණේ නැති වෙනවා එහෙම නැත්නම් ඔය ගල් ගැහිච්ච එක ආයේ කම්පට චංචල වෙන්න තියෙන අවස්ථාව හෝ කම්පට චංචල තත්ත්ව ගල් ගැහෙන තියෙන අවස්ථාව අපි බාධා කරන්නේ ඒකට තියෙන මනාපමනාපය. ඒ මනාපමනාපේ පුදුමාකාර විදිහට සිද්ධියට බලපාන. ඇත්තට බලපාන්නේ එච්චරමයි. සිද්ධ දිහා බලලා ඒ සිද්ධියට ඇති කරන මනාපමනාපේ නිසාම තමයි ඒ සිද්ධිය වෙන දෙයක් බවට පත් වෙනවා. යේන යේනයි මඤ්ඤන්ති තතෝ තං හෝති අඤ්ඤතා කියලා බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා. යමක් යමක් ගැන අපි මඤ්ඤණා කරන්න ගත්තොත්. ඒ නිසා මේක අවුලක් බවටපත් වෙනවා. ඒකේ ප්‍රകൃති නැති වෙනවා. ඒක නිසා ගල් ගැහනත් එකක්, ජවනිකාවේ එක අවස්ථාවක්, චංචල ගතියත් එක අවස්ථාවක්, අරමුණු වෙන එකත් එක අවස්ථාවක්. ඒක ඔක්කොම පරිණාමයක්, රූපාන්තරණයක් විපරිණාමයක් විදිහට බලන්න පුළුවන් නම් අපෙන් බාධාවක් එන්නේ භාවනාවට. එතන හැමදේම අර චංචල වීම ගැන තිබුණ දැඩි ආශාව, ඒක දැකීමට තියෙන දැඩි කැමැත්ත නිසා තමයි වෙන විදිහකින් ඒක දැක්කේ. ගල්ලි ගැටි. අනිත් එකට වෛරයක් තියෙනවා. එතකොට අරකට ආශාව කියන්නේ මේකට ද්වේෂය. ආන්න ඒක දැක්කනම් ඔය කම්පනකම චංචලකම නෙවෙයි ඒක තියෙන තමන්ගේ හිතේ. අන්න ඒක දැක් ගන්න සුද්ධ සුද්ධ අවස්ථාවක් හම්බෙලා තියෙනවා. ඊළඟ ප්‍රශ්නේ අතිපූජ්‍ය ස්වාමින් වහන්සේ පර්යංක 1 අලියම අරමුණ ආස්වාස ප්‍රාස්වාස සහ කය. අද අලියම පර්යංකයේදී හිත කයෙහි තැන්පත් කර ගැනීමට හැකියිය. ටික වේලාවක් එලෙස සිටීමට හැකියිය. එකවර කයෙහි තදගතියක් මතුවී සිත එයට දක්වන ප්‍රතිකාරයක් ප්‍රතික්‍රියාවක් ප්‍රතික්‍රියාවක් විය. එම අමනාප తත්වයේ ටික වේලාවක් අරමුණු වශයෙන් බැලුවෙමි. එම අමනාප తත්වයේ කෙමෙන් පහ වී ගිය අතර සිතෙහි යම් සංසුන් බවක් දිස්විය. ආනාපාන අරමුණට සිත ගිය අතර එය සියුම් වී ඇති බව වැටහුණි. වැඩි වේලාවක් යන්නට පෙර හිත දීන කමා කම්මැලි තත්වයකට පත්විය. එයද අරුගණක් වශයෙන් බැලීමට උත්සාහ කළෙමි. තවත් විටක සිත විසිරෙනු දැක්කෙමි. මෙලෙස සුළු වේලාවක විවිධ අරමුණු අමනාප දීන විසිරෙන ඇති වී නැති වෙන ඇති බලමින් සිටියෙමි. පරයන්කේ අවසානයේ හිතේ යම් සංසුන් බවක් දිස්විය. පරයන්ක දෙක දහවල් 10 11 ආර ආරම්භයේ පටන් සිත බාහිර පැවති ශබ්ද වැනි දේ වෙත හිත යොමි යොමු වී තිබුණු අතර හිත කායට හෝ ප්‍රධාන අරමුණෙහි පැවැත්වීමට නොහැකි විය. සිත විසිරෙන ස්වභාවය තදින් පැවතුනමුත් එය සතියට හසු කර ගැනීමට නොහැකි විය. එනමුත් පර්යංකේ අවසානයේ මේ අවස්ථාව නීවරණයක් බව වැටහුණු නමුත් නමුත් වේලාව අවසන් වීමේ සීනුව නාද විය. මේ අවස්ථා දෙකම වார்த்தාවට ඇතුළත් කිරීමට සිටුවෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය පතමි. ඒ නිසා ඒ කමඨන් වාර්තා ලියන පොතේ ලියලා තියෙන මේ වගේ කමඨ පරියංක ගොඩක් වාර්තා කරන්න බෑ. Taman හොඳයි කියන එකක් වාර්තා කෙරුවොත් ඒකෙන් හරස්කඩ දකින්න පුළුවන්. ඒ නිසා ගොඩාක් දාන්න ගියාම අහගෙන ඉන්න එකයි අවධානය කෝකට දාන්නද දන්නේ නැහැ. ඒ නිසා යෝගාවචරය කියලා දෙන්න ඕනේ මෙන්න මේකයි මට හොඳම කමටහන්. නැත්නම් හොඳම පරියන්කය කියලා ඒකයි ලියන්න ඕනේ. එතකොට ඒකෙන් අනිත් ඔක්කොම කියවෙනවා. ඒ නිසා උගාක් වාර්තා දික් වෙනකොට වෙන්නේ අවධානය යොමු කරන්න ඕනේ කොයි එකටද කියලා තේරෙන්නේ නැහැ. ඒ නිසා මේ පරියංග දෙකෙන් කොයි එකද තමයි හොඳ කියලා මේ යෝගාවචරයට කියන්න පුළුවන් නම් ඒක තමයි ඒ යෝගාවචරගේ ඔපිනියන් එක තමයි ඒ අනුව එකක් වර්තා කිරීම තමයි උසාවියේ නඩුව ඉක්මනට ඇහෙන්න නැත්නම් ගන්න තියෙන මේ මේ අවධානය ගන්න තියෙන ලේසිම ක්‍රමය. ඒකේ ප්‍රශ්නයක් ලියලත් නැහැ හම්බෙන්නේ. ප්‍රශ්න නෑ ස්ටේට්මන්ට් එකක්. නමුත් ඒ ස්ටේට්මන්ට් එකට වුණත් හොඳයි. නමුත් ඒකේ හොඳ ටික විතරක් ලියලා නරක ටික අයින් කරන ධර්මයට අර හොඳ ටිකේ ගෞරවය වැඩෙනවා. සර්නාසෙන් මම ප්‍රශ්නේ ලිව්වේ පළවෙනි පරයන්කේ මම ඒක ලිව්වේ මේ දැන් අපි ගන්න සිතේ විසිරීම වගේ දේවල් අරමුණක් විදියට මේ වෙනද නම් විසිරින එක වෙලම යනවා මේක වෙලාවක් පැවතුණා. ඒතර ඒක අරමුණක් විදියට එහෙම ගන්න එක කළ යුතුද එහෙම නැත්නම් මම නැවත වාරයක් කායට හරි ප්‍රධාන අරමුණට එහෙම කරන්න ඕන කියන එක තමයි මම එහෙම choice එකක් කවදාවත් යෝගාවචරයට ලැබෙන්නේ නැහැ. යෝගාවචරයේම choice එකක් දීලා නෙමෙයි කරන්නේ ඕක edit කරන්න පුළුවන් DVD එකක් නෙවෙයි. මේකට යන්න පුළුවන් මේකට යන්න අපිට නෑ choice එකක්. අපිට තියෙන්නේ එන එක බලන එකයි. එහෙම එකක් තියෙනවා කියලා හිතනවනම් ඒක මේ මේ මේ deductive knowledge එකකින් ආපු එකක්. ඔරිජිනල් නෑ. ඔරිජිනල් මේ යන මේ කියන්නේ ඇරෝ එකක් ඊතලයක් දුන්නේ විහිදලා ගියාට පස්සේ ඒ වන් පාත්. ඒක දිගට යනවා. ඒක නිසා එතෙන්දී අපිට choice එකක් නෑ. හැබැයි මේක slow motion දාලා පෙන්නනවා. thin slicing of time නේ. ඒක අපේ භාවනා ප්‍රයෝජනයක්. භාවනා ගුණයක්. දෙවෙනි පාරයන් කිසනාසිලිකුවේ මේ දැන් ඒකේ අරකට හාත්පසින් වෙනස් ඒක කිසිම දෙයක් නෑ හිතේ විසින හැබැයි ඒක මට සතිය කියන එක මතක් වුණේ පස්සේ සතිය පිටව ගන්න ඕන කියලා හිතේ විසිරීමට දෙක අතර වෙනස පෙන්වන්න තමයි පරයන්ක දෙකක් නැවත සාමාන්‍ය ප්‍රශ්නයක් අහන්න පුළුවන් මේ පරියංක දෙකෙන් තමන්ගේ යගේ ආඩම්බරයන් හැටියට බලනකොට කොයි එකද හොඳ පරියංකය කියලා. මොකද්ද ඇහුවොත් මොකද්ද උත්තර වෙන්නේ? මම හිතනවා දෙවෙනි පර්යන්කේ හොඳයි කියලා. මොකද ඒක මට දැකීමක් තියෙනවා ඉගෙන ගන්න ඒකට. ඔව් ඒක ඒකම highlight කරන්න ඕන නම් අරක දෙමිල්ල මේක dilute වෙනවා. ඒක දැම්මයි ඒකට ඒකට ගෙලිම attention එක ගැහුවා. ගොඩාක් විස්තර දෙමිල්ලෙන් අහගෙන ඉන්න කෙනාට එපා වෙනවා. ඒක කාන්තාවක්සේ උගක් දන්නේ නැති කාරණාවක්. වෙහි කියවනවා. වෙහි කියවනවා. ආම්දුනේ මේ තාත්තපක්ෂ එක්ක වැඩ හැලැප්පෙන් යන්න එපා වැඩි. <laughs> ඒක වැදගත්. ඒක වැදගත් උපදේශයක්. දැන් මං කියලුවේ දැන් ඉතින් පැයකමාරක් ගියාම කොට නිින්ද ඇරින්ද මං එහෙම කිව්වේ. අපි මේ ඒගොල්ලන්ගේ දරුණුකම දන්නේ නැන්ද කියන්නේ ආම්දුනේ. නෑ ඒක. ඒක නිසා මට කියන්න පුළුවන් අපි අම්මත් ගෑණියක්. මං හැදිලා තියෙන්නේ කෙල්ලෝ 6 දෙනෙක් එක්ක. ඒ නිසා මං දන්නවා මොනම දෙයක් හරි වැඩිපුර කතා කරුවොත් කරන්නේ Taman කතා කරපු දෙයම වටිනාකම නැති කරලා දාන. Short and sweet, short to the point. එදිරියට කතා කියන්නත් බෑ. එතකොට උසාවියේ ටට්ටක් ගාලා ඇහෙනව නඩුව. එහෙම නෑනේ මේ යන්නේ කොයිසිලා අප මල්ලේ පොල් කියපු ගම. මම ඒ නිසා කමඨාන් සුද්ධ කරනවා කියලා කියන්නේ භාවනාව නෙවෙයි ග්‍රැමර් එක හදලම දෙන්න ඕනේ. එයාට කියන්න ඕනේ වැඩි වෙන්න නම් ඔබම කියවලා බලපන් කියවලා බලන්න මේක අත්‍යවශ්‍ය නම් අහපන්. අහනකොට ඒ අහගෙන ඉන්න කෙනාට එව්ව ජජ් කරන්න තියන්න එපා. වන් එක පොයින්ට් එකයි එක වෙලාවට ගන්න ඕනේ. එතකොට සුද්ධ වෙනවා. මේ පොලිම කන්න ගියාම කාවිරි ඇට්ටොම ගෙදර ගියා වගේ කාගෙන කාගෙන කාගෙන යනවා. ස්මෘතියට තමයි යන්නේ. අපි ඊළඟ ප්‍රශ්නෙට යනවා ගරු ස්වාමින් වහන්සේ ඊයේ සවස 8 9 පැය භාවනාව සිතේ ඇති ශක්ති ය උරගා බැලීමට ලැබුණු ප්‍රසාදජනක අත්දැකීමක් විය. හුස්ම සංසිඳී විනාඩි 15කට පමණ පසු සුපුරුදු පරිදි වේදනාවක් ඉස්මතු වෙමින් පැවතුණි. මේ අතර විදුලි සැරමෙන් ඉතා තියුණු ෂණික වේදනාවක්ද ශරීරයේ ඇති වෙමින් නැති වෙමින් තිබුණි. ඒත් සියල්ල ඒ සියල්ල දෙස මදහත්ව බලා සිටීමට උත්සාහ කළෙමි. ඒ වෙලාවේ තරමක වැස්සක් ඇතිවිය. ඉරුඟු ඇට පොරි පුපුරන්නාක් මෙන් වහලින් නැගිනු හඬ ඉතා චමත්කාර ජනක විය. පුපුරු ගසන වේදනාවන් දෙස බලා සිටි සිටි සිත කිසියම් අවකාශයක සිට මේ සියලු පිපිරීම් දෙස බලා සිටිනු බඳු විය. සිත කිසිවකට හසු නොවි පරතරයක් සහිතව මතුවන සියල්ල දෙස නොගැටි සිටින රසයකි දැනුනි. සිත යම්කිසි සමාධියකට වැටුණා බඳුය. සිත සිත ඊට බලවත්ව තිබුණේය. වැස්ස නැවතුණත් වේදනාව දෙස දිගටම දුරස්තව බලා සිටීමට හැකිව තිබුණි. මුළු කාලයම වේදනාව ගණන් නොගන්නා තත්ත්වයකට සිතපත් වූ තිබුණ නමුත් මතුවීමට අවකාශ නැතුව තිබුණ වේදනාව පසුබිමින් තිබෙනු තිබෙනු දැකිය හැකිය. වේදනාව ජයගත්තායි යයි ජයග්‍රාහී හැඟීමක් සිතේ නොතිබුණු වේදනාව තිබියදී සතියෙන් සිටිය හැකි බව පමණක් පසක් විය. ස්වාමීන් වහන්සේ මේ ප්‍රසාද ජනක අත්දැකීම නැවත නැවත සිහිපත් කිරීමෙන් සිතට අතීතය පිළිබඳ ප්‍රපංච කිරීමේ ඉඩදීමක් වනවාද නැත්නම් ඒ ඉතිරි භාවනාවට රුකුලක් වනවාද ඔබ වහන්සේගේ අදහස් දැනගනු කැමැත්තෙමි ඔබ වහන්සේට දීර්ඝායස වේවා ඔයතර වේදනාව කියනවා එක එක මට්ටම් තියෙනවා. අපි පුංචි වේදනාව නම් කොයි වෙලාවෙත් විඳින්මින් ඉන්නවා අපි ඒව වාර්තා කරන්නේ නැහැ. මොකද ඒ තියදී ආනපනට යන්න පුළුවන්. යම් ප්‍රමාණික වේදනාවක් ඒ කියන්නේ ආනපනට බාධා කරන මට්ටමක වේදනාවක් ආවොත් තමයි අපි කමඨාන් වාර්තාවට ඇතුල් කරන්නේ. ඒක පුරුදු ඒක ජයගත්තට පස්සේ ඒ තියදී ආනපනේ පවත් ගන්න පුළුවන් කියන එක යෝගාවචරක ප්‍රතිශක්තිය වැඩිමත් තමයි. නමුත් ඉස්සරහට වෙනකොට උවිත වැඩි වේදනාවක් එනවා. වෙනදනම් භාවනා කරන්න බෑ කියන වේදනාව ඒ තියෙද්දි උත්සාහයක් අරගන්න පුළුවන් වෙනවා. ඕවා ගැන හොඳට මේ සලකලා බැලුවොත් මේ වේදනාව එන්ටෙන මට්ටම නගිනවා. මම හැම වෙලාවෙම පාවිච්චි කරන ආනාපාන සතිය. ඒ වේදනාව තියෙද්දි සටන පාව දෙන්න තු ඉන්න. ඒක දැනගත්තට පස්සේ හිතනවා එදා ඔය අද කීපයකට වැඩිය වෙනස් විශාල සතුරෙක් ජයගත්තා වගේ කියලා. ඒත් වැඩේ ඉවර නෑ. ඊටත් වැඩිය වේදනාවක් එනවා. අන්නේ මේ මේ මේ යනකොට ඒ ইনফරෙන්ෂන් නොලෙජ් එකෙන් තමයි සංසන්දනය කරලා පෙන්නන්නේ. ඔබ ඊයේ වේදනාව ජයගත්තා කියලා කිව්වට ඒ ජයරන් තියෙන සාමාන්‍ය වේදනාව කොයිට වැඩිය බරපතල වේදනාවක් වෙනවා. ඊට පස්සේ ඊටත් වැඩිය බරපතල එකක් වෙනවා. එnde ende ende ende අපේ ඉවසීමේ ශක්තිය, දැරීමේ ශක්තිය වැඩි වෙනවා. ඉතින් ඒක බුදුචානන්සේ කියන කොහොමඩක්වත් Tamanට තේරෙන්නේ නැහැ කියලා. මම මේ හැප්පිලා ජයගත්ත වේදනාව ඊට වැඩිය ලොකු වේදනාවක්ද අඩු වේදනාවක්ද කියලා කම්පැරිසන් එක අවේ හිත ගන්නෑ. මොකද මේ වේදනාව ජය ගැනීමත්ම ලොකු දෙයක්. නමුත් එන්නේ එන්නේ මේක කරනකොට තේරෙනවා ඒ හැප්පෙන්නේ වෙනදට වැඩිය ලොකු ගලක දැන්. ආහනේ ගතිය තේරෙන්නේ ඔය ඔය ඔය අපි තක කරන inferential knowledge එකෙන් comparative knowledge එකෙන් තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒක සම්පූර්ණයෙන් paralyze වෙන්න දෙන්න එපා. සමහරట్లాට ඒක වාසිදායක දේවලුත් කරනවා. මීළඟ ප්‍රශ්නේ ගරුතර ස්වාමින් වහන්සේ මගේ සක්මන් භාවනාව ගැන විස්තර පහත් සඳහන් කරමි. භාවනාව ආරම්භීමට පෙර හුස්ම කීපයක් ගැන හිත එකලස් කරමි. ඊළඟට මුල් දින කිහිපයේ වම දකුණ ලෙස අවධානය යොමු කළ යොමු කර පාද තැබුවෙමි. කොතරම් උත්සාහ කළත් වම් පාදයේ හා දකුණු පාදයේ කිසිම වෙනසක් දකින්නට බැරිනි. එබැවින් තබනවා තබනවා විදින් ඉන්නවට කමස් යයි සිතමින් පාද තබමින් සක්මන් සක්මනේ යෙදුණෙමි. විලුඹ පතුල ඇඟිලි ආදී තැන්වල ස්පර්ශ මනාව ප්‍රකට වන්නට පටන් ගත්තේය. මේ අතර ශබ්දාදියට හිත යන විට ගමන නවත්වා ඒ අරමුණ මාරුණ බව මෙනෙහි කොට නැවත සක්මන ආරම්භ වෙමි. මේ විදිහට දින දෙක තුනක් කරන විට ඔසවන ගෙන යන තබන බව ඉතා හොඳින් දැනෙන්නට පටන් ගත්තේය. මේ මේ වන විට වචනයේදීම verbalize within bracket verbalizing සක්මනට අමතර බරක් ලෙස දැනී verbalizing ඉබේම මගහැරී ගියේ. එනමුත් ඒ ක්‍රියාවලිය එනමුත් ඒ ක්‍රියාවලිය හොඳට හිතට වැටහි. වරහන් ඇතුලේ වචන නැතුව. ඒ සමගම ධන හිසෙන් ඉහළ ධන හිස ධන ධන හිසෙන් ඉහළ කමා ධන හිස කමා ධනින් පහළ පතුල් යන කොටස්වල දිගහැරෙන ඇකිලෙන ස්වභාවයේද මනාසේ දැනේ. මේ විදිය පසුගිය දින දෙකෙහිදී දෙකෙහිදී සිදු කළෙමි. මේ ප්‍රශ්න තියෙන arrow එකක් අහලා මෙසේ සක්මනේ යෙදෙන විට ඊතා සැහැල්ලු බවක් දැනේ. ශරීරයේ බර ඊතා අඩු ලෙසත් පාදතරම් ආයාසයක් නැතුව පබන බවක් තේරේ. මේ ඉදිරියට ගෙන යාමට ඔබ වහන්සේගේ උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. ඒක අපි කියනවා ආයාසයෙන් තොරව කරනකේ අනායාසයෙන් කරනවායි කියලා. ඒ අනායාසයෙන් එන්නේ මේ වශී වීම නිසා, එකම දේ නැවත නැවත කිරීම නිසා. ඒක නිසා දැන් මේ භාවනා කරලා බලපු නිසාමද මේ කකුල දිග ඇරෙනවත් අද වෙනවා වෙන්නේ. එහෙම නැත්නම් භාවනා නොකරන වෙලාවෙත් ඇවිදිනකොට මේක වෙනවා බලන්නේ නැති නිසාද? කොයි වෙලාවෙ ඇවිදින්න ගියත් මස් පිටුල ක්‍රියාකාරීත්වය එකමයි. දැන් හරියට පේන්නේ දැන් දැක්කා වගේ. එමත් පිටු දණියට ඉහලින් පහලින් තද වෙන හැටි පේන්න පටන් ගන්නේ බලපු නිසා. ඒ බලන්න හේතුව එතෙන්ට එනකන් ගුණයක් අරගෙන දුන්න නිසා තිබුණු තොරතුරු ඉක්මොල තොරතුරු දුරට යනවා. මේක සතියේ එක ගුණයක් අද ඉද අද ඉදමක් අල්ලගත්තට පස්සේ ඒකම නැවත නැවත කරනකොට එnde end end end ඉතිරි පැතිර වැඩෙනවා. වැඩෙනකොට ආයාසයෙන් එකක් අල්ලගත්ත මිනිසයා දැන් 10ක් 15ක් අල්ලනවා අනායාසයෙන්. එතකොට තමයි යන්න භාවනාව ගැම්මැල්ලුවා නැත්නම් සතිය සතිය විසින් පවත්වාගෙන යන්න හටගත්තා. එතකොට අනිවාර්යයෙන්ම විතක්ක ਵਿਚාර හැලෙනවා. කියන්නේ නම් කිරීම, ලේබල් කිරීම නිකම්ම හැලෙනවා. නමුත් වෙනද ආයාසයෙන් එකක්වත් අල්ලගන්න බැරුව හිටපෙන්නාට තොග තොග අහුවෙන්න පටන් අර ගන්නවා. ඒක අර බිස්නස් එකේ යම් මට්ටමට ගියාට පස්සේ ඊට පස්සේ ඉතින් ඒක ඒකෙන්ම මොමන්ටම් එක අල්ලනවා. ඉතින් එතෙන්ට ගියා. එතෙන්ට යනකම් අනිද්දාසේ වැටුනොත් ආයෙත් මුලින් ඉඳලා එතෙන්ට යනකම් ගෙනිලා දෙන්න ඕනේ. අනායාස මට්ටමට ආවට පස්සේ භවනාට යන්නන එක භවනාට කරන ගෞරවයක් නැත්නම් ආනාපානය මේ සතිය කරන ගෞරවයක් කියලා කියන්න පුළුවන්. සරයි ස්වාමීන් වහන්සේ ඒකේදී අර ප්‍රශ්නයක් අහතුනේ දැන් එයා ඇවිදිනකොට මේ සිතුවිල්ලක් හිත වෙනතකට ගියාම නැවතිනව මග නවතිනවා නැවතලා ආපහු හිත එතනට ගත්තම ඇවිදිනවා කියලා ඒකද කරන්න ඕනේ සමනේ නැත්නම් කෙලින්ම අපි ඇවිදගෙන යන්නේකද ආපහු හිත හිත මේ පයට එනකම් ස්වාමීන් වහන්සේ අවිජින යන එක දනිමින් තියෙද්දී රූප පෙනුනත් සද්ද ඇහුනත් වේදනා තිබුණත් තමන්ගේ ට්‍රැක් එක කඩා ගන්න එපා. අපි ට්‍රැක් එක කඩන්නෝ සලකා බැලීමක් කරන්නේ මේ දැනෙන එකට බාධා කරන මට්ටමේ හිතවිල්ලක්, බාධා කරන මට්ටමේ සද්දයක්, බාධා කරන මට්ටමේ වේදනාවක් આવොත් විතරයි. ඒක නිසා මේ තමන් ගත්ත ට්‍රැක් එකේ යද්දි පාර දෙපැත්ත මොන මොන දේවල් සිද්ධ වුණත් දකින දකින ඔක්කොම මෙනෙහි කරන්න ගියොත් මේකේ තියෙන ගැම්ම කැඩෙනවා. ඒ නිසා ඒක නොගිනිය හැටි එකක් නම් පුළුවන් තරම් නොගිනිය හැකි මට්ටමට දාලා ගත්ත එකලස දිගට ගෙනියන එකයි කරන්නේ. ඒ පරියන්කෙත් එච්චරයි, ධක්මනෙත් එච්චරයි. මම අදහස් වෙන සෝනස දැන් කියන්නේ. ඇවිදින එක නවත් නවත්තන්න ඒක හොඳ නෑ නේද කියලා සෝනස කියන්නේ. නෑ, ඇවිදින එක නතර කරන්න වෙනවා හිතවිලි බරපතල නම්. එතකොට හිතවිලි ඒ තරම හිත මෙහිසවිල්ල මේ ඇවිදින ධක්මන් භාවනා චප්ප කරන පොඩි කරන හිතවිලි ගලක් ඇදගෙන වැටෙනවා. ඒකෝට නතර කරන්න ඕනේ. එහෙම නැතු මේ හිතවිලි සාමාන්‍ය හිතවිලි ආවනම් පුළුවන් තරම් බලන්න ඕනේ සක්මන්ඩ මුල් තැන දීලා ගෙනියන්න. ඉතින් ඒකෙදී කොතනද නතර කරනවද කොතනද ඉන්නවද කියන එක කාටවත් පිටේ ඉඳලා කියලා දෙන්න බෑ. මේක හරියට වාහනයක් පාරේ අරගෙන යනකොට මේ වලට උඩින් දාලා යනවද නැත්නම් නතර කරලා වල පුරවලා යනවද? ඒ කියන එක ඉතින් ඒ වලේ හැටියට තමන්ගේ කාර් එකේ shock absorber වල හැටියට කරගන්නවා. ගොඩක් ගොඩක් වෙලාවට සනත් වෙන්නේ දැන් සිතුවිල්ලක් සිත එළියට ගිහිල්ලා ආවම තමයි දැනගන්නේ දැන් ආපහු ට්‍රැක් එකට ආවා කියලා ඒකට ඉතින් අර ඒකට හිතවිලි ගැන ආය හොයන්න හදනවා කියලා කියන්නේ අර ගියේ කාප වැදලා ගැනීමක් නෙවෙන්නේ. දැන් කරන්න තියෙන්නේ නැවත ඇවිල්ලා පදන් වෙච්ච, එකලස් වෙච්ච සක්මණ දිගේම යන්න අනුග්‍රහ කරන්න ඕනේ. අපි මීළඟ ප්‍රශ්නෙට යනවා ගරු ස්වාමින් වහන්සේ පරයන්කේදී හුස්ම රැල්ල නැති වී ගිය විට ලබන ශූන්‍යතාවය තවදුරටත් වැඩිවීමෙන් දිනපතා ජීවිතයේදී මේ සමාන ශූන්‍යතාවයක් ලබාගත හැකිද? එදිනදා ජීවිතයේ අනෙකුත් ආයතන අසකන ආදී පරිහරණය කරන නිසා මෙසේ කළ හැකි දෙයක්ද කරුණාකර පැහැදිලි කර දෙන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. හුඟක් වෙලාවට වෙන්නේ පරියන්කේදී හම්බුනා නම් ඊට ටික සක්මනේදී හම්බ වෙනවා. මොකද පොඩි වැඩක් නේ කරන්නේ. සක්මනේදී හැචි වෙලා සක්මනේ අනායාස වුණාට පස්සේ තේරෙනවා ඇඟිලි ගහන දෙයක් නැහැ යන්න පුළුවන්. ඊට පස්සේ gedara දොරේ තියෙනවනේ routine works දත් මදිනවා තමන් කරන ඒව කරනකොට තමන්ට තේරෙන්න පුළුවන් ඕටෝ පයිලට් එකෙන් දාලා යන්න වෙන්න පුළුවන්. එතකොට පුළුවන් පොඩ්ඩක් පියවර පියවර පිටිපස්සේ ඉඳගෙන මේක දිහා තමන්ම කරද්දී තමන් බලා ඉන්න වැඩේට යන්න. ඊට පස්සේ තමයි ඔය মালටි ටාස්කින් නැත්තම් අලුත් දේවල් එනකොට කරන්න වෙන්නේ. නිසා ඒක ඇත්තටම කරන්න බෑ. වෙන දේ ට්‍රෙන්ඩ් එක මොහිට කරන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නේ මේ ප්‍රශ්නේ ඇත්තෙම මේ තරුණ යෝගාවචරියක් ලියව ප්‍රශ්නයක් මට ඇවිල්ලා අනුලා නෝනාට හොරෙන් කතා කරා මේ සම්බන්ධයෙන් මම ඒකින්ද මේ ප්‍රශ්නේ විස්තර කරන්නම් ඒ ලියලා තියෙනවට අමතරව ස්වාමින් වහන්සේ භාවනා ක්‍රමයක් තෝරා ගැනීමේදී පරියංක සහ සක්මන් භාවනා දෙකම කළ යුතුයද එකක් පමණක් කිරීම සුදුසු නැතිද? මේ ප්‍රශ්නේ අහන්න හේතුව මට විස්තර කරා පර්යංක භාවනාව වඩා ඇඟට දැනෙනවා. මේ සක්මන් භාවනාවට වැඩිය. ඒක නිසා ඒ යෝගාවචරිය මේ පර්යංක භාවනාවට වඩා කැමැත්තක් දක්වනවා. ඒකයි මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ. මේ දෙකම කළ යුතුද එකක් පමණක් කිරීම සුදුසුද සුදුසු නැතිද? ඔය හිතේ භාවනාව කියන වචනේ ඔය දැනෙනවා කියන වචනේ දුන්නොත් අපිට සම්බන්ධ වෙන ප්‍රශ්න නැත්තම් මොකද්ද මේ වචන දෙකේ තේරුම දන්නේ නැහැ. මෙතන භාවනා කරනවා කියලා කියන්නේ මොකද්ද ඒකට දැනෙන්නේ ඉඳගෙන ඉන්නකොට මොනවද දැනෙන්නේ එක්ස්පීරියන්ස් කරන්නේ ඒ අනුව විතරයි මේ දැනීම කියන වචන හරි ජෙනරික් ටර්ම් එකක් මොකද්ද දැනෙන්නේ කොහොමද දැනෙන්නේ කියන කිව්වොත් නම් ඒ සක්මනේදී කරන දැනෙන හැටි ගැන අපිට පොඩ්ඩක් හිතා ගන්න පුළුවන් ෆිගර් අවුට් කරන්න පුළුවන් නැතුව කියන්න බෑ කැමැතිද මේ යෝගාවචරිය? ඒ දැන් කැමැතිද කියලා අහන්නේ දැන් කිව්වේ කියන්නම් කියලා පෙරක දෝරවා වගේ. <laughs> දැන් ඉදිරිපත් වෙන්න කැමැතිද දන්නේ නැහැ නෑ දැන් කිව්වේ එහෙම නෙවෙයිනේ. කිව්වේ එහෙම නෙවෙයි කිව්වේ නිකන් අරලා මට නැගිටින්න දෙන්නේ නැතුව මම වැඩේ දෙන්නම් කියලා. ස්වාමින් වහන්සේ ස්වාමින් වහන්සේ මේ මම නම් මේ භාවනාවට හරීම මේ ළඟදී ඇතුළුන කෙනෙක් මේ පරයන්ක භාවනාව කරනකොට මට දැන් ඔය මේ හුස්ම ගන්න එක හොඳට තේරෙනවා. කළ එක තැනක් හුස්ම වැදෙන තැන හොඳට තේරෙනවා. එතකොට හුස්ම ඒකේ ඇති තිබිලා එක නැති වෙලා යනවා. ඒ ඔක්කොම මට හොඳට දැනෙනවා. ඒ වුණාට මේ ඇවිදින එක කරනකොට ඇවිදින්නෙත් මට තේරෙනවා මම සාමාන්‍යයෙන් යන්නේ වමට බර වෙලා කියලා. දකුණු කකුලේ මහපට ඇඟිල්ල ළඟ ගොඩක් තෙරපෙනවා වැඩි වගේ කියලා තේරෙනවා. ඒ වුණාට අර peacefulness එක වගේ එක මේ වැඩි වෙලා කරන එකේ වැඩි කියලා වගේ හිතෙනවා. ඔය අපි ඒක තමයි සමාධිය කියන්නේ. ඔය සමාධියට ඇට්‍රැක්ෂන් එකක් ආවට පස්සේ ඒක අනිවාර්ය ලක්ෂණයක්. ඒ නිසා භාවනාවේදී භාවනා කියන වචනේ ගත්තත් එහෙම නැත්නම් ඔය දැනෙනවා කියන එක විස්තර කරන්න ගියාම one pointedness අර calm and quiet calm and collected situation කියලා කියනවා peacefulness කියලා කියන්නේ සමාධිය. ඒ සමාධියට <clears throat> ආසවෙන එකක ස්වභාවය. නමුත් මේ සමාධිය පවත්වන්න Java නැත්නම් ශක්තිය අවශ්‍යයි. ඒ ශක්තිය ලැබෙන්නේ පරියන්කේ. sorry ධක්මනේ. ඒ නිසා මේ දෙක බැලන්ස් කරගෙන යන්න. එතකොට තමන් අර සමාධියට ඇලුම් කිරීම නිසා ඇතිවෙන්න පුළුවන් ඇට්‍රැක්ෂන් එකේ දෝෂි කැපෙනවා ධක්මනේ. අරකෙදී තියෙනවා මැග්නටයිසින් පවර් එකක්. ඒකටම නිකන් ඇලි බැඳී ගන්න ගතියක්. ඒකට හේතුව අර පීස්ෆුල්නස් එක. එහෙම නැත්නම් calm and collected situation එක. ඒක නරක නෑ. මොකද ඒකට ඒක විසින් දිග දුර යන්න බෑ. නැති වෙච්ච දවසේ ඕකත් එපා වෙනවා. දැන් සක්මණේ ඕක එච්චර හම්බ වෙන්නෙත් නෑ නැතුණා කියලා එච්චර කනගාටු වෙන්න වෙන්නෙත් නෑ. ඒ නිසා නිතරම කියනවා සක්මණත් එක්ක ඕල්ටර්නටිව් දාගෙන දෙකකින් එකට දෙක දෙකම කරගෙන යන්න. ඒක නිකන් කියනවා අපි මොනොක්‍රොප් එකක් දානකොට ඩි ක්‍රොප්ස් දෙකක් එකවර වවන්න කියලා. එකක් වැටුණත් අනිත් එක තියෙනවානේ. ක්‍රොප් රොටේෂන්. ඒ වගේ සෙල්ලම් දාන්නේ ඒක ඉතුගුණේ නරක වෙලා අපි දැන් මේ එකම ක්‍රොප් එක නෑ ඒක මැරුණොත් ඉවරයි. ක්‍රොප් දෙකක් දාන්න කියනවා. අන්න ඒ වගේ එකක් මෙතන තියෙන. ඒක නිසා ඔය කියවනකොටම තේරෙනවා මේ සමාධියට බර චරිතයක් කියලා. හැබැයි Tamanට තේරෙන්නේ Tamanට තේරෙන්නේ අර ආස්වාද පැත්ත විතරයි. මෙතන තියෙන ආස්වාදේ නෙවෙයි බුදුරජාණන් අපි ගෙනියන්නේ ඇති හැටිය දකින්නනේ. ඔය ආස්වාදයේ තුල කවදාකවත් ඇති හැටිය පෙන්වන්නේ නැහැ. ওই තියෙන peacefulness එකේදී inquiring mind එක නැහැ. එහෙම නැත්නම් එක්ස්ප්ලෝරින් මයින්ඩ් එක නෑ. මේකත් අවශ්‍යයි. ගමනක් යනකොට ගිමන් අරින්න ඕනේ. ගිමන් පොලක් අවශ්‍ය නැහැ. ගිමන් පොල ඉන්නකම් ගමන වෙන්නේ නැහැ. ඒ නිසා ඒක කරලා ඒක දාලා බලන්න දැන් ලොකු විස්තර තෝගයක් කියවෙනනේ සක්මනේදී මම වමට බරව ගමන් කරන්නේ දකුණු මේකෙන් තමයි ගන්නෙ. එතන තමයි අපි මේ වැරයිටිල් එන්ටර්ටේන්මන්ට් එක දාලා සතියේට හොඳට ස්ථාවරයක් කරන් දෙන තැන. ඒකෙද depth and the breadth කියලා කියනවා. In the sitting you get the depth of the feeling In the walking, you get the breath, the many, many items. And when it goes to the day-to-day -day activities, very thin mindfulness, but covering all area. So, walking is the intermediate. And so, therefore, you have to, how do you call, you have to facilitate, you have to personally give a uh, equal quota for walking meditation, even though it is not going to give the so-called peacefulness. Definitely it is mutually become beneficial, uh, when you do both. ස්වාමීන් වහන්සේ මම ගොඩක් වෙලාවට අර මේ ඇවිදින භාවනාව කරන්නේ මේ එතකොට පොඩ්ඩක් ඇවිදලා මේ වාඩි වුණාම හොඳට මේ Ah, ah, come like that. Come like that. That is what. So that is called mobilizing. That is called before the sports. You have to warm up your body. Without warming up, your abilities will not come. so warming up is wastage of energy, maybe. Wastage of time, maybe. But if you are a professional sport, sport sportsman or sportswoman, so you have to understand this mobilization. Uh, karmanya uh, karma. That is the art. Whether you are going for a tea, meet or not, daily you have to do uh, the mobilizing or warming up. So this walking meditation is the warming up. Otherwise, uh, your mm, attraction or your um, mm, magnetizing power is for this peacefulness. Uh, it is kind of a, mm, the benumbing the mind. It is not exploring. It is not inquiring. So therefore it must have, but must know the proportion. So is it like uh, charging a battery? Yeah. It's a, it's a, um, uh, it's a life battery. You get charged in walking meditation and slow releasing happen in the sitting meditation. මම කරන විදිහ කැමති නම් කරන්න කැමති දැන් හුඟක් අය තේ තේකක් හුඟක් අය කැමති තේක තේකක් එහෙම හරි මොනවා හරි බොන්න ඒක අර වෝකින් මෙඩිටේෂන් වලට කලින් තේ එක හරි පොන එක හරි කරලා අර වෝකින් මෙඩිටේෂන් කරලා බ්‍රේක් එකක් ගන්න නැතුව එහෙමම ඇවිල්ලා වාඩි වෙනවනම් ඒක මට මම අත්දැකලා තියෙනවා ඒක වැඩි හොඳයි කියලා අර මේ නැත්තම් සමහර අය වෝකින් මෙඩිටේට් කරලා ඊට පස්සේ ඇවිල්ලා තේ එකක් එහෙම දීලා වාඩි වෙලා ඉඳලා එනවට වැඩිය මං අත්දැකීමෙන් දැක්කලා තියෙනවා ඉස්සෙල්ලා තේ හරි මොනවා හරි බ්‍රේක් එක අරගෙන ඊට පස්සේ වෝකින් මෙඩිටේෂන් කරලා ඒකම ඇවිල්ලා පරියන්කේට වාඩි වුණාම වැඩියෙන් මට ඒක වැඩියෙන් සාර්ථක වෙලා මේ සක්මණේදී එන පුංචි සමාධිය කඩා ගන්න නැතුව එහෙම පරියන්කයට ගෙන යන විදිහට ඕපනින් බැලන්ස් එකක් තියෙනවා. ආවදේ තව ප්‍රශ්න දෙකක් තියෙනවා මේ දෙකම ඇත්ත වශයෙන්ම මූලධර්ම ප්‍රශ්න හැබැයි ඊයේ සාකච්ඡාවෙන් පැන නගුණ ප්‍රශ්න මේවා. පළවෙනි එක ගරු ස්වාමින් වහන්සේ ඊයේ ඇසූ ප්‍රශ්නයක් වඩාත් අවබෝධය හා දැනගැනීම පිණිස කාගේත් යහපත පිණිස අසමි. අසා ඇති ධර්මදේශනා හා දේශකයන්න් වහන්සේලාද පොත්පත් අතරද සඳහන් වන්නේ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක සතර අපාය යන දේවල් තිබෙන බවය. උදාහරණ මුගලන් මහරහතන් වහන්සේ 이르දි බලයෙන් ගොස් ධර්මදේශනා කරන අවස්ථාවද බුදුන් වහන්සේව මෞතුමියට විජමි විජමි බණ විජම් විජම් බණ ආ විජම් බණ දිසූ බවද අභිධර්මයි අභිධර්මේ නේ මම දන්නේ නැහැ නේ විජම් බණ කියලා දන්නේ නැති ඒවා ගොඩක් තියෙනවා තාම බුදුහාමුදුරන්ගේ සිරිපතුල් නාග ලෝකේ බ්‍රහ්ම ලෝකේ ඇති බවද තිරිසන් සතුන් පවා දිව්‍ය ලෝකේ ඉපිද ඇති බවද මේවා මනසේ පවතින තල වශයෙන්ද නැතිනම් මේ පෘථුවියේ තලයේම පෘථිවි තලයේමද කෙසේ කෙසේද යන වගේ කරුණාවෙන් අපහාට පහදා දෙන්න ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඉතින් පෘථිවි තලයේ තියෙනවා නම් අපිට යන්න පුළුවන් වෙන්න එපා. ඒ කියන්නේ තව කෙනෙකුට යන්න පුළුවන්. ඒක නිසා ඒ කවුද අපේ මේ මට මතක නැහැ. මේ මිනිස්සයා දිවියෙක් දිවියෙක් වශයෙන් ඇවිදලා තියෙනවා බොහෝම සීක්‍රෙන් එහා පැත්තට කවදාකවත් මේක මේ අඩු ගානේ මේ පෘථිවිය කියන එකවත් කෙලවට යගන්න බෑ ඒක රවුමක් නිසා. රෝහිතස. ඉතින් එතකොට බුදුරජාණන්ස කියලා දෙනවා මේක ගමනේන ලෝකත් අන්ත අන්තන්න පත්තබ්බන් කියලා ගමන් කරලා ඉවර කරන්න බෑ. එහෙම තැනක් තියෙනවා නම් ඒක පර්මනන්ට් ඕන කෙනෙකුට යන්න පුළුවන් ක්‍රමයක් තියෙන්න බෑ. දැන් නිව්සීලන්ත කියලා එකක් තියෙනවා. අපිට වීසා අරගෙන එන්න පුළුවන්. ආපු නැති කට්ටිය ගියා කොහෙද තියෙන්නේ නිව්සීලන්තයක් ගැන අපිටත් පෙන්වන්නේ නෑ නෑ යන්න පුළුවන් මේ තියෙන්නේ. ඉතින් ඒ නිසා තැනක් නම් ඒක යම් ක්වොලිෆිකේෂන් තියෙනවා නම් එන්න පුළුවන් ගතියක් තියෙනවානේ. එතකොට ඒකෙන් ඔප්පු කරනවා කරන්න පුළුවන්. තන්නේ ක්‍රම මානසික දෙයක් නම් ඒ කියන්නේ සුද්ධ මානසික දෙයක් නම් මේක බුදුරජාන් වහන්සේ සඳහන් කිරීමෙන් මේ தත්ත්වයට යන්න බැරි කෙනෙකුට গুপ্ত දේවල් පහළ වෙනවනේ. මානසික දෙයක්. නමුත් බුදුරජාන් වහන්සේ කියනවා එකම පුද්ගලයෙකුගේ මනස් මට්ටම් තුනක් තියෙනවා. මේ කයේ ජීවත් වෙන වෙලාවට ඒක සඳහන් කරන ඕලාරික අත්පටිලාභය කියලා මේ කබලින්කාර ආහාර මේ කය. ඉතින් ඒකේ කාමේ තියෙනවා රූප වර්ධ බලනවා ඒ තියෙනවා. ඊට පස්සේ යම් වෙලාවක ඒකේ නාමේ කයෙත් කයේ තියෙන එක රූපයකට ආනපානෙට හෝ කයට හිත දැම්මොත් ඒ රූප ලෝකයකට යනවා. එතකොට මේ කයේ බෑ නේද? එතකොට ගෙවල් දොරවල් නෑනේ. එතකොට මේ ගේ ලෝක මොකක්වත් ලෝක තියෙනවනේ ඉතින් යන්න බෑනේ. ඒක එතෙන්ට ගියාට පස්සේ මේ ලෝකේ තියෙන දේවල් වළංගු නැහැ හිතට. හැබැයි මේ මිනිස්සු තාම මෙතනමයි ඉන්නේ. එයා ඉන්නේ රූප ලෝකයක දැන්. ඒ රූප ලෝකෙට ගියාට පස්සේ තියෙන විතක්ක ਵਿਚාර පීති සුඛ එකකට ආදී ධානාංග නීවරණ නැහැ. කාම වස්තු නැහැ. ඒකට ඒක ඉන්න පුළුවන්. ඒක ඒක ඒක ඉක්කළු පිරෙම එක. ඒකේ ඉන්නකොට ඒකෙත් විතක්ක ਵਿਚාර පීති සුඛ වශයෙන් හැලුවට පස්සේ ආ අරූප ලෝකයකට යනවා. අරූප ලෝකයකට ගියාට පස්සේ අරමුණු නැහැ. ඒකෙත් ඉන්න පුළුවන්. ඉතින් බුදුරජාණන්සේට පෙන්නලා කියනවා ඒ චිත්තහත් සාරිපුත්ත යම් වෙලාවක ස්වාමීන් වහන්සේ මිනිස්සෙක් මේ රූපී අත්පටිලාභේ ඉන්නවනම් එයාට කවදාකවත් අරූපී අත්පටිලාභයක ස්වරූපේ හිතා ගන්නත් බෑ එතෙන්ට යන්නත් බෑ ඒක යට අභව්‍යයි. ඒ වගේම මේ කාම ලෝකේ ඉන්නවනම් මෙයාකයේ ඉන්නවනම් රූපී අත්පටලාභය ගැන හිතන්න බෑ. අරූපී අත්පටලාභය හිතන්න. මොකද මේ තරම මේකේ ඇලි ගලි වාතය කරන්නේ. අපි භාවනා කරන ලෝකේ ගැන පේනවා. රූප ලෝකයකට ගියපු කෙනෙකුට මේක හිතන්න ගිය ගමන් ධානය කැඩෙනවා. ආයේ මේ රූප ලෝක ගැන හිතන්න බෑ ඒක නම් ඒකෙම ඉන්න ඕනේ. එයාට අරූප ලෝකේ හිතන්නත් බෑ. ඒ නිසා රූප ලෝකෙට ගිය ගණන්ට කාම ලෝකේ හෝ අරූප ලෝකේ කියන දෙක හිතපු ගමන් ඒ ඒ දේ කඩාන වැටෙනවා. ඊට පස්සේ යනවා අරූප ලෝකෙට යනවා ගියයි කියලා හිතමු හුඟක් දක්ෂ කට්ටිය යනවා ආලාරකාර බුද්ධකරම් පුත්‍ර ගිය කෙනාට කාම ලෝකේ හිටපු ගමන් ඒ අරූප ලෝකෙන් චුත වෙනවා රූප ලෝකේ හිටපු ගමන් චුත වෙනවා ඒ නිසා one to other exclusively different එකම මිනිසයා තුල මානසික මට්ටම් තුනක් තියෙනවා මේකේ ඉන්න කෙනාට අරිය අසුරු කරන්න බෑ අරකින් එකට මේක ඒතර බුද්ධ ඥානසේකේ ඔප්පු කළා පෙන්නනවා ගාවින් මා කීරං කීරං මා දදී දදී මා නවනීත නවනී මා සප්පි සප්පි මා සප්පි මණ්ඩි සප්පි මණ්ඩෝ හරකගෙන් කිරි ගන්නවා ඒකට දී කිරි කියන්න බෑ කිරි ඊට පස්සේ ඒක කැටි ගැහුනට පස්සේ උකට කිරි කියන්න බෑ ඒකට දී කිරි කියන්නේ ඊට පස්සේ ඒකේ මෝරු ටික අයින් කරලා මේ යොදේ ටික අරගෙන වල ගිතෙල් හදාගත්තා. පස්සේ ඒකට කිරි කියන්නත් බෑ, දී කිරි කියන්නත් බෑ. ඒකට ගිතෙල්. ගිතෙල් මණ්ඩේ ගන්න පුළුවන්. ඒ නිසා මේ කිරිම තමයි අරකට ගියාට පස්සේ මේකට එන්න බෑ. ඉතින් ඒ නිසා ඕන කෙනෙකුට පුළුවන් ඒ තුනම දකින්න කෙනෙකුට තමන්ට කැමැති ධ්‍යානයක් මාර්ගයෙන් ඒ තැනට ගිහිල්ලා ওই ඕන දෙයක් ස්පර්ශ කරන්න පුළුවන්. මේ කාම ලෝකෙම ඉන්න මිනිස්සේ මේක මොහොතකටවත් ගලව ගන්න බැරි නම් අඩු ගන්න එක චිත්තක්ෂණයකටවත් කයේ හිත තියාගන්න බැරි මනුස්සයෙක් එතකොට කියන්න වෙනවා ජීරණ හිත අපිට පේන්න eBay. ආ හොඳයි කරලා පෙන්නන්න කියලා. වෙන ඇත්ත උඹට පේන්නේ නැහැ. වෙන්නේ නැත්නම් මොකද ගිහිල්ලා නැහැ මේක මොහොතකට අයින් කරන්න කැමති නැහැ. අයින් කරොත් මැරෙයි කියලා හිතෙනවා. ඉබ්බදීර දැම්මා වගේ. ඒකට ගිය කෙනාට හිතෙනවා රූප ලෝකයට ගියේ නේද බැරි වෙලා හරි කාම ලෝක ගැන හිතපු ගමන් ඒක ඉවරයි. ඉතින් නිසා මේ එක මේ ලෝකේ ඉන්නකොටම ඒ භාවනාවේ තියෙන මේ මට්ටම් අත්දකපු කෙනෙකුට පේනවා මේ එක්කෙනෙක් තුලම අවස්ථා තුනක් තියෙනවා. පෘතජ්ජනය කියන එක දන්නෙත් නෑ. දන්නේ කාම විතරමයි. කවදාකවත් මොහොතකටවත් එහාට ගිගමන් බය වෙලා, තක්කු මුක්කු වෙලා, කලන්තේ හැදිලා අයියෝ නැතුණයි කියලා නටනවා. ඔය කොච්චරක් මහන්සි වෙන්න වෙයිද? ඒ රූප ලෝකයකට ගිහිලා ඒකේ ස්ථාවරයක් ලබන්න. ඒකේ ස්ථාවර ලැබෙලා ඒකත් කිවලා අරමුණක් ගෙවම් කරලා අරූප ලෝකේ ස්ථාවරයක් ලබන්න. අන්න එහෙම ගිය කෙනෙකුට නම් හිතා ගන්න පුළුවන්. මේ ඇතුළෙම මේ මේ මොහොතේම එක පුද්ගලයෙක් තුළම දැන්ම අවස්ථා තුනක් තියෙනවා එකක හිටියොත් අනෙක් දෙක නැහැ. ආමඳුනේ දැන් භාවනාවේදී විතක්කේ හැලුණහමද රූප ලෝකෙන් චුත වෙන්නේ. නෑ විතක්කේ හැලුණත් අපි දෙවෙනි ධ්‍යානට යනවා තුන්වෙනි ධ්‍යාන රූප ලෝකේ ධ්‍යාන හතරක් තියෙනවා. ඊට පස්සේ අරූප ලෝකේ ධ්‍යාන හතරක් තියෙනවා. ඒක බුදුරජාණන්සේ එන්නේ ඉස්සෙල්ලා මේ මිනිස්සු දැකලා ওই නක්ෂත්‍රය හොයාගත්තා ආයුර්වේදය හොයාගත්තා ඒව කාටවත් කරන්න පුළුවන් දේවල් නෙවෙයිනේ ඒත් ඒ මන්තන් වලට හිත දියුණු කරගත්තට පස්සේ අපිට අර බර්ඩ්ස් අයි view එකට ගියාට පස්සේ මේ ලෝකේ පේන්නේ වෙන තාලයකට ඉතින් ඒක නිසා අපිට අර ආන්ස් නිල් ලාම්ස්ට්‍රෝන් කියන කතාව හරිය ලොකුවට පේනවා මොකද අහන්දර ගිහිල්ලා නෑනේ අපි ඉතින් ඒක මැජික් වගේ පේනවා ඉතින් ඒක නිසා ලොකු සාංශ කියනවා දෙන්නේ ගමනක් යද්දී එක්කෙනෙක් වතුර නැහැ එක්කෙනෙක් කියනවා හරි අපහසුතාවපත් වුණේ වතුර පේන තැනක්වත් නැහැ කියලා. අනිත් එකන ලඟ දෙන කන්දකට කොට වෙනවා. කන්දකට වෙලා කියනවා හේ මැසින අන්න අර පැත්තේ නා වතුරක් තියෙනවා. අනේ පිස්සු කියනවා මට බෑ කඳුණක් ඉන්න තියෙනවනේ යකෝ මටත් පේන්නේ බෑ. ඉතින් අර මනුස්සය කියනවා ඔබට පේන්නේ නැහැ ඔබ ඉන්නේ සානුවේ. ඕන්න වතුර තියෙන තැනවත් බලන්න කන්දලක. ඊට පස්සේ වතුර තියෙන තැන ඊට පස්සේ ඒකට බලයක්. ඉතින් මෙතන හිටියොත් පේන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපිට තර්කෙම ජීවත් වෙන ලෝකෙකට අරවා ඉතින් සද්ධාවෙන් බාර ගන්න වෙනවා. නමුත් සිද්ධා යමක් ප්‍රත්‍යක්ෂණ කරගෙන තුනක් බුදුහාමර පෙන්න දෙල තියෙනවා. පච්චක්ක සිද්ධා, අනුමාන සිද්ධා, සද්දේය සිද්ධා. ඒ ත්‍රිපිටකය අපිට සද්ධාවෙන් පිළිගන්න ගන්න පුළුවන්. නමුත් බුදුහාමර කියලා තියෙන්නේ ඒකේ නිවන් දකින්න බෑ. ප්‍රත්‍යක්ෂ කරන්න ඕනේ. ප්‍රත්‍යක්ෂ කරනකොට මේ manussත් ප්‍රතිලාභයේ තියෙන අනිකුත් අර සියුම් මට්ටම් වලට යන්න වෙනවා. නැත්තම් අපි හිතන්නේ මේ කාමේ විතරමයි තියෙන්නේ. ඒක ඉතින් තිරසනාගේ ස්වභාවය කියන. තිරසනා ඉන්නේ දැන් තමයි උට කවදාකවත් යන්න බෑ. නමුත් යම් කිසි කෙනෙකුට යන්න පුළුවන්කම තියේදී ගිහිල්ලා ඒක අනුමත නොකලත් හෝ එහෙම නැත්නම් ඒකට නොගිහින් තියනවනම් මෙතින් අර සාමාන්‍යයෙන් නොදියුණු සත්‍යකේ මට්ටමක තමයි ජීවත් වෙන්නේ. ඒකට මේවා පිළිබඳව අපි විවිධ මත පළ කරනවා. ඒ නිසා මේ මත පළ කරන ලෝකෙම මම දැකලා තිනවා තන්නේ කර හීනක ජීවත් වෙන්නේ කියලා. තන්නේ කර හීනක ජීවත් ඒ නිසා ලෝකයා ඔක්කොම එක මත පළ කරන නිසා නෑ කියන්න එපා. ඒගොල්ලන්ට ඒක තියෙනවා. ඒගොල්ලන්ට ඒක තියෙනවා. මේක ප්‍රශ්නයක් නමුත් බුදුරජාණන්සේ කියනවා කවදාකවත් ඊර්ති ප්‍රත්‍යහාරයක විනය බලපාන්නෙත් නෑ. ඥාන වර්ධනයක් වෙන්නෙත් නැහැ. ඒක මනසෙන් එක ඒ කියන්නේ උන්ට දැන් අපි කිව්වොත් දැන් කුඩු ගහපුවාම මට තාම ඒක කරන්න බැරි වුණා. ගැහුවට පස්සේ අපිට එක එක්ස්ටසි එක ඉන්න පුළුවන්නේ. නැත්නම් මේ සොච්චර කය විනාශීදී කරන්න එක එක කිමිකල් එක දාපම කරන්න පුළුවන්. දැන් තියෙනවා කේමසිරි පේමසිරි කේමදාසගේ මියුසික් එකක් තියෙනවා වර්ෂාව කියලා. හොඳට කන් දෙකට දාලා ඩොල්බි මේ ස්ටීරියෝ සිස්ටම් එක දාපුවම පළවෙනි ධ්‍යානය සාමාන්‍ය වශයෙන් අත්දකින්න පුළුවන් කියලා කියනවා ඒ ভাইබ්‍රේෂන් එකේ. ඔළුව මැදට ගෙනල්ලා එහාට මෙහාට ස්ටීරියෝ ටයිප් කරනකොට ඒ මෙන්න මේක තමයි පළවෙනි ධ්‍යානය කියලා ගන්න පුළුවන්ලු. ඉතින් ඒ කියන්නේ ඒ ඒ ඒ தත්ත්වෙ දෙන්න පුළුවන් ෆිසිකලි එතකොට මේ මේ මේ මනුස්සයත් එක්ක ඇසුරු කරන්න මොනවක්වත් කරන්න බෑ මේ වෙලාවේ. ඒකට ඒ තරම්ම බෑගෙන ඉන්න බෑ. මේ නිසා මේ අපි දන්නේ tip of the iceberg විතරයි. අපි මේ ලෝකේ කියලා දන්නේ අයිස් කැලේ තියෙන උඩ කැලේ තියෙන ඒක ඇත්ත. නමුත් 90ක් තියෙන යටනේ. ඉතින් බුදුරජාණන් කියන ඕකේ ඉඳගෙන එකට සාපේක්ෂව පොඩ්ඩක් පල්ලෙහාට ගිහිල්ලා ධානා භාවනා කරලා නැත්තම් අරමුණක් එක්ක කර්මස්ථාන භාවනා කරලා ඒක নিমগ্ন වෙච්ච දවසේ පේනවා මේකේ ඉන්නකම් ඒකට යන්න බෑ. ඒකට ගිය ගමන් මේක වස. ඒ දේ කෙරුවට පස්සේ නම් භාවනා කෙරුවට පස්සේ නම් ওই ප්‍රශ්න ලියපු එකන ඔයිට වැඩි වෙනස් එහෙම නැත්නම් ඔයිට වැඩි ඕගනික් ක්‍රමයකට තමයි අත්දැකීම් ලැබුව කියාවේ. එහෙම නැත්නම් මේ කවුරුත් දන්නේ නැති ලෝකේ ආගම ওই පැත්ත හරියට හයිලයිට් කරනවා. හැමදෙන්නේ දැන් රූප ලෝක අරූප ලෝක අනිත් දෙක මොකද්ද? කාම ලෝක. කාම ලෝක. එතකොට දැන් මෙතන මේ මේ මේ ප්‍රශ්නේ ඇත්තෙම දැන් තව බ්‍රහ්ම ලෝක දිව්‍ය ලෝක කියලා තියෙනවනේ ඒ දෙක මොකක්ද ඒතකොට? මොනවාද මේ දිව්‍ය ලෝක අහුවෙන්නේ රූප ලෝක වලට. බ්‍රහ්ම ලෝක අරූප තල තියෙනවා. අරූප තලයන් අහුවෙනවා මේ අරූප බ්‍රහ්ම තල වලට. එතකොට හඳුනේ දැන් බුදුරජාන් වහන්සේ ධම්සක් පැවතුම් සූත්‍රය දේශනා කරනකොට කියලා තියෙන නේද? දෙවියන් සාදුකාර දුන්නයි කියලා. එතකොට හාමුදුරුවෝ දේශනා කරපු විදිහට මේක තමන්ගේම මනසේ එක එක තත්ත්වයන් කියලා හාමුදුරුවෝ දේශනා කරේ නේද? එතකොට බුදුහාමුදුරුවෝ ධම්සප්පවතුන් සූත්‍රයේ දේශනා කරනකොට දෙවියන් සාදුකාර දුන්නයි කියලා දිව්‍ය ලෝකේ ඉඳලා කිව්වේ ඒක බුදුහාමුදුරුවෝ හිතින් දැක්ක දෙයක්ද? තමන්ගේ හිත ගැන නම් කිව්වේ ඒතර දිව්‍ය ලෝකවල ඉන්න දෙවිවරු සාදුකාර දුන්නයි කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද? හරි ඒ දැන් වවුලෙක් ඉඳලා සාදුකාර දුන්නොත් අපිට ඇහෙනවද? දැන් ඔලයි ගෙදර තියෙනට පූසෙක් අල්ලන්න තියලා ගැජට් එකේ තියෙන අපිට ඇහෙනවද? නෑ <laughs> නෑනේ. ඒත් අපි වැඩ ගන්නවනේ. වවුලගේ සද්ද යන්නේ වෙනම ভাইබ්‍රේෂන් එක. ඉතින් වවුලු ලෝකේ නම් සාදුකාර දුන බුදුරජාන් වහන්සේකට ටියුන් කරලා තියෙන නිසා මොකදගේ අන්න වවුලෙක් මේලායි සැලුට් එකක් දාගෙන ගියා. අපිට තේරෙන්නේ නැහැ අපි එකට කියන්න පුළුවන් මේ වවුලට පුදුරජාන්සට ගෞරව කරන්නවත් දන්නේ නැහැ කියලා බුදුනේ නෑ ඌ ගෞරව කරා අපිට පේන්නේ නැහැ මම දැක්කා ඒ නිසා අපි දන්නේ විබ්ජියෝරල මේ පොඩි පරාසයක්නේ මේ ආලෝක තරංග සහ අල්ට්‍රා වයලට් දන්නේ නැතුවනේ අපි කතා කරන්නේ මේ මුළු රේන්ජ් එක දැකලානේ බුදුහාමුදුරුවෝ කතා කරන්නේ. ඉතින් අපින් ඇහුවොත් එහෙම අල්ට්‍රා වයලට් වල තියෙන ටික තියෙනවද නැද්ද කොහොමද දන්නේ කියලා. එක්ස්රේ තියෙනවද නැද්ද කියලා කොහොමද දන්නේ කියලා අපිට අපිට දන්නේ නැහැ. මාරිකියුරි හොයාගත්ත දේ මොකද්ද කියලා අපි දන්නේ නැහැ නේ. නමුත් එක්ස්රේ ගන්නවනේ අපි. මේ විදුලිය කියලා කවුද දන්න කෙනෙක් ඉන්නවනම් අත උසල කියන්න බෑනේ මොකද්ද විදුලිය කියන්නේ කියලා. දන්නේ නැහැ. නමුත් අපි වැඩ ගන්නවා. ඒ වැඩ ගන්නෙ මොකද? කාලයක් ඇසුරු කරලා යගේ යම් යම් ಗುಣ ලක්ෂණ දැනගත්ත පස්සේ වැඩ ගන්න. බුදුචානන්තේම නෙවෙයි. මුළු පරාසයම දකින්න. ඉතින් මේ පරාසය දකින්න අපිට පුළුවන් සුත්තමේ ඥානෙ වශයෙන් අල්ලන්න. සද්ධාවෙන්. එනිසා අපිට ඒක ඕනේ කියන්න බෑ. අපිට ඒක වෙරිෆයි කරලා කියන්න බෑ. ඒ නිසා ගර්ජ් ඔෆ් ටොක්ස් දෙනකොට එයා කියනවලු මේ ලෝකේ අපිට පේන්නේ මෙච්චරයි මෙන්න මේ මේ දේවල් තියෙනවා කියලා. එතකොට එක්කෙනෙක් අහනවලු ඔබතුමා ඔය දැකලාද කතා කරන්නේ කියලා. බොයි දැකලාද නැත්තම් පොතෙන් බලයි. එතකොට මේ මනුස්සයා අහනවලු මම ඕ කිව්වත් නෑ කිව්වත් ඔබට වෙරිෆයි කරන්න පුළුවන්ද කියලා. මම ඕ කිව්වොත් ඔව් මම කියන්නේ ඕ කියන ඔබට පුළුවන්ද ඒක ප්‍රත්‍යක්ෂණය කරන්න. බෑ බැන්න මොකට යන්නේ? මට ඕනනම් ඕ කියතයි නැත්තම් නෑ කියතයි. ඒ නිසා සෙන් මාස්ටර් කෙනෙක් වැවක් අයින් යනකොට මේ ගෝලෙ හොඳ අලුතෙන් ආපු ගෝලෙ පුදුම බයිකින් යනවලු. මාස්ටර් පිටිපස්සේ. යනකොට තාරාව රැණක් යනවලු ඉගිලිලා මෝට පුදුම සන්තෝෂයක් වෙලා ක පාට මාස්ටර් සර් තාරාව ටික දැක්කද කියලා වළු. මාත් බොහොම හිමීට පිටිපස්සෙන් ඇහිලවලු ওই තාරාව ආපු තැන දැක්කද කියලා. නෑ. දැන් යන්නේ කොහෙද කියලා දන්නවද? නෑ. කන රත් වෙන්න ගහලා කිව්වලු යන තැන දන්නේ නැත්නම් ආතන දන්නේ නැත්නම් දැන් රෙද්දටද කතා කරන්න කියලා. ඒ විලාවේ යන තාරාව පිළිවෙත මොන තරම් ඇවිල්ලා දුක කොහෙන්දලා ආවත් දන්නේ නැහැ. අපි මේ හිතවිලි කියන්නේ වල් තාරාවනේ. ඒව දැකලා අපි මේක මට කරදරයක්ද හොඳද කොහෙන් ආවා දන්නේ නැහැ. කොහෙන් යනවා දන්නේ නැතුව අපි මේ කතා කරනවා ගැන උඩ ප්‍රපංච කියලා කියන්නේ. මුලක් නැහැ. අගක් නැහැ. අපිට තේරෙන කොටස අපිට කොහොමඩක්වත් වෙරිෆයි කරන්න බෑ. එහෙම නැත්නම් ප්‍රත්‍යක්ෂණය කරන්න බැරි දේවල් කතා කරනවා සම්පප්පලාපයට වැටෙනවා. වෙරිෆයි බැරි කර බැරි නෑ. කරන්න පුළුවන් මනස ගියාට පස්සේ. ඒ නිසා ඒක ඩිස්ප්‍රූව් කරන්නත් බෑ, ප්‍රූව් කරන්නත් බෑ. නමුත් මේ ටූල්ස් ටික අතේ නැතුව තියෙන්න පුළුවන් සාසනයක නෙමෙයි අපි ඉන්නේ බුද්ධ සාසනයක තියාගෙන ඒ ටික කරන්නේ නැතුව අපි මේ තර්කයෙන් යන්න හැදුවම වෙන්නේ මොකද්ද අපි මේ ප්‍රපංච කළ යුතු නැති දෙයක් ප්‍රපංච කරනවා අපිට අදාළ නැති විශේෂ ශ්‍රේක අපිට අධ්‍යයන ජුරිස්ඩික්ස් කියන එක අපි කතා කරනවා. මේ පඬිස්සංශ කියනවා ඒ වගේ තැනකවත් ඉන්න බෑ කියලා. අපට අදාළ නැති මේ ප්‍රත්‍යක්ෂණය කරන්න බැරි දෙයක් ගැන කතා කරනවායි කියලා කියන්නේ කොහෙද මේ වැල්වට අරන් විතරයි ඒක. ඒක නම් මගේ හැබැයි මම දන්නේ මේ අවුරුදු 7 8 ඉඳලම තිබුණා මට වසන්ඩ හිතෙන්නේ නැහැ එහෙම තැනක. ඇයි මෙච්චර ප්‍රත්‍යක්ෂණය කරලා ධර්මයක් කියලා තියේදී කරන්නේ නැතුව මේ ඇත්ත වත්ත වත්තර වත්ත බද්දර තීලා ඇසර දතෙනිය ඕන. අරයා මෙහෙම කියනවලු මෙයා මෙන්නේ ඉතින් මට මොකෝ. ඒ ඕන දෙනෙක් කියාගත්තේ ඕන කෙනෙකුට ඕන දැක්කේ තැයි. ඒක ප්‍රශ්නයක් නෑ. මම හුඟම් හම් ස්වාමීන් වහන්සේ කිව්වනේ ඔක්කොම ලෝක මේ මොහොතේ කියලා තියෙන්නේ. දැන් අර තුනකට බෙදුවනේ හම් ස්වාමීන් වහන්සේ රූප අරූපකාම කියලා. දැන් එතකොට අපි මැරුණම මේ කය මැරුණම එතකොට විඥානයේ ගිහිල්ලා ප්‍රතිසන්ද විඥානයේ මෞකසේ බැස ගන්නවා කියනවනේ. එක්කෝ ඕක හතර ක්‍රමයකට. ඉතින් කොහොමද එතකොට එතකොට ඒක ලෝක තියෙනවනේ ස්වාමීන් වහන්සේලා. නෑ ඔය ඔය කියන තර්කයේ කිසිම කිසිම තර්කණයක් නෑ. ඔය කියන ඔය මේ ලෝකේ තියෙ ඔක්කොම තියෙන්නේ මේ මොහොතේ කියන එකයි. ඊගාම මොහොත කියලා වෙන තැනකට බහිනවයි කියන එකේ මොකද්ද හදන්න මට වෙන්නන්න තර්කේ මොකද්ද කියලා? ස්වාමීනි අපි මැරුණම කියනවනේ හැමතිස්සෙම මැරෙන්න එපා. දැන් බලන්න අර පොඩි ළමයා කිව්වා වගේ අපිට එකපාරට නොදැන ඉඳලා අපිට අවදියක් එනවා. විඥානය. මොනවරි කියන්නකෝ. මොනවාක්වත් දැනතු එනවා. ඒ කොහොම මේ කනෙක්ෂන් එක ආවේ? දැන් අපි ඉතලා දන්න හුස්ම අන්තිම කොන. ඊට පස්සේ පාරේ දන්නේම නැතුව පාට එනවා. දැන් මෙතන ඉල මෙතන මොකද්ද කනෙක්ෂන් එක? ශක්තිය. හරි ඉතින් ඔය ඕන දෙයක් කියාගන්න. ඒක අපි සාතික් කරන්නේ නැතුව මේ අස්පනා අපිට හැමදාම පරියංගයට හතර සැරයක් වෙන එක දන්නේ නැතුව මේ මැරෙනව ගැන කතා කරන්න හදනවා. අපිට අදාළ නැහැ නේ කියන්නේ අපිට ප්‍රත්‍යක්ෂණය කරන්න බෑ. මේ ප්‍රත්‍යක්ෂණය කළ හැක්කක් නේ ආස්වාසි වල ප්‍රසවාසය එනකන් කොහෙන්ද කනෙක්ෂන් එක ගන්න. ඒක හොඳට බලන්න තින් ස්ලයිසිං ඔෆ් ටයිම් දාලා. ඒක ඔප්පු කර හැක්කක්. කාටවත් මේ දැන් මේ කියලා දෙන්නේ බය කරන්න නෙවෙයි. ඒක හටව නොකරන්න බැරි වැඩනේ. හොඳට බලන්න ආස්වාසිය වල ප්‍රසවාසයට යනකම් ওই ඔතන ප්‍රතිසන්දිය කොහොම සිද්ධ වෙන්නේ කියලා. එච්චරමයි. ඒකම තමයි මම කියන්නේ. මම තර්කණයේ මේව කරන ඉතින් ඒකම තමයි මරණයේදී සිද්ධ වෙන්නේ. ඉතින් මේ සිද්ධ වෙන එකදී මොකුත් නැතුව gedi පිටින් අපි ඉන්නේ ඔය. මේක හැබැයි බලන්න. මේක බලපොදවසේ තේරෙයි. අපි මේ අල්ලන්න බැරි දේවල් යන්න හදනවා මේ Tamanට මේ අල්ලන්න පුළුවන් කොටස එහෙම නැත්නම් Tamange විශේෂේෂ්ඨ ඇතුලේ තියෙන කොටස සහතික කරන්නේ නැතුව අපි අර පැත්තට යන්න හදනවා කියන්නේ escapeism ප්‍රපංච කිරීමක් එහෙම නැත්නම් වංචනික ධර්මයක් මේ Tamanට කළ හැක්ක තිබීදී කරන්නේ නැතුව ඒක මේ අල්ලන්න හදනවා කියලා කියන්නේ අපි හිතේ තියෙන වංචාවකට නැත්තම් මැජික් එකකට පණ දෙන්න හදනවා. අනේ සම මේ සමිතියක තියා තනිපිනියකටත් උත්තර දෙන්න බෑ ඔකට. මේ Tamange ඇතුළත කතා නොකර හිතුවත් ඉවරක් කරන්න බෑ පිස්සු. මේ අදාළ නැති විෂයක් අල්ලගෙන නටන්නේ. බුදුහාමුදුරුවත් අල්ලන්නේ නැති විෂයක්. නම් කිය දේවලෝක දිව්‍යලෝක බ්‍රහ්මලෝක තියෙන්නේ මගේ. හරි ඉතින් දැන් ලංකාවේ නුතුන නිව්සීලන්තේ ඔය ඩනඩි නෝනතරන් තියෙන ඉතින් ඔය ගිය මිනිස්සුත් ඉන්නව නැති මිනිස්සුත් ඉන්නව මොකද්ද ප්‍රශ්නේ? දැන් ඉතර වගේ නෙවෙයි ඕනෙම තැනක ඕනේ ඩීල් ඩීටේල් එකක් ගන්න පුළුවන්. සයන්ස් දන්නේ නැති කෙනෙකුට ඒ සයන්ස් ටර්ම් එකේ තියෙන ටර්මිනොලොජි ගත්තාම කොච්චර දෝ තියෙන ප්‍රශ්නේ නැහැ. ඒක ඒක ඇත්තට මේක දැනුමක් විනා විනා උත්තරයක් විනා ප්‍රශ්නයක් නෙවෙයි මේක. ඕනේ තරම් තියෙන මේක කවදාකවත් ඉවර කරන්න බෑ. ඒකයි කියන්නේ මේ සයන්ස් එක දිගේ එක්ස්ට්‍රෝවර්ට් යන්න පටන් ගන්න මිනිහා පටන් ගන්නකොටම අනාතයි. කෙලවරක් කරන්න බෑනේ. මේ ඇතුළට ගියා නම් One day there may be hit the target. ඒක වෙනුවට නෙවෙයි ඒ පිටත හොයන්නේ. ඒ පිටත හොයන එක තමයි මට පුංචි කාලේ ඉඳලා දැනන මේ මිනිස්සයා අනුන්ගේ සීනි කිරනවා. අදාළ නැති විශයකට අතගාලා තියෙන්නේ. ඉතින් එව්වනේ ටේරියෝ එකේ ඕනම සාකච්ඡාවක් අහන්න. මොනවද කතා කරන්නේ කියලා. ඒ වෙලාවේ කලියොත්ත පැත්තක දාලා මම කියන්න මෙහෙම නිදර්ශනයක් මම ඉතින් කියනකොට වරදින් ඉඳී තියෙනවා. ඔය ඉයන් ස්ටිවන්සන් කියන මිනිස්සයා පුනරුත්පත්ති පිළිබඳව ලෝකෙදම හොඳම එක්ස්පර්ට්. එයාගේ නියෝජිත තමයි ගොඩින් සමරත්ත මහත්තයා. එයා දවසක් ඇවිල්ලා කැන්ඩි ෆවුන්ඩේෂන් ඉන්ස්ටිටියුට් එකේ ටොක් එකක් දුන්නා. ඉතින් සමරත්ත මහත්තයා ડોક્ટર පරාක්‍රම ෆර්නැන්ඩෝ තරහන ගියා. පරාක්‍රම ෆර්නැන්ඩෝ ගිහලා දැක්කට පස්සේ මෙහෙම ඉයන් ස්ටිවන්සන් ඉන්නවා. මේ පැත්තේ නෙළුම් මලක් තියෙනවලු මේ පැත්තේ අයින්ස්ටයින්ගේ ෆොටෝ එකක් තියෙනවලු මේ පැත්තේ නෙළුම් මලක ෆොටෝ එකක්. මෙයා දුන්නලු විනාඩි 55ක් කතාවක් pin drop silence. පුනරුත්පත්ති මෙහෙමයි ගිය ආත්මේ අත මෙතනින් කැපිච්ච එක නයි මේ ආත්මෙත් ඇඟිලි කොට වෙලා. ගිය ආත්මෙ පිච්චිච්ච එක නයි මේ ඇතේ ලප තියෙනවා. ඊට පස්සේ විනාඩි 5ක් දුන්නාලු මොනවාට ප්‍රශ්න තියෙනවා නම් අහන්නයි කියලා. බ්‍රහන්දු මහත්තයා කිව්වලු මහත්තයා ඔය පුනරුත්පත්ති පිළිගන්නවද කියලා වළු. ඊ.එන්. ස්ටිවන්ස් ගේ මං මේ ප්‍රශ්නේ කවදාක හිතලවත් නැහැ කිව්වලු. ලෝකේ වටේ යමින් ඔක්කොටම පුනරුත්පත්ති ඔප්පු කරනවා. ඔයා පිළිගන්නේ නැති කියලා වම දන්නේත් නැතිලු. ඒ ඇහුවේ ඔබ දන්නවනම් මේ වෙලාවේ ඔබ මොකද්ද කරන්න ඕනේ? අනුන්ට බයිලා කිය කිය ස්ටේජ් වල ඉන්න එකද? ඔබ සතිය පිටවන එකද? ආහන්න ඉස්සලා කිව්වලු I never thought about that question කියලා. ඉතින් මට ඇවිල්ලා ડોක්ටර් ෆර්නෑන්ඩෝ කියනවා ඔය ඔක්කොමලා එක්ස්පර්ට් වෙන්න හදන්නේ වර්තමාන මොහොතෙන් පැනලා යන්න. ඒක පෙන්නලා දීපු ගමන් ඔබ ඉන්නේ වලපන් කොහෙද කියලා පෙකිනි වෙලා කපාගෙන තියෙන්නේ බොක්ක ගුණ වෙනවා. පෙකිනි වෙලා තියාගනි. මම දැන් මෙතන. ඒකේ හිටියොත් ඒක ප්‍රශ්නයක් අත් වෙනවද බලන්න. ඒක ප්‍රශ්නයක් තිබුණොත් එහෙම ඉන්න පුළුවන්ද කියලා බලන්න. ඒකයි බුදුරජාණන් කියන්නේ රූප ලෝකේ ඉන්න බෑ කාම ලෝකේ ගැන අත ගගා. ඒක එක්ස්ක්ලූසිව්ලි ඩිෆරන්ට්. ඒ නිසා වර්තමානයේ ඉන්න බැරිය වෙනකොට අපි ওই විවිධාකාර දේවල් වලින් වල හරි එක්ස්පෙක්ටසි එකක් පේනවා. ඒක හරි ලුක්‍රටිව්. හරි ඇදලා යන ගතියක් තියෙනවා. ඒකට ගැන සෙන්සිටිව් නැත්තම් ඕන කෙනෙක් අපිව වට්ටගනී. එතකොට කියන්නේ මෙතන ඉඳලා කතා කරපම් මේ මම දැන් මෙතන කියන තැනට ඇවිල්ලා යුනිෆයිඩ් තියරි එකක් තියෙනවා. කහාටවත් තරංග ගන්න බෑ. තාරක නටන්න බෑ. ඒක ඇතුලේ අපිට පිස්සු කෙරෙන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. හැබැයි අපි අර පදන වේදගෙන. ඒක නිසා අද තොරණක් බලන්න වෙසක් තොරණක් ගිහිල්ලා අද බලන්න බුද්ධ ධර්ම කියලා මොකක්ද උගන්වන්නේ කියලා. මේ Hindu ආගමේ තිබිච්ච අර දේවනිකායක් අරගෙන දෙයයන් පහම්පත්තු කරනවා. හැම මන්දලකම දේව දේවාල හදාගෙන එක්කෙනෙක්වත් අපි ගැලවිලා නැහැ. අපි එක්කෙනෙක්වත් ගැලවිලා නැහැ. මේක පූජකයෝ වෙලා පූජ්‍ය පක්ෂේ. පූජකයෝ කියන්නේ කාටද බන්දන් අල්ලන කෙනෙක්නේ. පූජ්‍ය කියලා කියන්නේ වන්දනීය පූජනීය කට්ටිය. Tamante ඉදී යන්න පුළුවන්කම තියේදී අපි කාටවත් මොකට මේ උල්පන්දන් අල්ලන්නේ. බුදුරජාණන් කියන්නේ මටවත් උල්පන්දන් අල්ලන්න එපා. උඹට ඕන දේ කරලා බලපන්. කරලා බලන්නේ අපිට බුදුහාමුදුරේ ඉන්නේ නිසා ওই දේවලෝක තියෙනවා. දේවලෝක තියෙනවා පිළිගන්නේ කරන්නේ. ඉතින් ඒ මට දකින්න මට ඉඩ හරින්න මට දකින්න මගේ හිණි දිහාට ඒ හිණි දැකගත්තම අපිට මොකෝ ඒක ගැන ගැටෙන්න යන්න එපා අපි බලන්නේ හැමදේම එකපාරම දිනු වෙන්නනේ නෑ මං කියන්නේ ඔක්කොම එක සැරේ දිනව යන්න හදන්නේ ඒක අමාරුයි ටිකක් දැන් ඒක ඒක වගේම තව ප්‍රශ්නයක් තියෙනවා හැමදේ ගෞරවනීය ස්වාමින් වහන්සේ බඹතලය භාවනාවේ දියුණු මානසික තලයක් නම් වරහන් ඇතුළේ ඊයේ දහම් කතිකාවේදී මා තේරුම්ගත් පරිදි අපාගත වීම පිළිබඳවද පැහැදිලි කර දෙනමින් ඉල්ලා ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි. ධම්සප්පවතුම් සූත්‍රය ඇසුආයයි කියන බ්‍රහ්ම දිව්‍ය සංකල්පයන් කවුරුන් විසින් හෝ සූත්‍රයට එකතු කරන ලද දේද කරුණාවෙන් පැහැදිලි කර දෙන්න ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව. නෑ නෑ කවුරුත් ඇති කරන්න ඕනේ නෑ මේ ලෝකේ තියෙන කිසිම දෙයක් ප්‍රතික්ෂේප කරන්න ඕනේ නෑ භාවනා කරන්න. භාවනා කරන චිත්තක්ෂණයක අපිට කාම ලෝකේ, රූප ලෝකේ, අරූප ලෝකේ දැනගන්න පුළුවන්. භාවනා නොකරන ලෝකේ අපාය කියලා හිතාගත්තට ප්‍රශ්නයක් නැහැ. තිරන්නේ. බුදුන්සේ කියලා තියෙනවා පපංචාවි රතෝ මගෝ. භාවනා නොකර ප්‍රපංච කරගෙන ඉන්න හැම වෙලාවෙම මුර්ග ගතියදී. ඒක තිරසං අපාය තමයි. ඉතින් අපිට ඕන වෙලාවක තියෙනවා මේ මනුස්ස ලෝකෙට යනවාද ලඝුස ලෝකෙ ගිහලා මේක කාමයක කාම ලෝකෙ මේක රූප ලෝකෙ මේක අරූප ලෝකෙ බලන්න පුළුවන්. එහෙම නැත්නම් තිරිසංගතයේ ඉඳගෙන මේ මනස තිරිසනු කරන මේ මොකද්ද කියන්නේ ආහාර නිද්‍රා බය මේ තුන කියන එකේ ඉන්න පුළුවන්. අරවට ගියාට පස්සේ පේනවා ඒ තලවලදී බ්‍රහ්ම ලෝකවලට ගියාම ඒකේ විවිධ මට්ටම් තල තියෙනවා. රූප ලෝකවල විවිධ මට්ටම් තල තියෙනවා. එකක්වත් බරු නැහැ. ඒ ඔක්කොම මේ ස්පෙක්ට්‍රම් එකක් තියෙන්නේ මේක ඉඳගෙන ඒක ගැන කතා කරන්න හදනවා ඒක ඉඳගෙන මේක ගැන කතා කරන්න ගියාම අපි ඉතින් අර පෙට්‍රල් වාහනයකට ඩීසල් දාගත්තා වගේ ඉතින් එතකොට ටිකක් වැඩේ අවුල් වෙනවා අවසාන ප්‍රශ්නේ ගරු ස්වාමින් වහන්සේ මේකත් මූලධර්ම ප්‍රශ්නයක් මේ දුක්ඛ සත්‍ය යනු පංච උපාදානස්කන්ධයද ඛණ්ඩය නේද මෙම දුක පිළිසඳ මෙම දුක පිළිසිඳ දකින්නවා යනුවෙන් අපි මෙම මෙම දුක පිළිසිඳ දකින්නවා යනුවෙන් අපි කරන්නේ කල යුත්තේ පළවෙනි එක රූපය අතහැරීම within bracket සතියෙන් අත්දැකීමෙන් අවබෝධ කර ගැනීම දෙක වේදනාව අවබෝධ කර ගැනීම within bracket අත්දැකීමෙන් තුන සංඥා අවබෝධ කර ගැනීම within bracket අත්දැකීමෙන් හතර සංස්කාර අවබෝධ කර ගැනීම නේද මේවා අවබෝධය වරන් ඇතුලේ නියම தත්ත්වය නිසා අත්දැකීමෙන් මේවා කෙරෙහි ඇති අවිද්‍යාව දුර්වි දුක්ඛ සමුදය අයින් කර දැමීමද මම සිතන අයුරු නිවැරදිදයි පැහැදිලි කර දෙන්නේ නම් මැනවි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. මම කියන පළවෙනි කමටහන් වார்த்தාවට උන්කම් දෙන්න ඒකල කරන්නේ. අපි ආරම්භක මූලික උපදේශ පන්තියක් තියෙන්නේ. අපි ඒ පදනමේ කතා කරමු. අපි ඒක දීලානේ පටන් ගන්න දෙන්නේ. එහෙම නැත්නම් ඊට වෙඩි වෙන ක්‍රම තියෙන පුළුවන්. ඒක නම් මම දන්නේ නැහැ. තියෙන්න පුළුවන් පැහැදිලිවම තියෙන්න පුළුවන්. ඒක කාගවත් මත විමසීමක් ඕනේ නැහැ. මෙතන දීලා තියෙනවා තියරි එකක්. මෙතන දීලා තියෙන එක්සර්සයිස් එක. ඒක කරන්න. මුචි ඒකට වෙනව දාන්න ගියාම වෙන්නේ 45 40 50 කොළුව නරක් වෙන එක. අපි වෙන වෙන තැන් වලට ඔළුව දාන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා අපි අපි එකඟ වෙමු අර මූලික උපදේශ පන්ති කියලා ඒක කරලා ඒක ලැබෙන අත්දැකීම එක්කනම් අපිට ඕක සංසන්දනය කරන්න පුළුවන්. ඒ කියන්නේ පොඩ්ඩක් හරි අත්දැකීම ලියලා තියෙනවා අපිට පුළුවන් සංසන්දනය කරන්න කිසිම අත්දැකීමක් නැතුව ඒක මේක කියලා අපිට අදගත්තොත් ඒ අපිට අරගත්තොත් මේ නිගණ්ඨනාත බුද්ධගේ වෙනම ත්‍රිපිටකයක් තියෙනවා. අපිට ඒකත් ඔත්ත නැන්ද කියලා බලන්න පුළුවන්. බයිබලයේ ගෙනලා කතා කරන්න පුළුවන්. කුරාණේ ගෙනලා කතා කරන්න පුළුවන්. ඉතින් අපි ඒව අයින් කරලානේ පටන් අරගත්තේ මේක මෙන්න මේකේ පටන් ගන්න කියලා. ඉතින් ඊට පස්සේ ආය අනිත්‍යව දාන්න පටන් ගත්තොත් වෙන්නේ අපි අර හදාගෙන තියෙන ට්‍රැක් එකෙන් පිටපයින්. ඒකේ වගේම තනිකර මං ගන්නෙ. ඒ ප්‍රේමටවත් දෙන්නේ නැහැ ඒක. ඒ නිසා මම කියනවා මේ වගේ ප්‍රශ්න අහන්න ගත්තොත් වෙන්නේ මොකද්ද? අපි මේ යට හර කරගෙන යන ප්‍රායෝගික தත්ත්වේ නැති වෙලා කොහෙදෝ ඔළුව ඇදගෙන යනවා. ඒ කියන්නේ මේ ඇවිල්ලා තියෙන්නේ ඒකේ නා භාවනා කරන්න නෙවෙයි. මේ ප්‍රශ්න දෙක හඳුනේ මූල ධර්ම පදනම් කරගත්ත ප්‍රශ්න දෙකක්. නමුත් කලින් වතාවේදී මම මූලධර්ම ප්‍රශ්න ඇහුවා ඒවා භාවනාවට සම්බන්ධ නිසා. ඉතින් මේකෙදි දැන් මේ වගේ ප්‍රශ්න එනකොට හම්බෙන්නේ මොකද මම ඔක අන්තිමට තියාගත්තා. මේ ඒ වගේ ප්‍රශ්න අපි ඇසිය යුතුද නැත්නම් නෑ ඒක පළවෙනි ප්‍රශ්න නම් අර භව ධර්මදේශනා කරපෙකට ඇතිවෙච්ච ප්‍රශ්නයක් නිසා ඒක මම උත්තර දුන්නාට ඒක පිළියම් වෙයිද නැද්ද දන්නේ නැහැ නමුත් ඒකට නම් අපි ඉඩක් දෙන්න වෙනවා මොකද ධර්මදේශනාවේදී කියලා කියනවනේ මේ වර්තමාන මොහොතේ විතරමයි වෙන මොකක්වත් නැහැ දිවි ලෝක බ්‍රහ්ම ලෝක ඔක්කොම තියෙන උඹ ඔළුවේ කියලා කියප එක ඉතින් ඒක ටික සමාජලාට අර්ථකථනයක් දෙන එක මම හිතන එක මගේ ඉසුකමක් වෙයි කියලා මොන් මේ පංච උපාදාන ස්කන්ධය උගන්නන්නට දුක්ඛ සත්‍ය උගන්නන එක නෙවෙයි මම පටන් අරගත්තේ සත්‍ය විතරයි. මම දන්නවා සත්‍ය නෙවෙයි අවධානය කියලා. නමුත් ඒක කරගත්තා නම් මම දන්නවා අර ඒක කරනවා නම් අර ප්‍රශ්න හිතන්න වෙලාවක් එන්නේ නැහැ. මේ මගේ මගේ වැලියු ජජ්මන්ට් එක මම මේ දෙන්නේ. මේ මේ වගේ ප්‍රශ්නයක් දැන් අන්තිම ප්‍රශ්නේ මම හිතන්නේ අපි අද නොඇසිය යුතු ප්‍රශ්නයක් නේද හම්ද? නමුත් ඒක අපි කියපු එක හොඳයි. ප්‍රශ්නේ අහලා මෙව අහන්න එපා. ඒ අර මේ බත් එකේ විකුණනවලු මේ අලුම් ප්‍රලේපේ මිනිස්සේ. පසෝල් කියන කෙනෙක්. ඉතින් විකුණන විකුණන හැම කෙනාටම කිලෝ ගන්න කියලා. ඒ මිනිහාගේ මෙතන තියෙනවලු අලුවමක්. ඉතින් මිනිස්සේ කිව්වලු අනුස්සය උඹට ඔච්චර අලුම් ප්‍රලේප විශ්වාස නම් ඇයි ඕක තනිපෙන්නේ? දැන් මේ ලෙඩේ මොකද්ද කියලා පෙන්වන්න එක තියෙන කිව්වලු. ඉතින් ඉතින් හිතාගන්න ඉතින් එහෙම තමයි වෙළඳ ප්‍රචාර වල හැදී. ඒ නිසා ප්‍රශ්නාවට බය වෙන්න එපා. වටන ඇබුවට බෑ අපි කියන්නේ මේක කරන්න එපා. ඒකටත් ඒක සාම්පලයක් තියෙන්න බෑ. මෙව්ව එපා. ඒකත් තේරෙන්නේ නැත්තයි ඉතින් ඉතින් මොකද කරන්නේ? <laughs> ඒක කරන්න දෙයක්. මමත් ඒක හිතාගෙන තමයි ඇහුවේ. අන්න මට මට තේරෙනවා පොඩි දේ වුණත් මට <laughs> පොඩි දේ වුණත් මට තේරෙනවා හොඳක් වෙලාදී. එහෙනම් අපි මෙතනින් ධර්ම දේශනාවේ ධර්ම සාකච්ඡාවේ නිමාවතට අහං කරනවා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි